අවසරයි ගරුකටයුතු ස්වාමීන් වහන්සේලාගෙන් ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අදත් අපි වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකට අපි ආරාධනා කරමු ප්‍රේම මහත්මයාට ලිඛිතපත් සභාගත කිරීමේ සැසිවාරය ආරම්භ කරන විදියට අවසරයි ස්වාමීන් වහන්සේ අද ප්‍රශ්න 14ක් තියෙනවා හඳුනේ මීට අමතරව සමහර අය කිව්වා මේ වාචිකවත් ප්‍රශ්න ඉදිරිපත් කරන්න කැමතියි කියලා මේ ලියන එක හරි අමාරුයි කියලා කීප දෙනෙක් අපි පළවෙනි ප්‍රශ්نين පටන් ගන්නවා ගෞරවනීය ස්වාමින් වහන්සේ මූල කර්මස්ථානයේ ආනාපාන සතිය. මම පර්යංකේ හොඳට පట్టල වී වාඩි වී මගේ ඉඳගෙන ඉන්න ඉරියව්ව දෙසට අවධානය යොමු කෙලිමි. මෙය මුළු ශරීරයේ පුරාවටම විනාඩි 1ක් 2ක් පමණ කෙලිමි. පසුව හුස්ම රැල්ල දෙසට අවධානය යොමු කෙලිමි. එය ඊතා සියුම් ලෙස දැනුණු අතර හුස්ම වැටෙන්නේ කුමන පැත්තෙන්ද දෙපැත් අත්තමටද යන්න පවා අඳුනා ගැනීමට අපහසු විය. මම ටිකක් මේ දෙස බලා සිට හුස්ම තේරෙන තුරු අඳුර අරමුණු කරගෙන සිටියෙමි. මෙහි මම විනාඩි 45ක් පමණ මේ ලෙස සිටියෙමි. වරින් වර හිඳගෙන ඉන්නා ඉරියව්ව කෙරෙහි අවධානය යොමු කළෙමි. මම ඉහළ සමාධියක නොසිටි බවට මට හොඳටම විශ්වාසයි. සියලු ශබ්ද, ශාරීරික වේදනා අවශ්‍ය නම් ඕනෑම දෙයක් සිටීම කළ හැකිය. ප්‍රශ්නය මෙසේ ආනාපානය නොපෙනෙන නොපෙනෙන වේලාවට මෙම හිස් බව වරහන් ඇතුලේ අඳුර අරමුණ කිරීම නිවැරදිද මම මෙහිදී ඉහළ සමාධියක් යයි අදහස් කරන්නේ දැඩි ඒකාග්‍රතාවයයි ඔය ඒකෙදී ඇත්තටම යෝගාවචරගේ තියෙන සැක නුමුසු ගතිය සැකමුසු ගතියක් තියෙනවනම් මේක භාවනාවේ ලැබපු දෙයක්ද නැත්නම් මේ නිකම්ම නිකං ජීවිතෙන් පැන යාමක්ද කියන වගේ ප්‍රශ්න එනවනම් එයාට ආනපන වෙනුවට ඉඳගෙන ඉන්න ඉරියව්ව ඔහම ආරක්ෂාකාරී විදියට අඳුරලා දෙන්න පුළුවන්. නමුත් මේ මොකක්වත්ම ඕනේ නැහැ. Tamanට තේරෙනවා නම් දැන් මේකේ ඕටෝ පයිලට්ින් දැම්මා වගේ මොනවාක්වත් දමක් කරන්නේ නැහැ. නැත්නම් චේතනා නැහැ. ප්‍රාර්ථනා නැහැ. අදිෂ්ඨාන නැහැ. ප්‍රනිදි නැහැ. බලාගෙන ඉන්නකොට ඒකේ තියෙනවා මොකද්ද ගලණයක්. ඒ ගලණය කියලා කියන එකට තමයි ඔය සම්තතිය කියන වචනේ පාවිච්චි කරන්නේ ෆ්ලක්ස්. එහෙම නැත්නම් ගොජයක් වගේ එකක් තියෙනවා. ඒක දිහා බලාගෙන ඉන්න බැරි බව හැබෑව. නමුත් බලාන හිටියොත් අංග සම්පූර්ණ ජීවිතයක් තියෙන එක ඇතුළේ. ඒකේ මේ රූප බලනවා වගේ අනික් ඉඳුරන් අතර වෙලා රූප බලනවා. කණෙන් ශබ්ද අහනවා අනික් ඉඳුරන් අතර සම්පූර්ණ ඉඳුරන් ඔක්කොම වැඩත් වගේ වැඩ නැහැ වගේ. හැබැයි gediya පිටින්ම තමන් ඉන්න බව තේරෙනවා. ඉතින් එතෙන්දි ප්‍රධාන වශයෙන්ම ඔය කමඨහන් සුද්ධ කරනකොට එන ප්‍රශ්න තමයි මේක නැතුව නෙවෙයි කාටවත්. උගදෙනේ මේක දකින්නේ පාළුයි, කම්මැලි, නීරසයි, මුස්පෙන්තුයි කියන. ඉතින් මේකට කියන්න පුරුදුනොත් මේක තමයි හුදකලාව කියන්නේ. මේක තමයි ප්‍රීචි ගති, විරිචි ගති කියන්නේ. මේක තමයි සන්තුෂ්තිය කියන්නේ. මේක තමයි විස්්‍රාම වෙනවයි කියලා කියන එක ගත්තොත් ওই පද දෙකේ මාරුව තමයි ඉතින් භාවනා කරනවා කියන්නේ. ඉස්සර කම්මැලි නීරසයි නැදකින් නොදෝමකින් කියපු මේ පහළු ගතිය දැන් මේක තමයි හුදකලාව කියන්නේ. මේක තමයි පිරිච්ච ගතිය කියලා කියන්නේ. ඉතින් ඒ නිසා ඒ වෙලාවක අර සුනිල් ආරියත් මත හින්දුවක් තියෙනවා. පාලුව දිවනත් කරලා උඹ නාඩං උලලේනෝ උලලේනෝ උල ආවුදුරන්ට මේ පිවිදෙන ගායක පරුණට යන්න පුළුවන් ඉවර නෑනේ මං කියලා ඉවර නෑ සින්දු ඉවර නෑ තාම උඹට පිහාතුයි මට බල්පතයි තියෙන්නේ ඉරිකඩ අපිට මොකද්ද හරි පාළුයි උඹටත් එක්කලයි මම් පැල් කවිය කියන්නේ උඹ නාඩං උල ඔක තමයි බුදුහාමුදුරුව කියන්නේ උඹලට දෙක මම පාරමිතා පුරලා තියෙනවා ඕක හරි පාළුයි ඕක හරි හැබැයි මේ පාළුව දෙවනත් කළා අඬන්න එපා චරිචුරු ගන්න එපා මම ඔයාලටත් එක අඬහැරේ කියන්නම්. උඹටත් එක්කරයි මම මේ පැල කවිය කියන්නේ. ඉතින් ඒ නිසා මේ ඔක්කොටම ප්‍රශ්න තියෙන වයසට යනකොට, ලෙඩ වෙනකොට, මරණයට කිට්ටුන හරි පාළුයි. ඉතින් මේ ජීවත් වෙද්දිත් ඒකනේ හම්බ කරන්නේ. මේ ඉන්ෂුරන්ස්. මේ අපිට මේ ඒ වෙලාවට උදව් කරන්න දරුවෝ මල්ලෝ. වැටකොටු බැමි. ගෙවල් දොරවල්. කක්කත් නැහැ. ඔය එකක්වත් නැහැ හොඳට හයිය තියේදී ජීවිතේ ප්‍රථම යාමේ කලු කෙස් තිබෙන මේ පාලුකම යාලු කරගන්න. ඉවරයි. ඊට පස්සේ මොකාට බය වෙන්නේ? ඉතින් සමහරු කෙලින් මේකට කනෙක් වෙනවා. ඒගොල්ලෝ පාරමිතා පෙරලා ඔය බ්‍රිස්බේන් වල ඉන්නකොට අටවෙනි දවසේ විතර වගේ අපි මේ වගේ සාකච්ඡාවේ ඉන්නකොට උගණන ටීචර් කෙනෙක් කියනවා ස්වාමීන් වහන්සේ මම ඉස්ලාම් වතාවට මොන්ටිසෝරි පන්ති ළමයින්ට මේ මයින්ඩ්ෆුල්නස් එක උගන්වන්න ගියාලු. උගන්වන්න ගියාම ඒකට කිව්වලු ඉඳට බාඩි වෙලා නිකන් හුස්ම දිහා බලන්නේ කියලා. මුකුත් කරන්නේ නැතුව. ඉතින් ඒ ළමයි හොඳ ලස්සනට උත්තර දුන්නා. ඒක පුංචි ළමෙක් වාඩි වෙලා ඉඳලා කිව්වලු මන්ට මොනක්ක පේන්නේ නැහැ කිව්වලු. මන්ට ආනපන පේන්නේ නැහැ කියලා. ඉතින් ටීචර් ගණන් ගත්තේ නැතුළු පොඩි ළමෙක් නේ කියලා. ඊට පස්සේ ඊළඟ පන්තියට ආයෙකලු මං භාවනා කරා මොනක්ක පේන්නේ නැහැ කිව්වා. මේ ටීචර් හිතනනේ මේ මිනිස්සයා මේක භාවනා කරන බලනකොට පුදුම සාන්තව වාඩි වෙලා ඉන්නවා. ඉතින් ටීචර් කියනවා ඒ ළමයට ආනපානෙ පේන්නේ නැතුනට ඒ ළමයා උත්තර තමයි ඉඳලා තියෙන්නේ. මං හිතුවේ මෙතෙක් කල මේ ළමයා හිතුවක් කරලා මේක භාවනා කරුවේ නැහැ කියලා උපවාසයේ ගමටහන් සුද්ධ කරනකොට මටයි දැනුයි තේරෙන්නේ සමහරවිට ආනපානෙ යවෙන්නේ නැහැ. ওই පාළුවේ ඉන්නවා. ඔච්චරේ මනසකම ගියන් මං කියන ඔකට නිවන කියලා. මම ටිකක් කුලප් වෙඩි ඇති. ඕක තමයි නිවන කියන්නේ. පුළුවන් නම් යාලු කරගන්න. මොනවා නම් ආනපාන බිල්ලට දීලා නාලු කරගන්න. පුළුවන් නම් ඉරියව් බිල්ලට දීලා යාලු කරගන්න. පුළුවන් නම් වම දකුණ බිල්ලට දීලා යාලු කරගන්න. ඕනේ විතක්කද ਵਿਚාරද ඕනේ මඩ කඩොත්තුවක් දාන්නේ දෙන්න. දීලා ඔය මතු වෙන දේ බලනින් එකයි දෙන්නේ. හාමුදුරනේ අර අඳුරු අවස්ථාව මේ ඒ කියන්නේ කෙලස් සම්පූර්ණයෙන් පුරන් වෙච්ච අවස්ථාවක්. ඔය අඳුරම මේක උදකලාව කියපුවම ආලෝකයක් වෙනවා. මේකට තමයි හුදකලාව කියන්නේ. මේ තමයි භාවනා කියලා බැලුවම ওই අඳුරටම තමයි ආලෝකය වෙන්නේ. අඳුර වෙන්නේ මේක නොදකින් කිව්වොත්. නුද්දකින් විතරක් පාලුව දේවනත් කරලා උඹ නාඩං ඉතින් කවුද අපේ අම්මලා තාත්තලා අපිට කියලා දෙයිද අපේ ෆස්ට් ඒඩ් කරන කෙනෙක් හෝ අපිට මේ බාලදක්ෂ උගන්වන කෙනෙක් කියයිද ඕක තමයි ජීවිතය කියන්නේ ඔය මොන බයිලා නැතුව තුඹලොත් එන්න වෙනවා හොඳම දේ ඕක යාලු කරගනි යහළු කරගන්න තියෙන එකම දේ තමයි ප්‍රාර්ථනා කරන්න එපා. චේතනා කරන්න එපා. අදිෂ්ඨාන කරන්න එපා. බලන්නකො හැමතැනම උතන් තියෙ. ඕක තියෙන්නේ. මේක භාවනාවේ ජීවුණාවක්. එහෙම නැත්නම් මෙතෙන්ට අපි යන්න හදන්නේ කියන එක දන්නවනම් මොනම කෙනෙක්වත් කවම කවදාකවත් හොම්බෙන් යනකම් ඕක බාර ගන්නෑ. හොම්බෙම යන්න ඕනේ. එදාට බාර ගන්නවා කොහෙ ගියත් මෙච්චරයි තියෙන්නේ මේක වෙන්නේ නැති වදේ කියලා හිතපු දවසේ ඔය අන්දර නැහැ ආලෝකේ. හිරකතියක් නැහැ. අසීමිත වැටකොටු බැමි නැති මුරකාවල් නැති අපේම අපේම අපේලුවා. ඒකට කාටවත් දෙන්නත් බෑ. මේ මිනිසෙක හොරකම් කරන්නත් බෑ. ඉතින් කාටද කියන්න පුළුවන් මෙච්චර මේ තටමලා දැන දින්න ඇවිල්ලා දවස් 10ක් ඉඳලා ඕකට යන්න හදන්න කිව්වනම් එහෙම ලැබෙන සරේ 50ක් කීයද බලන්න මේකට. කවදාවත් දෙන්නේ නැහැ. ඕකට ඉතින් ගෙදරින් ඉඳලා ගන්න පුළුවන්. අම්මා මුත්ත කිව්වා. අපිට මේ ආගම උගන්ලා තියෙන මේ හරුබෙහිඳා. එතන මේ ආධ්‍යාත්මය කියලා අපි ඔලුවට දාලා තියෙන කුණු හරපේ නිසා අපි මොකද්දෝ බලාපොරොත්තු වෙනවා අර එලිච්චිගේ අර හෙල්ලෙන එක වගේ එක. වැටෙනකම් බලාගෙන ඉන්නවා. වැටෙන්නේ ඕ එලි මතුවෙන එක බලන්න කප්පට කවදාකවත් විස්තර කරන්නත් බෑ ඔක. කවදා හෝ නිකන් ඉඳගෙන ඉනකොට දැනෙන දේ මොනම භාෂාවකින්වත් විස්තර කරන්න බෑ. දෙන්නේ හිටියට එකමයි බුද්ධ විදින්න නමුත් කොමියුනිකේට් කරන්න බෑ. ඒ තරම් ගැඹුරුයි. ඉතින් ඒක එලිකෙලිච්ච දවසේ තේරෙනවා අනේ බුදුහාමුදුර අපිට දෙන්න හදන පණිවිඩ මේ නායයට තීදී අපි හැම තැනම හොයනවා. හැම තැනම හොයනවා දඹදිව ගිහිල්ලා හොයනවා බුදු කාමර වලට ගිහිල්ලා හොයනවා යෝගා කරනවා හෝල්සම් ෆුඩ්ස් හොයනවා නානා ප්‍රදේවල් කරගෙන ඉතින් Tamange නාගයට තියෙන. ඒකට මේ මේ මේකක් කියනවා මොකද්ද මේ උපමා කතාවක් එහෙම නැත්නම් නිදර්ශනයක් හම්දාවේ ලොක්කෙකුට මේ පදක්කමක් හම්බෙලා තියෙනවා මේ නලල් පටියක්. ඉතින් මේ රාජකාරීටන හැම වෙලාවෙම මේක දාගෙන යන්න ඕනේ එයාගේ නිලේ. ඉතින් එදා හදිසියෙම රාජකාරී කැඳවිල්ලකට එයා කැඳවනකොට නලල් පටිය නැහැ. ඉතින් මිනිස්සු ඔක්කොම ඇඳුම් ඇඳලා ගෑනට කතා කරන යෝධී මේ ගමේක ඔයලා තිබ්බම මේ ළමයි කොහෙරි දාලා නැහැ. නෑ වදේ ළමයෝ අත ගන්නවා තිබ්බ තැනක බලන්න කියලා ඒ අම්මන්දී අහල් කරනවා. ඉතින් මේ මිනිහා පනිනවා මේ ගෑනිට මෙච්චර වටනකම තියෙද්දි තේරෙන්නේ නැහනේ මේ කියලා දැන් ඔන්න ටික ටික ටික ගෑනිත් එක තරහ යනවා. හැම තැනම හොයනවා නෑ. බැරිම තැන ගෑණි අත කතා දාලා නැගිටලා එනකොට දැන් වෙච්ච සිද්ධිය ගෑණි කියා ගන්න විදියක් නෑ. ගෑණි කරන්නේ මූණට අල්ලනවා කණ්ණාඩියක්. ඒක නළලේ දාගෙන මේ හොයන්නේ. නල්ලේ දාගෙන හොයනකම් කවදාවත් එළිය හම්බ වෙන්නේ නැහැ. පිට විනියකට දැකලා කිව්වොත් ඇයි මොකේ වහේ නල්ලේ කියලා කියන ගහනවා ඒ වෙලාව ගෑනට. ඇයි හමුදාවේ ලොක්කෙන්නේ? ඒ ගෑණි කරන්නේ කණ්ණාඩියක් වුණරල්ලනවා. බුදුරජාණන් සාත්‍ත්‍යිකත් එච්චරයි. මුලට ලැබිච්ච මනුස්සකම කියන්නේ ඕකයි. බුද්ධෝත්පාද කාලය කියන්නේ ඕකයි. ක්ෂණ සම්පatti කියන්නේ ඕකයි. චින්තම් කල්යාණ මිත්‍රත්වය කියන්නේ ඕකයි. ධර්ම ශ්‍රවණය කියන්නේ ඕකයි. පැවිද්ද කියන්නේ ඕකයි. ඉතින් කොහේ හෙව්වත් හම්බෙන්නේ හුයන හැම වෙලාවෙම Taman ඒක වහගෙන ඒක පාගගෙන ඒක සැක කරගෙන ඒ විනුවට මොනවද හොයන එකනේ කරන්නේ. ඒක නිසා මේක ආදුනිකයය මේක ප්‍රවීණයය මේක බෞද්ධයය මේක අබෞද්ධයය මේක ගුරුන්නාන්සය මේක ගෝලයයි කියලා ඔය ගතිය කිසිම කිසි විදිහටම අයින් කිරිලක් කරන්නේ කවදාකවත් නැහැ. ඒක නිසා උතෙන් ගියාම බුදුහාමුදුරුවෝ උතන ඉන්න. ඉතින් අපි මේ බුදුහාමුදුර හොයන්න කොච්චර ඇවිදිනවද? 18 රියන් 20කට රියන් බුදු පිළිම හදාගෙන නටනවා. මේ මේකේ තියෙන ඉතින් කවුරක්වත් පිළිගන්නේ නැති අන්තිමට හොයලා හොයලා හොයලා හොයලා ගෙවිලා ගෙවිලා රිට්ටයි හන්දයි කියපු දවසේ ඔන්න තේරෙන්න පටන් ගන්නවා ආයෙනම් මේක වෙන්න ඇති කියලා. ඒ කොණෙන් බලපු ගමන් පිපිදෙනවා. එදාට මේක නිකන් මල පිපුණා වාගේ වෙනවා. ඉතින් ඒ වෙනස තමයි අපි මේ নানা ආකාර දේවල් කර කර ගෙනියන්න දන්නේ ඒක තමයි. ඉතින් ඒ නිසා ඒක කාටද පුළුවන් එක්ස්ප්‍රස් කරන්න, කාටද පුළුවන් මේක හෙලි කරන්න, කාටද පුළුවන් මේක දේශනා කරන්න. කවුරක්වත් ඒකට එහෙම අගයක් දෙන්නේ නැහැ. ඒ නිසා එහෙම දෙන වෙලාවක් ආපු වෙලාවක ඒක අගය කරන එක තමයි කරන්න තියෙන්නේ. ඒ ඒකේනා ලියන්නේ ඕ මේ විස්තර කරන්නේ මේ අදහසින්ද දන්නේ නැහැ. උග දෙනෙක් ඒක විස්තර කරන්නේ පෙරදිච්ච වැරදිච්ච අදහසෙන්. ඉතින් ඒකට හරියට අනුග්‍රහ කළක නෑ නෑ. ඔය මොනවාක්වත් හොයන්න එපා. ඕකම බලන්න. ඕක ලොකු දෙයක්. ඕක නිවනම කියලා බලන්නකෝ කියලා බලපු දවසේ පේන්න පටන් අර ගන්නවා. born to be free. ඉපදිලා තියෙන්නේ නිවන ලබන්න. අපි මේ හොයන්නේ නිවන කියලා. ඒක වටේ කරකිනවා. අවසර සයන්වන්ස. සයන්වන්සෙත් මේ දැන් එක හුස්ම රැල්ලක්වත් බලන්නේ නැතුව ඇස් දෙක පියාගත්ත ගමන් ඒ தත්ත්වය යන්න පුළුවන් නම් ඒක එහෙම කරන එක සුදුසු. ඒ කෙල්ලිම නඩුවක් දාන්න සුප්‍රීම කෝට් එකේ. ඇයි මේ සීල් ගන්න නැතුව මේ කාවේ කොහොමද? ආනපාන කරන්නේ නැතුව ආවේ කොහොමද? ඉතින් කෝට් කේස් එකක් දාන්න තමයි කරන්න තියෙන්නේ. බෞද්ධයාගේ වැඩේ ඔච්චරයි. ඌ මේකට මූණට කෙල ගන්න. ඌ මේකට උණු වතුරක් කරනවා. ඇයි හද්දියේ මෙච්චර මේ සිල්ල කළ භාවනා කරපු අදවලාට මේක තාම හම්බෙලා නැහැ. මේ ගිය ගමන් මට හම්බ වෙච්චාම වෙන මොනව කරන්නේ? ඔය කරන හැම කමඨාන් සුද්ධ කරන චෝදනාවක කමඨාන් සුද්ධ කරන කියන හැම එකකීම කරන්නේ ওই தත්තට නිග්‍රහ කිරීමක් විතරයි. මේක දියේදී වටෙන් අත දානවා. මේක එළියට එන්න හදන වටෙන් අත දානවා හරිම කම්මැලි හරි පාළුයි හරි නිදිමත හරි ඒකාකාරය ආනාපානවත් නැහැ නේ අඩු ගන්න. පාළුවක් නෙවෙයි හැමදෙම නැත්නම් ඇතන පහසුවක් තියෙන මොකද ආනාපානෙ. එහෙම කියන්න බෑ. ඒ උඟ දෙනකොට ඒක තමයි පාළුව. ඒකට තමයි මේ දරුව ඇති කරන්නේ. ඒකට තමයි මේ බූදල් ඇති කරන්නේ. ඒකට තමයි මේ වස්තු භෝග හොයන්නේ. මේ පාළුව නැති කරන්න අනිවාර්යයෙන්ම ඔක පහු වෙනකොට එනවා. එයා කොහෙන්දෝ කියවෙනවා. මේක කවදාවත් පිළිගන්නේ මට තේරුණා ආදරේ ආනාපානේ බලනටදී ඒක ලේසි කියලා. මොකද ආනාපානේ මම යමක් කරන්න ඕනේනේ. මේකෙදි කරන්න දෙයක් නැහැ. ඔහේ නිකන් ෂේප් එකේ ඉන්නනේ තියෙන්නේ. පුළුවන් නම් ෂේප් එකේ හිටපන්. හැබැයි කාටවත් කියන්න නම් එපා. කියවපු ගමන් බුදු අම්මේ ඕකට යුද යුද ප්‍රකාශ කරනවා. ඉතින් ඕක ඔච්චර ලේසි එකක් නං ඇයි මෙච්චර ත්‍රිපිටකයක්? ඇයි මෙච්චර 84000ක් ධර්මස්කන්ධ? ඇයි මේ දසපාර්මිතා? ඇයි මේ තිහෙතුක ප්‍රතිසන්දි? ඇයි මේ තටමන? ඒ නිසා ලංකාවේම තියෙනවා මේ වෙනකොටමත් නිකාය තුන හතරක් කොල්ල තුන හතරේ භාවනා කරලා බෑ නිවන් දකින්න. භාවනා ඕනේ නෑ නිවන් දකින්න කියලා කෙලින්ම කියනවා. මං ඉතින් ඕවා දැකලා කරබන ඉන්නවා. එක පැත්තකින් බලනකොට මේ නටන නැටිල්ල හැටියටයි මේ ඇඳලා තියෙන ඇඳිල්ල හැටියටයි එහෙම කම්බුල් පාරක් ගහන්න ඕනේ. ගහපු දවසේ තේරෙනවා හැබැයි ඒක නෙමෙයි බුදුරජාණන්සේගේ ක්‍රමය. බුදුරජාණන්සේ මේ තියෙන පිස්සුවම තේරුම් අරනේ පිස්සුව හරහාම එමේ දෙමේ දෙමේ දෙමේ උතෙන් ගෙනියනවා. එතකොට අපි මේ ලොකු කැළඹීමක් එන්නේ නැහැ අපේ හිතට. ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් මේ අකිරියන යන්නේ ක්‍රියා කිරීම නෙමෙයි ක්‍රියා නොකර සිටීම එනදී බාර ගන්න එක. ඒකට ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් අකිරියට ගෙනියනවා. සීල ශික්ෂාට වැඩිය සමාන ශික්ෂාව සියුම්. ඊට පස්සේ ප්‍රඥා ශික්ෂාව සියුම් කරලා කරලා කරලා අන්තිමට අර නැති තැන අවබෝධ කරලා ඒක වැඩි කර ගන්න ක්‍රමයක්. ඉතින් අන කෙලින්ම අල්ලන්න පුළුවන් එක්කනට කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් එතන තියෙන ප්‍රශ්නේ ආයෙක හෙලි කරන්න දන්නේ නැහැ, හෙලි කරන්න දන්නෙත් නැහැ. නමුත් අදහන්නේ නැහැනේ කවදාකවත් මේකයි මේ මේ මේක නැති කිරීම නිසා මේ සංසාරයක් දුක් විඳින්නේ කියලා. සංසාරේ දුක් ලැබෙන්නේ ඕකට කරන නිග්‍රහය නිසානේ. අගාරව අපතිසා. උකට ගෞරව කරලා උකට ප්‍රතිෂ්ඨාව දුන්නා නම් කවුරු කෙරුවත් ඕක වෙනස් කරන්න මොන්නම දෙයකින්වත් බෑ. සවනස් මීට දවස් දෙකකට ඉස්සෙල්ලා දැන් ඔබ වහන්සේක වෙලාවක අර නන්දිහා ප්‍රශ්නෙට කිව්වා ආනාපානීය අඳුර ගන්න දැන් ගෙවිලා යන තැනදී ඒ දෙකම නැති කරුණු කරන්න කියලා. මම ඕක කරලා ඒක කරා මට කර කරා මම කොහොමද දන්නේ කළේ කියලා ඒ කරත් පස්සේ ඊට පස්සේ අර මඩ වමන ගතියක් නියන් ඔළුව පැත්තෙන් රිදෙන ඇඟ පණ වාත ටිකක් ආවා. ඊට පස්සේ මං හිතන්නේ මේ දැන් ඊයේ අද එහෙම කරත් දැන් ඇස් දෙක පියා මං හිතුවේ ඉතින් මෙච්චර ලේසියෙන් එන්න බෑනේ කියලා ඔබ වහන්සේ කිව්ව එක හරියටම හරි. ඒකයි මේ ප්‍රශ්නේ තිබුණේ. නඩුවක් දාන්න ඕන කතා දෙකක් නැහැ. කෙලිම සුප්‍රීම කෝර්ට් නඩුවක් දාන්න අපේ අපිල් කෝර්ට් කෙලිම ගන්න. ඉස්සර සුප්‍රීම කෝර්ට් දාලා පස්සේ අපිල් කෝර්ට් දාන්න ඕනේ. අමාරුයි බෞද්ධයට මේක කියලා දෙනවා කියන එක විතර අමාරු නෑ ඒ තරම් මැට්ටෝ જાතියක් ලෝකෙම නෑ එවිදී ඉදිරිපත් කළ තියෙන ක්‍රමයේ වැරද්ද ඒ වැරද්දක් නෙවෙයි එදා ඉඳලම සරෝජනාංශ නැත්තම් ඔයගේ ක්‍රමයක් ඉදිරිපත් කරන්න ඕනේ නෑනේ කිලින්ම ගිහිල්ලා ප්ලග් කරන්න තිබුණානේ එහෙම වෙන්නේ නෑ ඒක වෙච්ච ගමන් ක්ෂිසොෆෙනික් කියලා ලෙඩක් තියෙන ක්ෂිසොෆීනියා කියලා බයිපෝලා කියලා ওই ලෙඩ දෙකෙන් එකට යනවා අපි එකවරම ගියොත් ඕකට ඒක නිසා මේක ටික ටික ටික යනවා ආපහු වෙනවා යනවා ආපහු වෙනවා ඒක නිසා ඔක්සිසොෆෙනික් බයිපෝලර් ඩිසීස් පන්නගනේ හට යන්න ඕනේ ඉතින් ඔක්සිසොෆෙනික් වෙලා තියෙන යාට පුදුම පාළු ගතියක් දැනෙනවා ඔය ටිටිනස් කියලා ටින ටින මොකද කියන්නේ ලෙඩේ ටිනිටස් කිලෝට බෙහෙත් බොනවා නිකන් ඉන්නකොට මට සද්දයක් ඇහෙනවා මට බය හිතෙනවා මට පාළුයි වෙනම බෙහෙත් බොනවා ඔය පාළු ගතියට වෙනම 18 සන්නී ගම්මඩු ගොඩක් සෙල්ලම් තියෙනවා. සයිකියාට්‍රි වල පුදුමාකාර බේත් තියෙනවා. දීපු ගමන් වෙන්නේ ඕ මොකක් හරි අර කර සප්‍රෙස් කරලා සයිකඩෙලික් මෙඩිසින් එකක් දාගෙන ඔය මොකක් හරි පිස්සුවක් කියලා කියලා ඉන්නවා. ඒ ඒ තාකු සනීපයි. ඒ කියන්නේ ඌ නැචරල් ඌ හෙල්දි. අතින් ගියාට පස්සේ පිස්සු. හිතන්න බලන්න මේ දෙවියන් අදහන සයිකියාට්‍රි එකට වෙස්ටර්න් සයිකෝලොජි එකට ඕක අල්ලන්න පුළුවන් වේද කියලා. ඌ අල්ලන්නේම වැහුම්කාර දෙයයන් ආන්සර් ගෙනියන්න හදනවා. ඒක නිසා කියනවා සයිකෝതെරපි without the self කියලා කොහොම හිටියද කියලා. වෙස්ට් එක දන ගාන වයසක නෑ තාම ওই පැත්තෙන් බලනකොට. උන්දල කරන්න හදන්නේම මේක මොකක් හරි සූස්තියක් ගැට ගහලා තියලා. මොකක් හරි පිස්සුවක් ගැට ගහලා තියලා ඌ සදා සොත්ති කරන එකයි කරන්න හදන්නේ. කවදාකවත් කියන්න දෙන්නේ නැහැ. ඕක තමයි manussකම. ඕකට පුරුදු වෙන්න ඕන පුරුදු වෙන්න පුළුවන්. හැබැයි ඒකට බුදුචාන්ස් කියන ටූල්ස් තුනක් තියාගන්න, ශ්‍රද්ධාව තියාගන්න, සීලය තියාගන්න, සතිය තියාගන්න. ශ්‍රද්ධාවෙන් සීලෙන් සතියෙන් යුක්ත ඕකට වෙලා යන්නරින්ද සම්පූර්ණ ස්වභාවික චලනයක් ඕටාවෝ කියලා කියනවා. තතතාවේ කියලා තියෙනවා. ඒකට අපි මේ දාන්න ඕන අන්නේ ඉන්නේ එලියනබල් අන්නලොයිඩ්. ඔතන දාන දෙයක්වත් නැහැ. ඕකෙන් වෙන් වෙන්නත් බෑ. ඒ තරම පදමක් ඕකේ තියෙන්නේ. හැබැයි අම්මා මුත්ත කිව්වා බාරගන්නේ නැහැ. කියල්ලලා මේ ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නේ මේ ඇත්තටම භාවනාවට කිලිම සම්බන්ධ නැහැ. වහන්සේ මේ වචනය ප්‍රකාශ කරපින්ද අර සිස්ස ෆිනික් කිව්ව එකේ එහෙම ලෙඩෙක් ඉන්නවා නම් ඒ කියන්නේ එයා හොඳ කරගන්න විදියක් තියනවාද මොකද මම ඇත්තටම සිසොෆෙනික් කට්ටියට කියනවා මෙඩිකේෂන් මෙඩිටේෂන් දෙකේ බයිපෝලෝ වලින් පල්ලෙහා හිටියොත් කියනවා මෙඩිටේෂන් මෙඩිකේෂන් කම්බිනේෂන් එක ගොඩ ගන්න පුළුවන් බයිපෝලෝ හෝ එහාට ගිය සිසොෆෙනික් වුණාට පස්සේ හෝප්ලස් කියලා කියනවා ඒක IMS එකේ ස්ටෑන්ඩඩ් එක ඉන්සයිඩ් මෙඩිටේෂන් සොසයිටි එකේ හැබැයි ජීව මම දන්නේ නැහැ සිසොෆෙනික් කියන්නේ මොකද්ද බයිපෝලා කියන එක මම දන්නේ පොතේ තියෙන එක ආට පුළුවන් නම් කියවන්න Jill Bolte Taylor TED Talk එකක් තියෙනවා. ජිල් බෝල්ටේල කියලා කියන්නේ මේ නියුරෝ සයන්ටිස්ට් කෙනෙක්. මම හිතන්නේ මම කලින් කිව්වද මන්ද අවුරුදු 37ක් විතර වයස බැඳලා නැහැ. එයාගේ මල්ලි සිසොපෙනික්. එයාට වල රූප සංඥා එනකොට ඒක යා රියලිස්ටික් කියලා බාර ගන්නවා. ඊට පස්සේ ආයේ රියැලිටි ලෝකෙට ආපම දෙක පැටලෙනවා එයාට. මේක මම හිතපු දෙයක්ද ඇත්තද දන්නේ නැහැ. ආයෙසර මේ ලෝකෙට ආපම මේ දෙක තමයි සිසොපෙනික්. ඉතින් ඒක බේරන්න බෑ. ඉඳපු ගම මෙයාට පේනවා මිනිස්සෙක් ඉන්නවා ඉස්සරහා. ඉතින් ඊට පස්සේ ඉතින් එච්චර තමයි යාට. ඒක ඉන්නවමයි. ඊට පස්සේ මෙයාට කල්පනා කරනවා මේ ලේඩිට මල්ලිට සීසොපෙනික් මට නැත්තේයි කියලා. එනිසා එයා ඉගෙන ගන්නවා නියුරෝ සයන්ටිස්ට් කෙනෙක් වෙනවා. එයාගේ සබ්ජෙ ප්‍රොෆෙෂනල්. වෘත්ති සතරයි ඉතින් හොඳ රෑන් ඒ කියන්නේ MD එක කරලා. ඊට පස්සේ මෙයාගේ බ්‍රේන් ටියුමර් එකක් ඇවිල්ලා බ්‍රේන් මොකක් හරි බ්ලීඩින් එකක් ඇවිල්ලා ලේ කැටයක් හැදෙනවා. ගෝල්ෆ් බෝලයක් විතර එකක්. මේ පැත්තේ සම්පූර්ණ බ්‍රේන් එක ඊට පස්සේ යාගම බැච්මේට් අඟල් 3 3 3 කට් එකක් කරලා බ්‍රේන් එක ඕපන් කරලා අරන් දානවා. අරන් දැම්මට පස්සේ මෙමරි එක නැති වෙනවා. ඊට පස්සේ යා කියනවා ස්ටාෆ් එක සලකන හැටි මේ ඉස්පිරිතාලේ යම පල්ලෝ කියලා. ස්ථිරන්නේ එක්කිනෙකුටවත් තේරෙන්නේ නැහැ. මෙයාට දැන් කන් ඇහෙන්නේ නැහැ මොකුත් නැහැ. ලෝකෙ දිහා බලන හැබැයි මෙයාට හොඳට ඇහෙනවා. තේරෙනවා කතා කරගන්න බෑ. එතකොට මේ ඇටෙන්ඩන්ට්ලයි ડોක්ටර්ස්ලා ඇවිල්ලා ඩියුටි කරනකොට කෙලින්ම අපායට ගිය මේ නිරිසතෙකුට යමපල්ව සලකන හැටියට සලකන්නේ ඩියුටි ඇවිල්ලා කරලා යනවලු ඒගොල්ලෝ. ළඟට එනකොට මෙයාට තේරෙනවලු කිසිම හැඟීමක් නැහැ කිය. ඒ අම්මා විතරක් ඇවිල්ලා හක් කරලා පොඩි ළමෙක් වගේ සලකලා පස්සේ අවුරුදු 8කට විතර පස්සේ ආයේ එක්සර්සයිස් කරලා මේ බ්‍රේන් එක හැදුවට පස්සේ තුන් තැනක පොතේ ලියලා තියෙනවා රයිට් බ්‍රේන් එක ඩැමේජ් වෙච්ච නිසා ලෙෆ්ට් බ්‍රේන් එක රයිට් රයිට් වෙන එක වැඩ කරනවා. එයා hina වෙනවලු. එයා දන්නවලු හොඳටම ජීවිතේට ඉවරයි කැරියර් එකත් ඉවරයි කියලා. ඒ වුණාට කියනවලු මේක left brain එක තිබ්බනම් කරන්නේම right brain එක suppress කරන එකනේ. දැන් එයා කියලා වෙලා. ඒතර left brain එක hina වෙලා කියනවලු එයා පොතේ දිනන පස්සේ මම බෞද්ධයෙක් නම් ඕන කෙනෙක් බෞද්ධයෙක් නම් left right brain එක එහෙම නැගිට්ටට පස්සේ කියාවිලි නිවන් දැක්කයි කියලා. මොකද මේ left brain එක තියෙනකන් කවදාකවත් right brain එකට කතා කරන්න දෙන්නේ නැහැ. කතා කරුවොත් ඔය ඕකයි කියන්නේ. වෙන මොකුත් කියන්නේ. ඔය කියපේක විතරයි කියන්නේ. ඕකට එන්න දෙන්නේ නැහැ. left brain එක එක එක දේවල් දාන ඔළුවට. ඊට පස්සේ සනීපුණාට පස්සේ යා කියනවා එහෙම ලෙඩෙකුට කොහොමද සලකන්න ඕනේ? sensors ඇතුළට ආවට express කරගන්න බෑ. short memory එක නෑ. හැබැයි right brain එක කිසිම වෙලාවක බාලුවක් දීලා නෑ. එයා සම්පූර්ණ කියනවා ඔබ පිළිලා දැන් ඉන්නේ. උඹේ මොනවත් දන්නේ නැති පොඩි බබෙක්. ඔබ දන්නා අවුරුදු 37ට ගිහිල්ලා මෙතෙන්ට ආවේ කියලා. ඒ වගේ එක්ස්ප්‍රස් කරනවා ඊට පස්සේ ඔය TED Talk එකට කතා කරනවා. ඒ පොතේ නම Insight Stock of Insight කියලා. TED Talk එකේ කතා කරනවා බ්‍රේන් එකක් මේ මතේ තියාගෙන පුරා දඟලනවා ස්ටේජ් එකේ ගෑණි. දඟල දඟල කියනවා කවදාද ඔයගොල්ලෝ මේ මේ මේ කඩප්පුලි කල්පනා කරන එකට තියේදී මේ නිකන් චේතනා නොකර ප්‍රාර්ථනා නොකර රයිට් බ්‍රේන් එකට එන්න දෙන්න ආපු ගමන් පෙන්නන්නේ පාළු ගතිය. ඉතින් ලෙෆ්ට් බ්‍රේන් එක මොකක් හරි සජෙෂන් එකක් ගේනවා. ඊ යාර කියන කමන්න ඔබ සජෙෂන් ගෙනම ගෙනින් පැත්තකට හිටපන්. ඒක රයිට් බ්‍රේන් නැගිට්ටට පස්සේ ඊ ඉපදිලා තියෙන රයිට් බ්‍රේන් එකත් එක්කනේ. කවදාකවත් යන්න ෆ්‍රී ෆ්ලෝ එකට අපි ඉඩ දෙන්නේ නැහනේ. වෙන දෙයකට වෙන්න දෙන්නේ නැහනේ. හැම මගුලටම ඇඟිලි ගහනවනේ. බුද්ධ ධර්මයක් දැන් ඇඟිලි ගහන්න පොයින්ටර් එකක් කරගෙන. බුද්ධ ධර්ම. වෙනම දේවල් මදි වට. එනිසා රයිට් බ්‍රේන් එකට දීපු ගමන් ඔතන ඉන්නේ. ඒක නිසා අපිට පුළුවන් නම් කරන්න තියෙන්නේ මේ left brain එක ගෙනත් දාන මේ proliferation මේ කරන systematic thinking මේ කරන linear system එක තිබුණාට පාඩුවක් නැහැ. එයාට කියන්න උඹ උඹ අයියා වෙන්නේ නැතුව උඹට ඕන දැන හිටපන්. ඔට ඕන 50% ගනි. මට 50% දීපන්. 50% තියා එක පැයක් දෙන්න පුළුවන් ද පැය 24 බලන්න අපිට නිකන් ඉන්න බෑ. ලෙප්‍රින් කයිලගෙන කකුල රිදෙනවා, සද්ද ඇහෙනවා, ගන්ධ රස පහස දැනෙනවා. මේ නිකන් ඉන්න නැතුව පිස්සු කෙල්ලෝට එකක්වත් නැහැ. සද්ද ඇහෙන්නෙත් නැහැ, කකුල රිදෙන්නෙත් නැහැ, හිතවිලිත් නැහැ, මොකුත් නැහැ. වාඩි වෙන්න ගිය ගමන් මෙන්න બોලේ ලිස්ට් එක මේ චාර්ජ් ෂීට් එක මම්මද බෝල. ඔක්කොම බුදුහාමරණ විරුද්ධව චාර්ජ් ෂීට් එක ගහන්නේ. මේ භාවනා කරන්න ආවේ නැත්නම් අපි කැරම් ගහනවා නම් ටෙලිවිෂන් බලනවා පැය 7-8 වාඩි වෙලා ඉන්නවා ගාලල්ල. හිතවිලි තොංගණන් එනවා කවදාකවත් සුප්‍රීම කෝර්ටේ නඩු දාලා තියෙන බලන හිතවිලි එනවා කියලා කවුරක් හරි නැහැ. සද්ද එනවයි කියලා. භාවනා කරන්න ගියකම මෙන්න બોලේ මේ අහල බහල සද්දයක්වත් තියෙන්නේ නැහැ. හම්දුනේ මේ මැට්ටෝ කිව්වේ අපිටද? නෑ. අනේ මේ මැට්ටෝ කියන එක සවුත්තුයි. ඊට වැඩිය බර එකක් කියන්න තිබ්බේ. හිත හිත කීරි ගහලා ගියා මටත් එහෙම. ගරු ස්වාමීන් වහන්සේ දැන් ඔය හුදකලාව කියන තැන ස්වාමීන් වහන්සේ කියපු එතන එකමද sound of silence කියලා කියන එක එක එක විදිහට කියනවා ඔය ලයිට්නස් කියලා කියනවා ලයිට් පර්සෙප්ෂන් කියලා කියනවා ভাইබ්‍රේෂන් කියලා කියනවා ඩාර්ක්නස් කියලා කියනවා එන්ඩ්ලස් ස්පේස් කියලා කියනවා සවුන්ඩ් ඔෆ් සයිලන්ස් කියලා කියනවා ඔකට ඕන තරම් ලයිට්ස් දෙන්න පුළුවන් ඒක එක අපිට නමක් දෙන්න නැතුව මේක බලන්න බැරිකම තමයි අපේ තියෙන කුප්ප ගතිය බුදුරජාණන්සේ කියනවා ලෝකේ තියෙන ඕනම දෙයකට නමක් දීලා කෙලසෙනවා ඒක නම දීපු ගමන් අපි ඒකට ෆිගර් එකක් මවා ගන්නවා නම දීපු ගමන් මේක නෙවෙයි අපි කතා කරන්නේ. නම ගැන කතා කරන්නේ. ඉතින් ඒ නිසා මේක තියෙනවා. මේක විතරයි unpolluted situation එක. මේකට මොන නම දුන්නත් ගැලපෙනවා. නැත්නම් මොන නම ගැලපෙන්නේ නැහැ. ඉතින් ඒකේ ඉන්න බෑ අපිට නමක් නැදී. නම දෙනවයි කියන්නේ will. volition. චේතනා. චේතනා. අදිෂ්ඨාන. පණිදී. it is it. that's it. කදාවත් බෑ. ඇත්තටම ඩිස්කස් කරන්න බෑනේ අපිට කොමියුනිකේට් කරන්න බෑ නිසා අපිට ගොඩක් නම් දීලා තියෙනවා. ඒ කිසිම නමකට මේක විස්තර කරන්න බෑ. ඒක විතරක් කියන්න පුළුවන්. හැබැයි මේක කාටවත් අත්දකින්න බෑ කියලා කිසිසේත්ම මේ නිසා මට අත්දකින්න බෑ කියලා කිසිම කෙනෙකුට එක්ස්කියුස් එකක් නෑ. එකම දේ තියෙන්නේ ෆෝබියා එකක් තියෙනවා. අපි මයින්ඩ් එක මේක රිජෙක්ට් කරනවා. මොකද මේක ආත්ම ශක්තියක් නෑ. මෙතන මම යට ඉන්න තැනක් නෑ මේකේ. මාන්නයක් නෑ. අපි ඔක්කොම එකයි නේකේ. අපිත් නෑ නේකේ. ඔක්කොම නිකන් සුන්නත් දූරි වෙලා ගිහිල්ලා හැඳි ගෑවිලා ගිහිල්ලා නේ තියෙන්නේ. අන්තිම මේකේ ලයන් ෂෙයාර් එක ගන්නවා කියලා කඩා කුට්ටි කඩා ගන්න දෙයක්වත් නැහැනේ. ඉතින් ඒක නිසා මේක කවුරක්වත් මේක achievement එකක් නෑ කාටවත්. achievement එක තියෙන්නේ මේ materiality එක මමයා ඉන්න තැන, මාන්නේ තියෙන තැන, තණ්හාව තියෙන තැන. ඉතින් මේක කාටවත් එහෙම මගේ කියා ගන්න බෑ. ස්වාමීන් වහන්සේ ඊයේ සක්මණෙන් පස්සේ හවස තිබුණ භාවනාවේදී මට සිද්ධියක් ඇති වුණා. මම ඒක පොඩ්ඩක් ලියන්න කියලා හිටියේ. ඇත්තටම දැන් මේ ප්‍රශ්නේ ආව නිසා මම ඒකටම අමුණලා කියන්නම් කියලා හිතුවද? ඒක ඇති වුණේ අර සක්මණෙන් පස්සේ අර සහෝදරිය කිව්වා සක්මණෙන් පස්සේ කෙලින්ම ඇවිල්ලා භාවනාවට එන්න කියලා. ඉතින් ඒක වැඩ කළා කියලා මට හිතෙනවා ඊ හවස. වෙනදට අපි සක්මන් කරලා ඉවර වෙලා තේකක් බීලා වාඩි වෙලා හිමිසිරු වෙනවට වඩා සක්මන් තේක බීලා සක්මන් කරලා කෙලින්ම ඇවිල්ලා වාඩි වුණා. ඇවිල්ලා පළවෙනි පැය භාගය ඇතුළත මට දැනුණා ප්‍රස්වාස කරනකොට ආස්වාසයේදී නෙමෙයි ප්‍රස්වාස කරනකොට ප්‍රස්වාසයේ යනවත් එක්කම පිටිපස්සෙන් එළියට රිංගුවා වගේ. හරියට ප්‍රස්වාසයේ පිටිපස්ස පස්ස පැත්තේ සයිඩ් එකකින් එළියට ගියා වගේ නිකන් හරියට දැවුනේ හයියෙන් යන කෝච්චියක කෝච්චි පෙට්ටි දෙකක් අතර ගිහ පැත්තට පැනනවා වගේ. ස්පීඩ් එක යන එක. එතකොට එතන එහා පැත්තේ තිබුණේ එහා පැත්තේ නිකන් හරිම හිස්ත වගේ. අවකාශයක් හිස් බවක් රික්තියක් මොකුත් නැහැ. ඉතින් ඒ වගේ අවස්ථා දෙකක් මට ඇති වුණා පළවෙනි පැය භාගය ඇතුළත. ඊට පස්සේ මට හැරිලා බැලුවා මට පිට බලලා ආයෙ හිටියා ඊට පස්සේ මට ඒ අවස්ථාවක් ඇති වුණේ නැහැ. ඒකත් එවිට ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලා පැහැදිලි කර අවස්ථාවක්මද? ඒක තමයි අපිට කතා කිරීමෙන් විතරයි අපිට අල්ලන්න පුළුවන් වෙන්නේ. මේ ඇතිවීම පිළිබඳ Tamanට ඇති වුණේ අකරතැබ්බයකට නොදන්න තැනකට රැහින් තල්ලු වුණා වගේ කියලා බයක්ද? එහෙම නැත්නම් මේ මේ භාවනා කරපු නිසා ඇතිවෙච්ච ප්‍රතිඵලයක් ආශිර්වාදයක් විදිහට වැටුණේ. මට හිතුනේ සමනස ඒක ආශිර්වාදයක් කියලා. ඒක මට කිසිම බයක් ඇති වුණේ මට හිතුණා ආරයි මෙතන තමයි යන්න ඕන තැන වගේ. හරි. අපි දෙන්න එකඟ මේකට සබාව එකඟ වෙන හෝ නොවන හෝ ඊට පස්සේ අපිට ඕනේ නම් නැවත මේක ගන්න මමයා මොන දෙයක් කළේද මොනවගේ අනුග්‍රහයක් කළ යුතුයි කියලාද මමයා කියන්නේ. මේක නැවත අපි දන්න මේක හොඳයි මේක ආශිර්වාදයක් භවනා ප්‍රතිඵලයක්. නමුත් නැවත මේක ඇති කරගන්න නැවත මේක වැඩි කරගන්න නැවත භවිත බහුලීගත කරන්න කුමක් කළ යුතුයි කියලාද හිතෙන්නේ. මම හිතුවේ ආයිමත් ආනාපාන සතිය ආයිමත් අර පල්ස් ට්‍රේන් එක දිහා බලාගෙන ඉන්න එක තමයි එතකොට අවස්ථාවක් ලැබෙයි එළියට පහින්න යතර ඉවත් වෙන්නේ. ඔව් මේකෙදි බුදුරජාණන් වහන්සේ දෙන බොහෝම බයපක්ෂ නැත්නම් බොහෝමත්ම අහිංසක ක්‍රමයක් බුදුරජාණන්සේ සඳහන් කරනවා සමාධිස්තච නිමිත්තක් ගහයෝති කියලා. එහෙම වෙච්ච දවසක් තියෙනවනේ දැන් Taman ඉස්සර තිබුණ නැහැ. ඇත්තට විස්තර තියෙන්නේ නැති. ඕක නෝට් කෙරුවේ නැහැ. නැචරල් සිලෙක්ෂන් එකට ආවෙ. දැන් සිලෙක්ෂන්ට ආවනේ. ආපු දවසේ Taman භාවනාවට ආපු ක්‍රමයක් තියෙනවනේ. නිමිත්තක් ඒකම නැවත නැවත කරන්න කියනවා. ඒ කියන්නේ මේක අපිට වරෙන් කියන්න බෑ. ඒකට දෙන්න තියෙන අඩුම කැඩුම දෙන එක කරත හැකි. ඒකට කියනවා අනුග්‍රහ කරනවා කියලා. ඉතින් ඒකට හොඳට සක්මන් කරනවා අර වගේම. සක්මන් ඉස්සලා තේබුණා. සක්මණෙන් පස්සේ ඇවිල්ලා එහෙම වාඩි වෙනවා. වාඩි වෙලා තමයි පුරුදු තාලයට ආනාපානියත් එක්ක වැඩි යනවා. අර කරපු එකම කරගෙන කරගෙන යනකොට නැවත ඒ தත්ත්වයට යන්න තියෙන ඉඩ වැඩි. හැබැයි අපේක්ෂා කරන්න එපයි කියනවා. අපේක්ෂා කිරීමම මේක නැවත නොලැබීමට හේතුවක් වෙනවා. ඒ නිසා මුලින් මුලින් මේක ඉලෙක්ට්‍රික් ගතියක් තියෙන. මුලින් මුලින් ස්පොන්ටේනියස් වගේ එන ගතියක්. පස් වෙනකොට තේරෙන්න පටන් ගන්නවා මේකට අදාළ විචල්්‍ය සාධක වගේක් තියෙනවා. අපි මේ තිස්සල ඒවා පෙළ ගැස්සලා නැහැ. ඒ නිසා මුලදී විචල්්‍ය සාධක අහුවෙන්නේ නැහැ. මුලදී පොට්ට chance එක වැඩ කරනවා. නිසා නැවත නැවතත් ඒක දෙන්න කියනවා. දුන්නාට පස්සේ තමන් තුළින්ම ක්‍රමසහවිදි හැදෙනවා. මේ ත්‍රිපිටකයේ තියෙන සතිපට්ඨානේ තමයි. හැබැයි Taman ගන්නෙ Tamanගේ පසුබිම. එදා එන්න හේතු වෙච්ච පරිසර සාධක නැවස සලස්ලා දෙන්නේ කියනවා. ඒක උපමාවක් දෙනවා සර්වචන්නාංශයේ පියාකුස්සෙක් සතෙක් ගහනද ගහගන්න ඉස්සෙල්ලා ඌ ඒ සත්තු රැන එන්න ඉස්සෙල්ලා තැනකට ගිහිල්ලා හැංගිලා බලන් ඉන්නවලු. රිලෙවුන්ට ගහනකොට එහෙමයි ඌ කරන්නේ. එහෙම නැත්නම් හාවු සෙල්ලම් කරනවා නම් ඒ සෙල්ලම් කරන තැනට හැංගිලා බලන් ඉන්නවා. එතකොට සත්තු ඇවිල්ලා සෙල්ලම් කරනවා. රාහුමක් රංචුවක් හෝ තනියම. බලන්න මෙයා හොඳට බලා ඉන්නවා මේකේ වීකස් මේකන කවුද කියලා. දැන් මම කාටද ගහන්නේ කියන එක කල්පනා කරනවා. කල්පනා කරලා එයා කොටු වෙච්ච වෙලාවක් බලනවා. වීක් එකන. කොටු වෙච්ච වෙලාවක් බලලා අතන ඉඳලා ඊ තලපෙකින් ගහනවා. ගහපු ගමන් එයා ළඟට එනකොට මුළු රෑනම කෑ ගහනවා. කෑ ගැහුවට බාලම එක දුර්ලභම එක ගත්ත ගමන් එහෙම නගිනව අහසට අහසට නගින්න නගින රැළ දුර වෙනවා උකුසල් දිනනවා. එයා එහෙම යන ගමන් ආව ගත්ත උඩට යන ගමන් ආපහු හැරලා බලනවලු මං කොයි අතේද හිටියේ කොහොමද ගැහුවේ දැන් මම මෙතෙන්ට ආවේ කොහොමද කියලා ජයග්‍රාහී හැඟීමේ ඉන්න වෙලාවේ නැවත හැරලා බලනවලු. එයා ඒක තමයිලු අනිත් දවසෙත් පාවිච්චි කරන්නේ. ආන්නේ වගේ යෝගාවචරයට යම් වෙලාවක ඒ Tamanට අවශ්‍ය දේ හරි ගියා. ඒක ඉතින් හරි කියලා දැනගන්නකොට තමයි මේක වැරද්දක් කියලා සමහරව හිතන්නේ. සමහර විටනේ සතිය කැඩුනා. ආහනපානේ නැති වුණා. මම දන්නේ නැත්නම් ගියයි කිව්වොත් එයා ඒකට බයක් ඇති වෙනවා. එහෙමනම් මේ කතාව හරියන්නේ. දැන් මේක ඉස්සලා හදාගන්න. හදාගෙන එදා හරියන්න යම් පසුබිමක් හරි ගියාද ඒක නැවත සපයා දීම වරක් හරි ගිය කෙනාට හරි නොගිය කෙනාට වඩා chance එක වැඩි නේ. එහෙම කිව්වම තේරෙනවා. කවදාකවත් වෙච්ච නැති කරන්න මේ කියන්න බෑ. වරක් හරි ගිය කෙනාට නැවත එතෙන්ට යන්න තියෙන ඊට වැඩි. ඒ බුදුන්ගේ ක්‍රමය. ඉපා උඹේ ක්‍රමය ගනි. බුදුසෙන්සේ ජෙනරල් ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙනවා. ඔබේ කර්ම ශක්තියට, චිත්ත ශක්තියට, ආහාර වල හැටියට මේ චිත්ත නියාමයේ හැටියට උඹ දැනගන්න ඕනේ අනිත් දවසේ කොහොමද යන්නේ කියලා. ඒකේ නිසා තමන්මයි තමන්ගේ ක්‍රමෙමයි හරියන ක්‍රමය. ඒක නැති වෙනකන් අපි බුදුහමර දීප ක්‍රමයට කරගෙන කරගෙන කරගෙන කරගෙන යනවා. සම්පූර්ණ සමහර වෙලාවට ස්වාමීන් වහන්සේ දේශනා කරනනේ ලෑස්ති වෙලා යන්න සමහර වෙලාවට මොනවද කියන්නේ කියලා. හයියෙන් කියන්නේ. ලෑස් භාවනා කරනකොට ලෑස් සමහර අවස්ථාවට ලෑස්ති වෙලා යන්න කියලා එකක් කියනවා සමහරලාට. ඒ වගේම අරමුණු කරන්න බලාපොරොත්තු තියාගන්න එපා කියලා කියනවා. ඒ දෙක අතර සෑහෙන ළඟ දෙයක් කියන බවක් හින්දා පැටලෙන ගතියක් තියෙනවා ගොඩක් වෙලාවට. ඒක නිසා නමුත් ඒක හිමින් සැරේ අවබෝධ කරගන්න පුළුවන් නම් ගොඩක් වෙලාවට ගමන ස්ලෝ වෙනවා ඒක නිසා ගොඩක් වෙලාවට පූර්ව කෘත්‍ය සහ අරමුණු කියන දෙක ඔය විස්තර කරන්නේ පූර්ව කෘත්‍ය කියලා කියන්නේ භාවනාවට පෙළඹෙන්න ඉස්සලා කළ යුතු ටික භාවනාව පෙළඹුණාට පස්සේ බලන දෙක අරමුණ දැන් මේ මේ කතා කරන්නේ පූර්ව කෘත්‍යය දැන් අපි තියෙන්නේ මෙත්තා බුද්ධානුස්සති මෙත්තාච මරණං අසුබසති සෝයිමා චතුරාර්යක්කා බික්කු භාවයේ සීලවා කියලා අපිට පූර්ව කෘත්‍යයක් කියලා දීලා තියෙනවා. ඔබ කරන්න ඉස්සෙල්ලා බුද්ධ අනුසසය කරපන්. ඊට පස්සේ මෛත්‍රී කරපන්. ඊට පස්සේ අසුභය කරපන්. ඊට පස්සේ මරණාසතිය කරපන්. මේ තමයි කන්ඩිෂන් කරන්න හැටි. මම කවදාවත් ඒකට කතා කරන්නේ නැහැ. එනිදි මට හරියට චෝදනා කරනවා. ඔබ හන්දේ කවදාකවත් පූර්වක්‍ෘති අපිට කියලා දෙන්නේ අපිට පූර්වක්‍ෘති අර පන්සලේ මෙහෙම කියලා දුන්නා, අරුණාන්ත මෙහෙම කියලා දුන්නා. ඉතින් අපි පූර්වක්‍ෘති කරලා යනවා. ඔබ හන්දේ කවදාවත් කියන්නේ මම කොහොමද වැරදිලා කියෙවෙන්නේ නැහැ. පරියන්කේ පූර්වක්‍ෘති සක්මන. එච්චරයි මං කියන්නේ. ඒක කියන්නේත් නැහැ මම. මම දීලා තියෙන උපදේශ වල ඒකයි තියෙන්නේ. ඒ නිසා උඹට ඕන පූර්වක්‍ෘතිය කරන්න ඕන නම් මේ මේ චීන කඩේට ඇවිල්ලා ජපන් කෑම ඉල්ලන්න එපා. ඔය ගෙදර ඉඳලා කරගන්න. ඉතින් ඔය පූර්වක්‍ෘතිය හරිනම් ඉතින් උපදෙස් දෙන්න ලැබෙන්නේ බෑ. හරිද? හරි නැති නිසානේ මෙයා එහෙනම් මං කියන දේ කරපන්. ඉතින් හරි විරුද්ධයි කට්ටිය. මේ ධක්මන පූර්වක්‍ෘතිය කියලා කියනකට. කරලා බලන්නකෝ. කරලා බලපු දවසේ ඔන්න තේරෙන්න පටන් ගන්නවා. හැබැයි ඒක පූර්ව කෘතිය වෙන්නේ සක්මන් කරලා ගිහලා කයිවාරු ගහලා තේ බිබී අනම්මනම් බයිලා කියන්නේ කිව්වොත් ඒ පූර්ව කෘතිය හම් වෙන්නේ නැහැ මේකට. සක්මන් පිටින් එහෙම බබා නිදාගත්තට පස්සේ එලිපත්තේ බබා නිරිකිරුවට පස්සේ අම්මා කොහොමද උස්සගෙන ගිහලා නිින්ද කඩාගෙන තොටිල්ලේ තියන්නේ? බබත් එක්ක ඇවිදගෙන යන්න බෑනේ ඊට පස්සේ තොටිල්ලට. අම්මා දැනගන්න බෑ නින්ද ගිය බබා එහෙම හොල්ලන්න නැතුව ගිහිල්ලා එහෙම තොටිල්ලේ තියන්නේ. ඒක නැතුව අපි කරන්නම් වාලේ දක්මන් කරනවා. කෙරුවට ඒ ගත්ත එකලස ඒ ගත්ත සමාජය අර පරියන්කිට ගන්න දන්නේ. එතකොට පූර්ව කෘත්‍යයක. ඒක වුණත් දවසේ එකයි හරියන්නේ කෙනෙකුට. ඔය හැම පරියන්කම හැම වෙලාවම හරියන්නේ නැහැ. හැබැයි ඒක කරන්න ඕනේ හරියන්නේ නැති එකට සාපේක්ෂව තමයි හරියන්නේ. එතකොට තමයි දන්නේ මේක. අපි කැපකිරීමක් කරලා තියෙනවා. අපිට ගෙලින්ම ගිහිල්ලා කොණ්ඩ කැමේ කොණ්ඩේ විතරක් කාලා ඉන්න බෑ. කැවුමම කන්න ඕනේ. කොණ්ඩේ ඉස්සර කඩන කන්න දෙන්නේ නැහැ නේ කවුරක්වත්. ඒ වගේ ඒක කරගෙන යනකොට තේනවා මෙන්න මේ වෙලාව තමයි මගේ වෙලාව. ඒ වෙලාවට පුළුවන් තරම් බලන්න ඕනේ දෙන්න තියෙන දෑවැද්දක් ඕන කෙනෙකුට දීලා තමන්ගේ විවිකේ හදාගත්තා. ඒ මූඩ් එක කියලා තියෙන්නේ වෝමින් අප් කියලා එකක් තියෙන්නේ ස්පෝර්ට්ස් කරනකොට කර්මණ්‍ය කරගන්නවයි කියලා. ඒ කර්මණ්‍ය කරන එක ගැන ලස්සන කතාවක් ඥානරම සාංශි කිව්වා. කවදා හරි භාවනා පරියන්කේකදී Tamanට මට දැන් සෝවාන් මාර්ග ඥානෙ ලැබුණා වගේ කියලා හොඳටම පීක් එක්ස්පීරියන්ස් එක වෙච්ච දවසේ එයාට ආපහු හැරිලා බැලුවොත් යන්න ඉස්සෙල්ලා මට මංගල ලකුණු පහළ වෙලා තිබුණා කියලා තේරෙයිලු. දැන් යන්න ඉස්සෙල්ලා මගේ සෞඛ්‍යම් ප්‍රශ්නයක් නෑ, ලෙඩෙන් ප්‍රශ්නයක් නෑ, ආහාර දිරීම ප්‍රශ්නයක් නෑ, මොකුත් නෑ ඔක්කොම තිබුණා. පුරුදු විදියට ගියා. හැබැයි ඒ වෙලාවේ තේරෙන්නේ නෑ උනාට පස්සේ, ඉවෙන්ට් එක උනාට පස්සේ තේරෙනවා මේක වෙන්නේ ධර්මතා රාශියක් පෙළ ගැහිලා. මම විතරයි නිරීක්ෂකයා. මට පේරෙන්න පටන් ගන්නවා හරි වැඩක් වෙන්න ඉස්සෙල්ලා ලකුණු තියෙනවා. හැබැයි ඒක තේරුම් ගන්න බෑ. වැඩේ වුණාට පස්සේ තමයි ලකුණ හරි කියලා තේරෙන්නේ. හරිම කැපිටලිස්ට් සිස්ටම් එකක් තියෙන්නේ. ඊට පස්සේ නම් කියකි මෙන්න මේ මේ ලකුණු තියෙනවනම් වැඩේ හරි. හැබැයි මගේ ලකුණු ටික ළඟ ඉන්න එකට හරියන්නේ නැහැ. ඒක හරිම time specific area specific එකක්. ඒක නිසා මේ එක සැරයක් හරි ගිය එකනට කියනවා සමාධිස්සජ නිමිත්තක් ගහයියොත් උඹට එදා හරි ගිය යම් ආකාරයකටද ඒ ටික බොහොම බයපක්ෂව බොහොම ගෞරවයෙන් ඒ ටික සලසලා දෙන්න ඒක තමයි පෙරකල පින කියන්නේ. ඉස්තන්ද ඒ බව දැනගෙන ඒ ටික කරගන්න බෑ මේ අහවලා නිසා ඔක් කියලා වුණොත් මොන කැඹිරිල්ලක්ද කියලා අපි හම්බ කරලා තින්නේ නෑ මොන කැඹිරිල්ලක්ද කියලා අපේ යාළුවෝ මොන කැඹිරිල්ලක්ද අපේ වස්තුව මොන කැඹිරිල්ලක්ද අපේ තියෙන මේ යුතුයකම් මේ හොඳටම දන්නවා මේක කළ යුත්තේ කියලා. කරගන්න නැහැ. අරයට බඩේ එකකම මෙහාට ඉසි එකකමයි අතෙන්ට මේ අරයට පලයන් චාන්චු මෙහාට පලයන් චාන්චු අර ගෙනින් මේක චාන්චු මේක ගෙනින් චාන්චු මට හිතුණා මේක වගේ කැඹිරිල්ලක් ජීවිතේ නෑ ඊට වැඩිය හොඳයි තනිකර ජීවිතේ ලුණු කැඳ බීලා ඉන්න එක මට ඕනලාට මම භාවනා කරනවා මට ඕන නැතිව නිකන් ඉන්නවා ඒක ඕගොල්ලන්ට තේරෙන්නේ නෑ අනිත් ඒවා ගැන කතා කරලා ඕගොල්ලෝ මයිත් එක තරහ වෙනවා උගුල්මේ යුතුයකම් රහසක් මීහරක් වගේ කරවිත තියාගෙන මේ කරත්ත බැඳගත්ත මීහරකගේ තියෙන වියගහට කියන්නේ ධූරය කියලා. ඔය අපිට හම්බෙන සමාජ නිලතර ඔක්කොම ධූර. ඇද්දපන් වෛරෝ බරපාවි. ඉතින් ඇද ඇද කියනවා මම අරිට වැඩි ලොකු සේවයක් කරනවා අරකයි මේකයි. ඉතින් කවදාද භාවනා හරියට දවසේ තේරෙයි අනේ කැම්බිරිල්ලක සංග. කැම්බිරිල්ල කියන වචනේ අපේ අම්මා කියනකොටත් කැමති නැහැ. ඌණියන් වචනයක්. මම කියන්නේ මේ ධූරේ තියේදී තෝ කරන්න පුළුවන්. ඒකයි ඒකේ ලස්සන. කෙරුවට පස්සෙවත් කෙරුවට පස්සෙවත් කරුණා කරලා මේ Tamange හරියන පැත්තට මේ වැල යන පැත්තට මැස්ස ගහන වෙනුවට මේ භාවනා නොකරන බයිලවත් දැන නැති උන්ගේ කට කතා වලට අපි නටන්න හදනවා නම් ලොකු සංහසේ ලියලා තියෙන පොතේ සාසනය ගැන හෝ විපස්සනා ගැන කිසිත් නොදන්නා කිසිම කෙනෙකුට මේ පොතේ ඇලපිල්ලක් වෙනස් කරන්න දෙන්න එපයි කියලා. මුදී ඒ තරම්ම දන්නේ නැති වුන් මේකට ඇවිල්ලා අපිට මේ බලි බයිල කියන්න හදනවා. අම්දුනේ දැන් දැන් මෙහෙම කරගෙන යනකොට දැන් තමන් සෝවාන් වුණා කියන ඉන්සයිට් එක ඉන්ස්ටන්ටේනියස්ලි එනවා. එනවද? එනවද? ඔව් ඒක ඒකත් මේ වගේ තමයි දැන් මේ මහත්යට වෙච්ච එක. ওই ඉත ඉස්සලා කොච්චර දෝ වෙන්න ඇති. නමුත් මේක තමයි භාවනා මාර්ගය කියලා තේරෙන්නේ නැහැ. එතකොට ඒක අපි report කරන්නේ නැහැ. ඒක දන්නේ නැහැ. එයිජ මේක අපි අරගත්ත මේ ඇතිවිච්ච ඇට්මොස්ෆියර් එක නිසා. ඒ වගේ Tamanට තේරෙන්න පටන් අර ගන්නවා මට මගේ ක්‍රමේ විශ්වාසයි කියලා. ඒ තමයි සෝවන් වෙනවා කියන්නේ. බුදුන් කෙරේ ඒක ප්‍රත්‍යක්ෂ වෙන අවස්ථාවේ තමයි සෝවන් ඵලය එතකම්ම ඔය අහන ප්‍රශ්න වලින් හොඳටම පේනවා මේ හක්කේ පොල් කෑල්ල වගේ සැකේ තියෙනවා. හක්කේ පොල් කෑල්ලක් තිබ්බහම කවුද ඔය මේ මොන ඇතාගේද මේ කඳුල ඇතාගේ. හක්කේ පොල් කෑල්ලක් තියාන ඉඳලා තියෙනවනේ මේ යුද දශමාධි යෝධයන්ගේ හයිය බලන්න තරංගයක් තියලා තියෙනවා යුද්ධ ටීචර්ලා. එතකොට මේ සේනාපතියා ගිහිල්ලා ඇතාගේ හොඬ දල දෙකෙන් අල්ලලා මෙහෙම ඇන්නලු බිම. ඇතා ඇතික් අරගෙන මෙහෙම දලසිකින් අල්ල බිම ඇන්නලු පෙන්නන්න. ඇතාට තද වුණා වෙලා. උට කේන්ති ගිහලා ළඟ තියෙන පොල් කැල්ලක් කටේ දැම්සොත් ඔබ මරණ දවසක ඉඳලම තියෙන්නේ මරන්න. ඊට පස්සේ විචුපුර සටනේදී මම වැඩක් නැහැ නිකන් මම මේ කියන්නේ මේ නිකන් අනවශ්‍ය කතා. විචුපුර සටනේදී ගිහිල්ලා පිටියට ගහනකොට පිටිය උඩ නැගලා දෙමළ මිනිස්සු රත් කරපු ඊයන් වැක්කරාලේ අතාගේ පිට උඩට. එතන ආගිරි ගාගෙන බැසලු පිටිපසට. මේ පිට ඔක්කොම පිච්චිගෙන යනවනේ එතකොට. ඒ ගාම ගිහලා බසක් වලින් බසලා සීතල කරලා ගිතෙල් වලින් දාපු ගෝණි වලින් වහලා එන ඇතාට ගැහවල යුද බෙර. ගහලකොල ගහබේ කියලා. එසේ මිනිස්සු කිරුවේ අඩි 40 50 දිග කොට ගස් කපලා අරගෙන 100ක් විතර මිනිස්සු ඇවිල්ලා උස්සගෙන ඉල ගහනවලු දොරට. දැන් අරෙන් ඊතල විදිනවා ගිනියක් කරනවා එහෙම ඉන්නකොට ඇතා යන තියෙන දොරේ දොර බාවට උඩින් බිත්ති කඩාන එනවලු දැන්. උඩ ඉන්න සෙබලා උඩ පැනලා අර එන කුට්ටිය ඇතාවෙන් එහාට යන්න තල්ලු කරාලු. නැත්තම් වැටෙන්නේ ඇතා උඩට. ඇතා දැක්කලු. ඒ වෙලාවේ පොල් කැලබිම දැම්මලු. ඒ වෙලාවේ පොල් කැලබිම දැම්මලු උඹට දෙන්නම් කියලා හිතාන හිටියේ. නමුත් ඒ ඒ පිට උඩ නැගලා ඒ ගඩොල් කුට්ටිය විසිරුවේ නැත්තම් ඇතාට අමාරු වෙන්න නිසා ඇතා පොල් කැලබිම දැම්මලු. ඒ වගේ භාවනා කරන හැම කෙනෙකුටම බුදුමාකාර සැකයක් තියෙනවා. ඒ කියන්නේ සද්ධාව නැහැ. ඉතින් මේ මූණට කියන්න හොඳ නෑනේ අප්පා. සවුත්තුයිනේ ඒක. දැන් මේගොල්ලෝ හිතන විදිහට මේගොල්ලෝ සාමාන්‍ය අයට වැඩි ශ්‍රද්ධාව තියෙන කට්ටියක් කියලා නේ කියන්නේ. නමුත් මේ වැඩේට ජාම බේර ගන්නවත් ශ්‍රද්ධාව නැහැ. ඒක යහා ගිහිලා කියනවා රයිට්. ඔය කවුරු මොන જાති කළොත් මම ගන්න මේ පාරමයි මට මගේ වැඩේ ෂුවර්. ඒක තමයි ඔය අවික්කප්පසාදේ කියලා කියන්නේ තමන්ගේ සීලය පිළිබඳ හොඳ ශ්‍රද්ධාවක් කියනවා. එදාට ඉතින් ඒක තමයි සෝවන් වෙනකොට කියන්න තියෙන එක ධෛර්යයේ හිතන කතාවක්. නෑ මයිකෙන් අහන්න එතකොට අර රෙකෝඩ් වෙනව නැත්නම් නෑ ඔයාට ඕන නැතුනට අපට ඕන ස්වාමීන් වහන්සේ පූර්වක්‍ෘතිය ගැන ඔබ වහන්සේ කතා කරපු නිසා කියන්නේ මම මම අකමැති මම කවදාවත් පූර්ව කෘතියක් කර කියලා කරන්නේ හැමදාම බුදුන් බුදුන් වඳිනවා. එච්චරයි මගේ පූර්ව කෘතිය. ඉතින් සමහර ප්‍රෝග්‍රෑම් වලට ගියාම ඔය භාවනා වැඩසටහන් වල පැයේ භාවනාවට පැය භාගයක් විතරම කරන්නේ පූර්ව කෘතිය. ඒ වෙලාවට ස්වාමීන් වහන්සේ මගේ හිත තැන්පත් වෙනවා නෙමෙයි මට හරි නොරිස්සුන් ගතියක් දැනෙනවා. ඉතින් මම ඒ හින්දා දැන් ඔබ ඔබ වහන්සේ මගේ මූණට හින්දා නෙවෙයි කියන්නේ මම වෙන කවුරුත් ෆලෝ කරන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒ මොකද ඒ මට ඉපාම වෙලා තියෙන ස්වාමීන් වහන්සේ අර පූර්වක්‍ෘතිය මං <laughs> ඒකට මන් දන්නේ මගේ හිත. මං ඒකට කැමති නැහැ ස්වාමීන් වහන්සේ. මට හිත සංසුන් වෙන්නේ මං තුරුරුවන් වැඳලා නිකම්ම මං ආස්වාස ප්‍රාස්වාස දිහා බලාගෙන හිටියාම අරමුණ ඉක්මනට අල්ල ගන්න පුළුවන් වෙනවා. හැබැයි අර අර වගේ වැඩසටහනකට ගිහිල්ලා පූර්වක්‍ෘතිය ඒ වාර කියවගෙන ගිරව්වාගේ කියවගෙන කියවගෙන ඒ අහගෙන ගියාම හිතට මට හරි නොසන්සුන් ගතියක් දැනෙනවා. ගුරුමේ පණ්ඩිත ශාන්තිකෝ මේ භාවනාව තාම හරිය නැහැ. ඒක පුරුදු වෙච්ච දවස් තමයි අපිට සාසන සේවාවක් කරන්න පුළුවන් කියලා. ඒකත් පුරුදු කරන්න. ඒකට සතියෙන් හිටපුවා මොකද වෙන්නේ? ඒක ඒක පුරුදු කරන එක තමයි ඔය භාවනා කරන්න උඟාක් අමාරු දෙය. අපි නැවතත් අපි මේ මේ මේ මේ මේ මේ අමනියොත් එක්ක මේ මැට්ටොත් එක්ක මේ ලෝකෙත් එක්ක ඉන්න ඕනේ. ඉන්න නම් එකයි තියෙන්නේ. උන් ඒ පූර්වක්‍රත් එක්කනට බොහොම සතුටින් ඔව් ඔව් ඔව් හරිම හොඳයි කියාගෙන ඉන්න ඕනේ. හැබැයි යටින් දන්නව නැත්තක් ඉන්න පතන්න හොදම කිය කියලා හැබැයි වෙල්ලන්නේ නැහැ. අන්න එදාට පුළුවන් සාසන සේවාව කරන්න. මොකද ඒ බුරුම සංස්කෘතිය උඹ හිතනවද මේ මගේ පෞද්ගලික කැමැත්ත කියලා නෑ. මේක තමයි සාසනයට ඕන හොඳම දේ. මිනිසු කරන්න පූර්වක්‍රොත්වයෙන්ම කරපන්. මේ ආපු ගම මට ගම මෛත්‍රී භාවනාව ඉවර වෙන දවසේ කරන්න කියලා. නේ මයි කවදාකවත් එහෙම කියන්නේ නිකන් වැරදිලාවත් කියවේද මගේ ඇදී. නෑ. මුතු මෛත්‍රී භාවන කියන්නේ වාඩි වෙලා වාඩිලා සෝසී ඉන්න දාන මෛත්‍රී මගේ එක. ඒක තියෙනවා. ඉතින් ඒගොල්ලන්ට ඕන වෙන එකක්. දැන් මෝ යන්න හදනකොට මෝ නැගිලා මෛත්‍රී මෛත්‍රී මෛත්‍රී මං බම්බු ගහපන්. ඈ නෑ ඒ ඒ තමයි ඒ කියන්නේ අපන්නක ප්‍රතිපදාව. ඒන්දම මේන්දම ගියා. නෑ නෑ ටයිම් ටේබල් එක බෑ. දැන් දැන් මම නම් තීන්දුව කරන්නේ මම තීන්දුව ගන්නවා. මම ඔය කායිමත් අහන්න යන්නේ මොකද මං කල්ලතු කියලා තියෙන්නේ. කවුරු මොන જાති මේකට දාන්නේ මං එන්නේ ඉස්සලා තිබුණ පොඩි ළමයිගේ ප්‍රෝග්‍රෑම් එක. ඒකේ මයිටි බානක් කරා. ඒ ඕගනයිසර් කිව්වා මම හයමාට ගියාට පස්සේ සංසාපේ අටෙන් පස්සේ ළමයිට මයිටි ප්‍රශ්නයක් නැහැ. ඒ ළමයින්ට දෙන්න ඕනේ මේක ඒ තාලෙට. දැන් මෙතෙන් එනකොට කියලානේ අපි දීලා තියෙන මෙන්න බේසික් ඉන්ස්ට්‍රක්ෂන්ස් මෙන්න ටයිම් ටේබල් එක. මේ ඇවිල්ලා කියනවා අටසින් රකින්න බෑ කියලා. එහෙනම් මං කියනවා කරුණාකරලා චීන කඩේකට යන්න. මේක ජපන්. with the terms and condition clear නේ. ඊට පස්සේ මෙතෙන් ඇවිල්ලා කියනනම් සත්‍වසක් භාවනා තේරවාද නෙවෙයි දයිසංශ කරන්නේ තේරවාද තමයි. මෙතන තියෙන සතිය කියලා අපි පළවෙනි වාක්‍යෙම කියනවා. ඒ නිසා කවදා හරි මම ගියොත් එහෙම වෙන එකක කවුරු හරි යම කරනවා චතුරාර්යකමයි කවදාකවත් රියැක්ෂන් එකක් එන්නේ. ආවත් ඒක මම පෙන්නන්නේ චපලකමට නෙවෙයි. ඒකට සබහ ගෞරවය කියනවා. ඒකට කියන්නේ සබහ ගෞරවය. මොකද මේක ජනමතේනේ. අපි ජනමතේ මම මෙහෙම කියනවා. විපස්සනාව කවදාකවත් එහෙම දෙයකට ෆිට වෙන්න බාධාවක් වෙන්නේ නැහැ. භාවනා කරන කෙරුවට පස්සේ ඕනම දෙයකට ෆිට වෙන්න පුළුවන් වුණා මිසක් මේ බෞද්ධ නෙවෙයි අපි හිතන්නේ Hindu පන්සලකට ගියා නැත්තම් මුස්ලිම් කෝවිලට ගියා කියලා මම මට මතකයි මම ගිය වෙලාවේ මිනසෝටාවල අම්මා නැති වෙලා අම්මා කතෝලික පුතා බුද්ධ ආගමේ පුතා තමයි පන්සලේ ප්‍රධාන කටින් පින්කම ඊට පස්සේ අම්මගේ සර්විස් කරන කැතලික් චර්ච් එකේ ඉතින් හාමුදුරුවෝ යන් කියලා ඉතින් මං කව සිවුරන්ට ගියාට කමක් නැද්ද කියලා. නෑ ඔබ වහන්සේලා තුන් දෙනා සුදු රිදි දාලා දෙනවා. දැන් ඇවිල්ලා කරන්නේ චර්ච් එකේ මෙව එක මැලේසියන් එක්කෙනෙක් හරි. ඇමරිකන් කාර්යයක් නෙවෙයි. ෆාදර් ඇවිල්ලා සර්විස් එක කරනකොට ඔක්කොම නැගිටිනවා. ඉතින් මං බැලුවා මට පුළුවන්ද නැගිටින්න කියලා. දැන් මේව නැගිටින්නේ සීයන් ආදිරි සුදු කරන්නේ. මං කව කරදරයක් නැතුව මං නැගිට්ටා. ආයෙ වාඩි වෙනවා. දැන් ඉතින් සිටින් ඉතින් දැන් බෞද්ධ භික්ෂුවට ගැලපෙන්නේ නැහැ නේ මේක. මට ඕනේ නැහැ නේ බුදුහාමුදුරනේ දැන් මම බැලුව පුළුවන්ද කරන්න කියලා. ඉතින් මං කිව්වා ඔය ෆොටෝ ගන්න එපයි කියලා. මං ඔය ෆොටෝ ගන්න එපයි කියන්නේ වෙනකට නෙවෙයි. පිස්සුමයි කෙලින්නේ මං. ඒ පිස්සු කෙලින ෆොටෝ දාපුවම ඕගොල්ලෝ නම්බුවට කියලා මට බෙල්ලෙන් යන්නේ. ඕගොල්ලෝ ෆොටෝ ගත්තට ෆොටෝ තියාගෙන දන්නේ නැහැ. ගන්නම එපා. ඒ නිසා මං කියන්නම් ඒ පූර්ව කෘත්‍ය කවුරු කොයි දෙයක කරුවත් අපි වවුලයි ගෙදරට ගියොත් වැවිලි ළඟට ගියාට පස්සේ පුටු ඉල්ලන්න බෑනේ පුටු පුටු කියන්න එපා. යනවා. නෑ උඹට බෑ. උඹ කියන්නේ අහපන්. උඹ ඔය කියන්න හදන එකේ ලකුණු කපා ගන්නවා. උඹ භාවනා කරලා තියෙනවනම් අපි ගියා නම් වෙන භාවනා මාස්ටර් කෙනෙක් කියලාද යන්නවත් ඕන කියලා මං කියනවා. සාම්පල් එකට. ඊළ බලන්න ඕනේ මට කරන්න බැරි. මොකද ඒක සත්තු මරණ වැඩක් නෑ. හොරකම් එහෙම නම් බෑ. පුරකෘති තියෙන කරනවා. කවුරු හරි මේ භාවනා කරන වෙලාව කිව්වද මම මම කිසිම විරුද්ධත්වයක් නැහැ. හැබැයි මම අතින් ඒකට ප්‍රතික්‍රියාවක් වෙන්නේ නැති එන්නෙම නැහැ. හැබැයි කවදාකවත් ඊට විරුද්ධ වුණොත් අපිට මේ තාක්කත් ගෙනාවු 2600ක් ගෙනාවු තේරවාදයට අපි අඩයක් තිබ්බා වෙනවා. අපිට හිම අයිතියක් නැහැ. මේ කාවේ මේ පරණ ඒ වටේ ජීනේ රැපර් එකත් එකේ රැප් එක තියෙන්න ඕන. හැබැයි අපි දන්නවා අපි ගිය පාර වෙනයි. ඒක තිබිච්චාවේ කැමති කෙනෙක් ඉන්නවා. ඒක කියලා දෙනවා අනික කටට කියනවා ඕගොල්ලෝ යන්න කැමති. ඒ පාර දිගේ යන්න. හැබැයි ඇස් හොඳට තිබේ නම් යන්න පාරක් තිබේ නම් කිම බැදිවල යන්නේ මං මුලා වූ එකකසේ. ඒක කියනවා මිසක් බඳින්න එපා කාටවත්. පූර්වක්‍ෘතිය කරන්නේ ඒක ඒකෙන් ඒකෙන් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? ඒ කරන එක නෑ අහන්න ඕනේ. අපිට අදාළ නෑ. අපිට මේ වෙලාවේ වෙලාව ගන්න ඕනේ නෑ ඒකේ. ඒ පූර්වක්‍රතියේ බුද්ධාම රකින්න මිසක්ක පැවැත්මට මිසක නැවැත්මට නෙවෙයි. බුද්ධාම පවතින්න එපායි. දැන් මෙතන ඉන්න උඟ දෙනකොට ඕනේ බුද්ධාම රකින්නනේ. මයි ළඟේ මේක නැහැ. මම මේ තරහට නෙමෙයි කියන්නේ මට කවදාකවත් ඒක රකින්න ඕනේ. මට ඕන කරලා තියෙන ගන්න තියෙන වැඩේ ගත්තා. ඉන්න රකින්න රකේ වෙනවා මට කරන්න දෙයක් නැහැ. මම utterly utility value. utterly utility value මගෙන් ડોක්ටර් ෆර්නෑන්ඩෝ බයෙන් කතා කරලා අහනවා බුද්ධ ආගම pure science එකක්ද applied science එකක්ද කියලා. කො purely applied science එකක් කියලා. ඊට පස්සේ කොම්බ කට්ටි බැන්නා උඹ කට්ටි බැන්න ඒ ඔය උනේ ඇත්ත නෙමෙයි. It's a purely applied science එකක් කියලා. ඊට පස්සේ දෙකේ එකක් කියව මම කොහොමද දෙකේ එකක් කියන්න බෑ. මට මේකේ රකින්න මොකක්වත් නැහැ. මං වෙන ලාභ ආයතට ස්තුති වේවා. මම කරන්නේ අට යුටිලිටි. එතකොට වැඩක් වෙනවා වෙන්න පුළුවන් නමුත් ඒක නෙමෙයි මගේ එන්නේ. ඒ නිසා ලෝකේ පැවතිච්ච දේ බාධා කරලා මම මැරෙන්නේ නැහැ. තියෙනකොට තිබුණ දේ තියෙනවා. හැබැයි මම පෙන්නනවා නැත්තම් මගෙන් පෙනේවි. ඒකේ ෂෝට් කට් එකක් තියෙනවා. ඒක ඇස්සත්තන්න පේන්නේ. එහෙම නැත්නම් මේ කන්සර්වටිව් මේ මේ මේ පද්ධතිය රකින්න හදන එකනට මම බ්ලැක් ෂීප් කෙනෙක්. ඒකනේ ආගන් නායක ඔක්කොම මැරුණේ අසාධ්‍ය මරණනේ. බුදුහාමුදුරුවෝ එලා අනික හුඟක් නායකව මැරුණේ කුරුසේ වහබීලා. මෙතන ලෝකයා කැමති නෑ ওই ලෝකේ වැඩේට ඇඟිලි ගන්නවා දකින්නේ. ලෝක වැඩේට yes කියාගෙන ඉන්නව. දකුණට සිග්නල් දානවා වමට කැපුවා ගියා. මම බල මොඩයි. ඒක නිසා මං විදියට මං මං කියන විදියට කරපල්ලා. මෙහෙමයි බුරුම හාමුදුරුවෝ කියනවලු මේ මං කියන්නේ. මං කියන විදියට කරපන්. හැබැයි කවදාවත් මං කරන දේ නම් කාටවත් කියන්න එපයි කියලා. මං කියන විදියට කරපන්. මම කරන විදිය කාටවත් කියන්න එපයි කියලා. ඒක තමයි දෙගොල්ලගේ තියෙන ගනුදෙනු. අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මට ප්‍රශ්නයක් තියෙනවා මේ එහෙනම් ඊයේ උදේ ඊයේ පෙරේද පෙරේදා උදේ සක්මන් භාවනාවෙන් පස්සේ කිව්වේ පහයි පහමාට සක්මන් භාවනාවෙන් පස්සේ පරියන්කට වාඩුණාට පස්සේ මේ මට කිසිම ප්‍රශ්නයක් නැතුව ආනාපාන සති දිහා බලාගෙන පුළුවන්කමක් වුණා. ඊට පස්සේ විනාඩි 10ක් මට හරියටම කාලේ කියන්න මතකයක් නැහැ. ඊහාම මේ මට අර සක්මන් ආනාපාන සතිය චූටි වෙලා ගිහිල්ලා ඒක පේනවා. නමුත් මේ මගේ ශරීරය ඉස්සරහටයි පිටිපස්සටයි දෙපැත්තට වරණ ගතිය දෙනවා. ඒත් එක්කම මේ ගාක් පීස්ෆුල් වගේ විදිහට තේරුණා. ඒ කිව්වේ කිසිම කරදරයක් නැහැ. ශරීරයේ තියෙන මේ කිසිම වේදනාවක් දැනෙන්නේ නැතුව ගියා. නමුත් මේ මට හරියටම ඒක කියන්න බෑ මොකක්ද උනේ කියලා. මොකද ෆිසිකලි මං අත්‍තරම මැරෙනවද කියලා දන්නේ නැහැ. නමුත් මට තේරෙනවා හිම වෙනවා කියලා. මේ ඊට පස්සේ ඒ බෙල් එක ගැහුවට පස්සේ මම ස්වාමිනාසිට කලින් දේශනා කරා අර මේ සමාධියක් ආපුවාම නැගිටලාද්දි බෙල් එක ගහලාද්දි ඒක කැඩුණාට කැඩුණයි කියලා යන්න එපා කියලා. ඒක හිතාගෙන මං එහෙමම දානශාලාවට ගියා මේ ගන්න එතකොට මට හුඟක් අර වෙනද මම මෙතන ඉන්නවා මම දැන් මේ යනවා කියන හිතන්නේ නැතුව මට සතිය තිබ්බා. මේ ඉතින් ඊට පස්සේ මට ආපහු ඒක බිඳුනා. මම ඒ බිඳින දිහත් බලන් හිටියා. පහුවෙන්ද මම try කළා කොහොමද එතෙන්ට යන්නේ කියලා. නමුත් මට මතක නැහැ. <laughs> ඊට පස්සේ මට ආපහු එම එතෙන්ට යන්න බැරි වුණා. මොකද ඇත්තටම මතක නැහැ. මේ සමිනාස භාග්‍ය උපදේශක් පතනවා. නෑතර මතක නැති නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. එතෙන්ද යන්න ඕන කියන හැඟීම තියෙන තාක්කල් Taman natural නෑ. ඒකම තමයි බාධා. එදාට ඉස්සල දාසේ කරපු දේ මොකද්ද කියලා ඒ ටික කරනවා නම් අර ප්‍රතිඵල අපේක්ෂා කරන එක නිසාම අපේ හිත හරි කුතුහලයකටපත් වෙනවා. ඒක අනිවාර්යයෙන්ම ඕනම කෙනෙකුට වෙනවා. හරි ගියාට පස්සේ දෙවෙනි සැරේ ඒකට යන්න බෑ මොකද එක්ස්පෙක්ටේෂන් එක නිසා. එක්ස්පෙක්ටේෂන් එනවමයි. ඉතින් ඒ නිසා ආයෙත් ඔය ඊට පස්සේ හරියන්නේ නැහැ. ඊට පස්සේ ඕක කරව බලනවා ආයෙසටක් ඕක හරියනවා. ඒ හරියන්නේ එක්ස්පෙක්ටේෂන් එක නැත්තටම නැති වෙච්ච දවසේ. ආයෙ හරි ගියාට පස්සේ ඕම එන ෆ්‍රීකවන්සි එක වැඩි වෙන්න පටන් ගන්නවා ඊට පස්සේ. ඒකක් වෙලා ඊගාවට එන ලොකු ඩිස්ටන්ස් එකක් එන. එහෙම එහෙම ගිහිල්ලා ඉතින් දිගටම කරන්න ඕනේ. කරනකොට මේ ළඟ ළඟ එනකොට තේරෙන පටන් ගන්නවා ඇත්තටම මේකට ප්‍රොක්සිමේට් ෆැක්ටර් එකක් තියෙනවා. ආසන්න කාරණාවක් තියෙනවා. ඒකට තියෙන ප්‍රධානම බාධාව තමයි එක්ස්පෙක්ටේෂන් එක. රිසල්ට් ඔරියන්ටඩ් ගතිය. මට අතින් යන්න ඕන කිව්වොත් ඒක දෙන්නෙම නැහැ. ඊට පස්සේ ආයෙ කරන්න ඕනේ එහෙම බලාපොරොත්තු වෙන ගතිය අමතක වෙන කම්ම කරනකොට ඔන්න ආයෙ දවසක හරියනවා. කොහොමම යනකොට ඒ ළඟ ළඟ ළඟ ළඟ ඕක වෙන්න පටන් අර ගන්නවා. නමුත් අර ෆස්ට් ඩේ වෙන එක හරිම බ්‍රේක් ඊවන් පොයින්ට් එකක්. ඒක හරි වටිනවා. නමුත් අපි හරිම දුර්වලයි ඒ දේට අදාළ ෆැසිලිටේටින් ෆැක්ටර්ස් තේරුම් ගන්න ප්‍රොක්සිබේට් ෆැක්ටර්ස් තේරුම් ගන්න දීමේදී අපි හරි අපි හරි ප්‍රැග්මැටික් නෑ අපි රිසල්ට් එක දිහා බලනවා මිසක් අපි සම්පාදනය කරපු පසුබිම කාරණා අපි දුර්වල අපි ඒකටන ප්‍රයොරිටි දෙන්නේ අපි අර එම් එක බලනවා ඒක නෙමෙයි ඒක නිසා බුදු පණ්ඩිසාංශික මෙහෙම ප්‍රකාශයක් තියෙනවා ඔබ හේතු සම්පාදනයෙන් කරන්න තියෙන යුතුයකම් අතින් 100% කරපන් ඵලාපේක්ෂාව බිඳුවක්කට තියාගෙන ඉන්න එපා ඒක ස්පිරිචුවල්. ඒක ඒක රිලිජියස්. කලියුත් තමන් කලියුතු හේතු සම්පාදනය. එහෙම නැත්නම් මේ පසුබිම් සාධක හොයලා දෙන එක නිමිත්‍යග්‍රාහය සමාධිය නිමිත්‍ය අරගෙන ඒක සම්පාදනය කළ දෙන එක utter duty with no expectation. ඒකමයි නිවන කියන්නේ. ප්‍රකරණ ඕන දේ කරපන්. උඹෙන් රටට මිසක් පුතේ රටෙන් උඹට වෙන දේ හිතන්න එපයි කියලා කෙනෙඩි කිව්වා. ඔක්කොමලම රටින් මට වෙන දේ හිතුවොත් මට ආණ්ඩු කරන්න බෑ. උඹලගේ යුතුයකමක් වශයෙන් රටවැසියෙක් වශයෙන් කරන්න තියෙන දේ කරපන්. එතකොට මම රට පාලනය කරන්නම්. එතකොට වෙන්න ඕන දේ වෙයි. ඒ නිසා උඹෙන් රට වෙන්න ඕන දේ හිතපන්. රටෙන් උඹට වෙන්න දේ හිතපු ගමන් ඒක ආණ්ඩුවට බරක් වෙනවා කියන. ඒකේ කැපිටලිස්ටික් ප්‍රකාශය. නැත්නම් ඒක තමයි මේ මේකෙත් බලාපොරොත්තු වෙන්නේ මොනම හේතුවක් නිසා හෝ ප්‍රතිඵල අපේක්ෂා කරන්න ගත්තොත් අපි කාම ගුණයට වැටෙනවා. අපි ඒ වෙනුවට කරන්න ඕනේ අපි හේතු සම්පාදනය කරනවා. ප්‍රාලාපේක්ෂාවකින් තොර ඒක හියුමන් නෑ කියලා කියන එක. මනුස්ස මනසට කරන්න බෑ. මනුස්ස මනසට මොටිවේෂන් එකක් ගන්න බෑ. ප්‍රාලාපේක්ෂා නොකර යමක් කරන එක. ඒකට ගෙන්සින එකම ආන්තරික රිලිජියස් වැඩ අපි ප්‍රාලාපේක්ෂා කරලා කරන්නේ නෑ. නමුත් අද බුද්ධ ආගම මේ පිං කියන එක දාගෙන මොනවදෝ හරුපයක් කියන. මේ කරන්නේ පිං ලබා ගන්න කියලා මොකක්දයක් දාලා තියෙනවා. ඉතින් මිනිස්සු පිං ලබා ගන්න අරයට වැඩිය මෙහා රණ්ඩු කරනවා. එහෙනම් පොඩ්ඩක් දීලා ගොඩක් පින් ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා කියලා අහන්න. ඒ පින් අතාවක් මොකක් කරන්නේ? ඒක කලියුත් කරනවා කියන්නේ ඒකට කියන්නේ කරුණාව. ඒකට කියන්නේ මුදිතාව. කලෙන් වෙලාවට ආවේ ඒ දේ කරා ඉවරයි. ඒ නිසා මේ වෙච්ච එක හොඳයි. බලාපෙක්ෂාව තමයි මගේ තියෙන කසඩ්නස් එක, මගේ ඩිෆයිල්මන්ට් එක, මගේ තියෙන කන්ඩිෂන් එක. මම මේක නැවත කරනවා බලාපෙක්ෂාවකින් තොරව කිව්වහම අපි ඒකට අවශ්‍ය ප්‍රොක්සිමේට් ෆැක්ටර්ස් ෆැසිලිටේටින් ගැන හිතනවා ඒකට අපි common sense පාවිච්චි කරනවා. හැබැයි ඒකේ පලාපේක්ෂාව නැතුව කරන්න බෑනේ ඒක තමයි තියරිටිකලි දෙන්න පුළුවන් ෂෝටස්ම උත්තරේ. ස්වාමීන් වහන්සේ අර ඉස්සෙල්ලා කියපු නිහඬතාවය ගැන කතා කරන්නේ එතනේ නිහඬතාවයෙන් ඉන්නකොට ටිකක් වෙලා යනකොට හිමි පොඩි ආනාපානයක් දැනෙනවා ආය. ආයෙත් එතනට හිත තියාගෙන ඉන්නකොට ভাইබ්‍රේෂන් එකක් වගේ ආනාපානයක් දැනෙනවා. හැබැයි ඒක අර මම හිතලා කරන එකක් නෙවෙයි. ඒක මට පේනවා හොඳට මෙහෙම ඇවිල්ලා යනවා කියන එක. එතකොට ආනාපානයේ Nirodhe බලනවා කියන්නේ එතනද ස්වාමීන් වහන්සේ? ඒකේ මේ විදිහට බලද්දී අර විවේකයේ පැත්තෙන් බලනකොට ආනාපානයේ ගෙවීම කියන්නේ විවේකයේ හටගන්න. නැවත ආනාපානයේ මුකුළු කර කර ඇතුළට එනවයි කියන්නේ විවේකයේ සමාප්තිය. ඉතින් මේකට අර ඉස්සරහ අපි කරන ප්‍රශ්නෙට පහු වෙනකොට තේරෙනවා ආනාපානය හොඳට අල්ලගන්න අල්ලගෙන ආනාපානයේ ගෙවෙන තැන බලන්න. ඒක තමයි විවේකයේ ස්ටාර්ටින් පොයින්ට් එක. ඒතර විවේකයේ එන්න එක මොකද්ද? නැවත ආනාපානෙ එන්න පටන් ගන්නවා. ඉතින් එතකොට විවේකයේ මුල ගෙවෙන ආනාපානෙ විවේකයේ අග එන පටන් ගන්න ආනාපානෙ. ඒකට ආනාපාන දෙකක් තමයි දෙපැත්තෙන් තියෙන්නේ. මේකේ ටේල් එන්ඩ් එකයි මේක ඕපනින් එන්ඩ් එකයි. මේ දෙක මැද ස්පේස් එක. ඉතින් ඕකනේ හැම ප්‍රස්වාසයකටම පස්සේ ආශ්වාසයේ ඉස්සෝ ওই ગેප් එක තියෙනවා. හැම ප්‍රස්වාසයෙන් පස්සේ ආශ්වාසයෙන් ඉස්සලා ગેප් එක තියෙනවා. නමුත් අපේ හිත thin slicing of time දන්නේ එයා chunk of times ගන්නේ. ඒ නිසා මේක ඉවරනකොටම අරක එනවයි කියලා කතන්දරේ ගොතනවා. නමුත් තින් ස්ලයිසිං ඔෆ් ටයිම් ගියා නම් ආනපන ගෙවෙන එක පළවෙනි ආනපනම ගත්තා පළවෙනි ප්‍රසවාසය ආස්වාද ගත්තා ඒක වෙනවා. නමුත් අපේ හිත ෂාප් නැහැනේ. අපේ හිත ફોකස් වෙලා නැහැනේ. කැලිබරේට් වෙලා නැහැනේ. එතකොට අපිට අර ගෙවීම භාවනා කැඩීමක්, සතිය නැතිවීමක්, අරමුණ නැතිවීමක් කියන චෝදනාවක් මිසක්කා මේ නේචර් එක දකින්න කියන එක එන්නේ නැහැ. නමුත් ආනපනේ මීඩියම් වෙලා ඒක සම්පූර්ණයෙන් ගෙවෙන වෙලාවදී අපිට ඒක හොඳට මැක්‍රෝ පික්චර් එක පේන්න පටන් ගන්නවා. මැක්‍රෝ පික්චර් එක එනකොට මේ පේන හිස්තන මේ පේන ස්පේස් එක කරදරයක්, පාළුවක්, නිදිමතක්, කම්මැලියක්, සැකක් කියලා තමයි uninstructed mind එක ගන්න. ඒකට කියනවා නියෝෆෝබියා කියලා. fear of unknown කියලා. එහෙම නැත්නම් fear of freedom කියලා. අපි පුදුම බයයි ෆ්‍රීඩම් එකට. ඒ කියන්නේ අපි දරුවෝ හදන්නේ පුදුම විදියට අයන් ෆිස්ට් එක දාලා. දරුවෝ ඉන්නේ ෆ්‍රීඩම් එකේ. අම්ල තාත්තලා කැමති නෑ. රට්ටු ෆ්‍රීඩම් එකේ ඉන්නවා දඟිට රජ්ජුරුව කැමති නෑ. මොකක් හරි වලියක් අදිනවා. අඩු ගානේ ක්‍රිකට් මැච් එකක් හරි දෙනවා. ඉතින් ඊට පස්සේ දෙගොල්ල ගහගන්නකොට මෝටර් ටෙන්ෂන් නේ. ඒකලිය වල දිනන එකකට ගොඩක් තෑගි දෙනවා. මේ කට්ටිය කවුද ක්‍රිකට් ගහන්නේ මෙහෙ ඉඳගෙන ගෙදර ගෑණි මිනිහා ගහගන්න. රාජ්‍ය කරනවා නම් පැහැදිලිවම මිරිකලා තියාගෙන ඉන්නවා. ඒ කෙනා කවදාකවත් කැමති නැහැ ෆ්‍රීඩම්. ඒක ෆ්‍රීඩම් කියලා කියන්නේ no law. ඒ කියන්නේ lawlessness. Um, no rules and conditions. ඉතින් රාජ්‍යරන්ට හීන් දාඩි දාන. ඉන්නම බෑ. ඉතින් ඒක නිසා භාවනාවේදී 50ක් අඩු ගන්න කියනවා නම් ඔය අපි ෆ්‍රීඩම් එකේ ඉන්නේ. ඒකට ෆෝබියා එකක් තියෙන්නේ. ඇත්තටම ෆ්‍රීඩම් එකන ෆෝන් දැන් 95% කියලා කියනවා. පටන් ගන්නකොට 50 50 වගේක් තියෙනවා. නමුත් ඒකට බයයි ගැන කියන්නේ ඒක මිස්හැප් එකක්, ඒක පහලුවක්, ඒක නිදිමතක්. ඉතින් ඒකට අපි හුදේකලාව කියලා දාගත්තොත් නමක්. විවේකී කියලා දාගත්තොත් පිරිච්ච ගතිය කියලා දාගත්තොත් විස්රාමයේ කියලා දාගත්තොත් ඒකේ හේම බුදුරජාණන්සේ පොට්ටපාද සූත්‍රයේ සඳහන් කරනවා මෙන්න මෙහෙම කියන්නම් මම දන්නේ මේක දහස්වර කිව්වට පාඩු නෑ තේරුම් ගන්න නැති වෙන තරම් ඉඩ තියෙනවා අපි අරණ්‍යට ආවා දැන් මෙහාමනේ මේ ආවට පස්සේ අපි මේ අරණ්‍යයේ ඉන්නවා කියන ප්‍රශ්න වල ඉන්න තාක්කල් gedara තුරවල ප්‍රශ්න ඉන්නේ නෑනේ අපිට දැන් මෙතන මෙතන මధుරෝ කරනවා මම මේ නෑ සෝරි මధుරෝ නෑනේ මේකේ මේකේ ඉන්නවා සෑන්ඩ් ෆ්ලයිස්ලා ඉන්නවනේ එහෙනම් වයින්නවනේ. දැන් ගෙදර හිටියනම් අපිට ඕන දෙයක් කරන්න තියෙනවනේ. දැන් මේ ප්‍රශ්නේ අපිට ආවා නම් මේ ප්‍රශ්නේ අපි පෙළෙනවයි කියන්නේ අර ගෙදර දුර ප්‍රශ්නේ අමතක වෙලානේ. එහෙම නැත්නම් මෙතන හිටන් ගෙදරින් හිටන් දැන් මේකේ ඉන්නේ. එතකොට බුදුරජාණන්සේ කියනවා උඹ යම් තාක් මේ අරණ්‍ය සංඥාවේ ඉන්න තාක්කල් උඹට හරක බාන ප්‍රශ්නයක් නැහැ, අලියැත්තු ප්‍රශ්නයක් නැහැ, රත්තරන් මිනිමුසු ප්‍රශ්නයක් නැහැ, පෞල් සංවිධාන කටයුතු මොකුත් ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා ඒ ප්‍රශ්න වලින් නැති උනේ මේ ප්‍රශ්නේ නිසානේ. ඒ නිසා මේ ප්‍රශ්නේ හොඳයිනේ. මේක පොඩි ප්‍රශ්නයක් නේ. හැබැයි මේක දරතයක්. මේක රෆ් අවුට් එකක්. මේක ස්කවුට් කැම්ප් එකක්. බංක බෙච්චල බුදියන්න ඕනේ. නමුත් කවදා හරි මේක හුදේකලාවේ ලකුණක් කරගත්තොත් මොකද වෙන්නේ? මේක ප්‍රීතියක ලකුණක් කරගත්තොත්, මේක අපිට හම්බෙච්ච විස්රාමයක් කරගත්තොත් මොකද වෙන්නේ? එතකොට අපිට කැම්ප් ගිය ජම්බරි මූඩ් එකක් නෙවලුවට එන්නේ. පහුල ප්‍රශ්න නැති කරන්න අපි ජම්බර මූඩ් එකට ආවා. ඊට පස්සේ බුදුරජාණන් කියනවා දැන් මේ මූණ අරන්නේ මේ ප්‍රශ්න තියෙදි මේ ඉඳගෙන ඉඳගෙන ඉන්න කයට හිත දැම්මා. ඒකෝට ගමේ ප්‍රශ්නත් නෑ අරන්නේ ප්‍රශ්නත් නෑ කකේ. ඇඟේ මල හොන්තු වෙන්න පටන් ගන්න අතනකක් කියනවා මෙතන නලියනවා මෙන්න හිතුලිනවා අතන සද්දෙනවයි කියලා. ඒකෝට බුදුරජාණන් කියනවා උඹට මේ ප්‍රශ්න තියෙනවයි කියන්නේ පැහැදිලිවම ගමේ ප්‍රශ්න හිතේ නෑනේ. පැහැදිලිවම අරන්නේ ප්‍රශ්න හිතේ නෑනේ. දැන් කකුලේ ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් බුදුරජාණන් කකුලක් දැවිල්ලක් තමයි. තැවිල්ලක් තමයි. නමුත් මේක ප්‍රමෝදයක් ගන්න දෙයක් තියෙනවනේ මේ ගමක ප්‍රශ්න නැතික බටනේ මේ පෙන්වන්නේ. අරණ්‍යක ප්‍රශ්න නැති බවටනේ පෙන්වන්නේ. ඉතින් මේකට ප්‍රමෝද වියන්කෝ. අම්මා මුත්තා කිව්වත් කරන්නේ නැහැ. ඒ කියන්නේ අපි දන්නේ අච්චර ප්‍රශ්න විසඳන්න මේ පුංචි කකුලේ ප්‍රශ්නෙන් මුළු ලෝකෙම අසහන දරත අයින් වෙලා. අන්‍යෝගේ මේක ප්‍රමෝදයක් කරා මේක හුදකලාවේ ලක්ෂණයක් කරගන්නේ. මේක ප්‍රීතිය ලක්ෂණයක් කරගන්න. මේක පිරිච්ච භාවයේ ලක්ෂණයක් කරගන්න. මේක හුදෙබලාල මොකද්ද මේ කකුල රිදෙන එක? ඒක නිසා හැම පරිච්ඡේදයක්ම කියනවා කකුල රිදෙන කෙනා දරතයක් මහණෙනි. ඒක පරිලායක් මහණෙනි. ඒකව කියන හැබැයි මහණෙනි. ඒකට දරතයක් කියන්න එපා ප්‍රමෝදයක් කියවා. ඒකට ධර්තයක් කියන්න එපා. ඒකට ප්‍රීතිය කියපන්. ඒකට ධර්තයක් කියන්න එපා. මේක සති සම්පජඤ්ඤය කියපන්. ධර්තයක් කියන්න එපා. මේක පස්සද්ධිය කියපන්. ධර්තයක් කියන්න එපා. මේක සුඛය කියපන් කියලා. බ්‍රේන් වොෂ් කරනවා වැඩක් නෙතන තියෙන්නේ. මේ කකුල වේදනාව ගැන චෝදනා කරන වෙනුවට කකුල වේදනාවෙන් ඔබ්සෙස් උනායි කියලා කියන්නේ ගමේ චෝදන නැහැ කියන එකනේ. මේ ප්‍රශ්නයක් ඔළුවේ නැහැ කියන එකනේ. අරණ්‍යයක් ප්‍රශ්න නැහැ කියන එකනේ. කයක් ප්‍රශ්නනේ. ඉතින් කායක් ප්‍රශ්න නිසානේ අර ඔක්කොම නැති කිරුවේ. එතකොට මේ කායක් කියන ප්‍රශ්නේ උත්තරයක් නෙවෙයි. ප්‍රශ්නයක් නෙවෙයි. කාටද පුළුවන් මේ විදිහට වේදනාව ගැන පොසිටිව් විදිහට කමටහන් වර්තාවට දාන්න. මට කයේ දකුණු කයේ වේදනාවක් කායක කපනවා වගේ පුච්චනවා වගේ ඒ නිසා මට හොඳටම දන්නවා. ගෙදර මේ ළඟ මොනවද කියලා මට ප්‍රශ්නයක් නැහැ. අරණ්‍ය මොනවද කියලා ප්‍රශ්නකුත් නැහැ. මේ කකුලේ ප්‍රශ්න නිසා මගේ ඉත 100%ක්ම සති සම්පජාඤ්ඤයතියි. කකුලි ප්‍රශ්න නිසා මට ප්‍රමෝද වෙන්න පුළුවන්. ඊට පස්සේ බුදුන් කියනවා මේ හතර මහ ධාතුන්ගේ ප්‍රශ්න වෙනුවට වායෝ ධාතු විතර හිත දාපන්. ආනාපානෙ කියන්නේ. දැන් ආනාපානේන හැම ප්‍රශ්නයක්ම ගමේ ප්‍රශ්නයක් අයින් කරන්න, අරණ්‍ය ප්‍රශ්නයක් කරන්න, කයේ ප්‍රශ්න අයින් කරන්න හොඳම සාධකේනේ. කවුද කවුද කොයි විදිහට වාර්තා කරන්න දන්නේ? ඊට පස්සේ කියන්නේ ආනාපානෙත් ගෙවිලා ගියයි කියලා. දැන් මොකද්ද කියන්නේ? අපිට කන්න දෙනවනම් අපිට බොන්න දෙනවනම් අපිට ඉන්න දෙනවනම් තව මොනකින් gediයට දෙයක් ඔය රණ්ඩු කරන්නේ ඊට පස්සේ කියනවා බලන්නකෝ ආනාපානෙත් නැති වුණා අලි කචල් දැන් පත්‍රේ දැනුම් දීම දාන්නද කියලා අහනවා ආනාපාන උසයි පිටත් 32ක් තිබුණා කොණ්ඩෙ මෙහෙමයි හම්බුණොත් හොයලා දෙන්න කියලා මම දන්නේ මම මේ කෑ ගැහුවට තේරෙනවද කියලා තේරෙනවද ආ තේරෙන එකෙක් කියපියෝ මයික් <laughs> එක දෙන්න ඔය තේරෙනවා කියපෙකට ආ ඒ නයි ඒ කියන්නේ තන්නේ කර බොරුව. ඒ එව්වයි මයිලගකේ no mercy. මයිලග කිසිම අනුකම්පාවක් නැහැ. මේ සභාවේ එනවා නම් මං කියන්නේ face to face දෙන්න වලියට. තේරුණා සංඝ. කියපන්. සංඝහස සතිය සතිය හැම මොහොතෙම පුරුදු කරනවා නම් මේ මොහොතේ ඉන්නේ ඉතින් ලෝකෙක තියෙන ප්‍රශ්න නෑ. රටක තියෙන ප්‍රශ්න නෑ. ගෙදර තියෙන ප්‍රශ්න නෑ. දරුවන්ගේ තියෙන ප්‍රශ්න නෑ. සතුටෙන් ඉන්න සන්නාස. ඒක තමයි සිංහලයා කියන්නේ පැමිණි දුක් පැණි රහයි. මේ පැමිණිච්ච දුක සමාදන් වෙනවා නම් ඒකෙන් සියලු දේ පොරපවදිනවනේ. මේකත් එපයි කිව්වට පස්සේ ওই කරන චෝදනාවත් එක්ක අපි මේ උත්තරයක් නෙවෙයි ප්‍රශ්නයක් කරගෙන තියෙන්නේ. මම හරි සන්තෝෂෙන් කියන්නේ ස්වාමීන් වහන්සේ ඇත්තටම සමහරට මම කතා කරන වෙලෙදි මම දන්නේ මම බණ අහලා තියෙනවා හරියට එක එක ස්වාමීන් වහන්සේලාගේ. මම කවුරුත් විචන කරන්නේ මම දොහොත් මුදුන් දෙලා වඳිනවා. ඒ හැම ස්වාමීන් වහන්සේ කෙනෙකුටම. හැබැයි මට මගේ ජීවිතයේ තිබිච්ච මගේ කුණ කොට දැක ගන්න, ඇතුළ දැක ගන්න. මට වෙන දෙයක් නෙමෙයි. දැක ගන්න ශක්තියක් ලැබුණේ අපේ ස්වාමීන් වහන්සේගේ මේ ප්‍රතිපදා. ප්‍රතිපදාව කියන්නේ ක්‍රමවේදය කියලා මම කැමති එකට කියන්නේ. මම අද ලැජ්ජ නැතුව කියනවා. ආඩම්බරෙන් කියනවා. ඒක හරිම ශක්තියක් මොකට අපි හැමදාම පිටට දික් කරගෙන මම හිතුවේ මං හරිම සාන්ත දාන්ත කෙනෙක් කියලා ඉස්කෝලේ යන කාලේ ඉඳලා ගෙදර ඉඳලා කාලේ ඉඳලා බැන්දන් පස්සේ හැබැයි ස්වාමීන් වහන්සේ මයික් එක ඉල්ලගත්ත ඒකනේ දැන් කරපණින්න හැබැයි ස්වාමීන් වහන්සේ මම මගේ කුණු දකින්න ඒ ලෝකෙන් හිත ඇතුළට ගන්න ශක්තියක් ලැබුණේ ඒ සතියමයි ආය වෙන කිසිම දෙයක් නෙමෙයි. ඒ සතිය කියන එකත් ස්වාමීන් වහන්සේ මේ ඒක හිතපු ගමන් කරන් දැන් හැමෝම කියනවා භාවනාවක් අවශ්‍ය නැහැ උන්පුත් කරන්නේ නැහැ එදිනෙදා ඔය කරන එක දිහා බලන්න කරන එක දිහා ඒක කරන්න බෑ ස්වාමීන් වහන්සේ. බැරියට හේතුව මං හිතන්නේ අපි ඇබ්බැහි වලට අපි අපේ තියෙනවා මේ ඇතුළේ කුණු කන්දල් ටික ඒ හැම දෙයක්ම තියාගෙන එකපාරටම දෙයක් දිහා බලලා කනකොට ආමේ කනවා විතරයි කියලා හිතන්න මට නම් බෑ ස්වාමිනාස. මම අනික අය ගැන කතා කරන්න කැමති නැහැ. හැබැයි ඒක පුරුදු කරන්න සතිය පුරුදු කරන්න සක්මන මම හිතන්නේ මගේ ජීවිතේ ප්‍රධානම දෙයක් වුණා. සක්මන මුලින් මුලින් මට සක්මන හරිම එපා වුණා. ඒ කියන්නේ මේකත් භාවනාවක්ද මේකෙන් කරන්න පුළුවන්ද කියලා. හැබැයි ඒක නිතර නිතර ඒක කරන්න පටන් ගත්තට පස්සේ ඒ වගේ ශක්තියක් මම හිතන්නේ මුළු ලෝකෙම නැහැ කියලා මට හිතෙනවා. ඒ සක්මනේ ශක්තියත් එක්කම පරියංක භාවනාවේ දවසකට පැය භාගයක් හරි නැත්නම් විනාඩි 5ක් හරි අපි සතිය පුරුදු කරවතින් හැමදාම උනත් ඒක වෙනවද නැද්ද කියන එක මට කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි හැමදාම ඒක ටිකක් කරනවා. ඒ කරන එකෙන් එන ශක්තියෙන් ස්වාමීන් වහන්සේ අර එදිනෙදා ජීවිතේටත් සතියෙන් ඉන්න ලොකු ගැම්මක් ආවා. ඉතින් ඒක නිසා අර ලෝකෙට විහිදිච්ච හිත නිතරම ඇතුළට ගන්න අර පිහියක් මොහ තියෙන මුවක් තියෙනවා වගේ හරීම ලස්සන දෙයක් වුණා සක්මන් කරලා පොඩ්ඩක් ඉඳගෙන භාවනා කරලා ඒ එන ශක්තියත් එක්කම දිනපතා අර පොඩි දෙයකින් පටන් අර ගන්නවා දැන් දත් මදින එක නම් දත් මදින එකෙන් පටන් ගන්නවා කුස්සිය වැඩක් කරනකොට කුස්සිය වැඩක් කපන එකකින් පටන් ගන්නවා ඒ විදිහ ඒක පටන් ගන්න අර කලින් කරන පුහුණුවේ ලොකු ශක්තියක් ආවා කියලා මගේ ජීවිතේ පැත්තෙන් මට කියන්න පුළුවන්. ඒකෙන් ඒකෙන් මට කියන්න ඇත්තටම අවශ්‍ය වෙන්නේ කපනකොට කපන එක දැක්ක එක නෙමෙයි ඒ පුහුණු කරපු සතිය හරහා මගේ හිත ගියේ ඇතුළට. ඒ ඇතුළට යනකොට හැම මොහොතකම මගේ කට ඇරෙනකොට වචනයක් කියන්න මගේ හිත ඇරෙනකොට දෙයක් හිතන්න මම දැක්කේ මගේ ඇතුළ. සම්පූර්ණ වංචනිකයි කියලා මට හිතුණා මගේ වචන මගේ ක්‍රියාකාරකම් මම කියන එක නෙමෙයි කරන්නේ කරන එක නෙමෙයි කියන්නේ ඒක ගැන මං කලින් හරියට පශ්චාත්තාප වුණා මුලින් මුලින් ඒව හංගගත්තා පස්සේ මම ඒව ගැන හරියට දුක් වුණා ඇයි මට මෙහෙම වෙන්නේ කියලා ඇයි මම ඇයි මට මේක මෙහෙම කරන්න බැරි කියලා මං කියන එක මට ඇයි කරන්න බැරි කියලා හැබැයි ඒක වෙන්නේ ඉබේ කියන එක මට පස්සේ තේරුණා ඊට පස්සේ ඇත්තටම මගේ සතියට වඩා මං අසතිය දැක්කේ. හැම වෙලාවෙම ප්‍රේමින්දන් කියනවා අම්මියෝ ඔයා සතිය ගැන ලියනවා සතිය ගැන කියනවා හැමතිස්සෙම <laughs> හැමතිස්සෙම අමතකයි කියලා. ඒක ඇත්ත තමයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ හැම වෙලාවෙම මට වැරදෙනවා. හරියට වැරදෙනවා. හුඟක් වෙලාවට අසතියෙම හිටියක් කියලා මට හිතන්න පුළුවන් මං හිතන්නේ. ඒ අසතිය හිටපු එක හැබැයි ලොකු ශක්තියක් වුණා මට මම කවුද කියලා මට දැනගන්න. ඉතින් මට හිතෙනවා ඒක විතරයි මට අවශ්‍ය. මට වෙන කිසි දෙයක් නම් අවශ්‍ය නැහැ. මම කවුද කියලා මම දැනගත්තපු එකෙන් මුළු ලෝකයක් එක්ක කරන හරි ඇති ඔච්චරයි. සංජය අපි අයිගා ප්‍රශ්නයක්. ඔය ටික කතා කරන්න දෙන්න බෑ. පෙරවන් සර්ණේ සාමිනාස්. දැන් තේරුණා ඇදනේ හැමදේම මම මොන දුෂ්කර ගමනක් ඇවිල්ලා තියෙන්නේ. දැන් මයික් එක දුන්නේ ඒකටනේ. දැන් මම අතට අරන් දීලා දැන් ඒත් චතුරු ගන්නවා. ගරු ස්වාමීන් වහන්සේ ඊයේ ඔබ වහන්සේ දුන් උපදේශ පිළිපදමින් ප්‍රීතිය හා ශුන්්‍යතාවයට සමහිත පවත්වමින් භාවනාවේ යෙදුණෙමි. අද දින අවසාන පර්යන්කය පිළිබඳව වාර්තා කිරීමට අදහස් කළේ හෙමින් ප්‍රෝග්‍රෑම් එක අවසන් වන නිසා. හෙටින් හෙටින් හෙටින්. භාවනාව අරබා නොබෝ වේලාවකින් මම කය හෝ සිතුවිලි වලින් තොර වූවක් මෙන් දැනෙන අවස්ථාවකට පත්තු නෙමි. මෙහිදී සියල්ල සිහින් මීදුම් තලයකින් වැසී තිබුණාක් මෙන් දැනින දැනිනි. ඊතා කලාතුරකින් ශබ්ද හෝ වේදනා දැනී නොදැනී ගියද ඒවා මීදුම් තලය paludu paludu කිරීමට තරම් සමත් වූයේ නැත. හොඳින් අවදියෙන් සිටි නමුත් within inward commas මම commas සතිය comma අරමුණ මේ කිසිවකටත් නම් දිය නොහැකිසේ දැනුනි. මේ අවස්ථාව මුළු පර්යංකේ පුරාම කිසිවකටත් නම් දිය නොහැකිසේ වැටුණි. මම සතිය අරමුණ මේ කිසිවකටත් නම් දිය නොහැකිසේ දැනුණු මේ අවස්ථාව මුළු පර්යංකේ පුරාම අඩු හෝ වැඩිව පැවතිනි. පර්යංකේ නැගී සිටි පසුවත් මා වටා සියුම් එයා බබල් එකක් ඇත්තාක් මෙන් දැනිනි. හෙට ගෙදර ගියත් ගිය පසුවත් භාවනාව ඉදිරියට කරගෙන යාමට කරුණාවෙන් උපදෙස් පතමි. ඔබට දීර්ඝායස වේවා. ඔය බබල් එක අරන් ගියා නම් හරි. ඒක තමයි අමාරු වැඩේ. මොකද මේ අත තිබ්බම කැඩි. ඒ නිසා ඒක නිසා ඒක සෑහෙන්න ගෙවන්න වෙනවා. මේ තියලා යන්න එපා. යනගෙන ඉබ්බා යනකොට කටුව ගෙනියනවා වගේ යන්න ඕන කරදරයක් වෙන ටක් ගාලා ටක් ගිහින්. එච්චරයි. කොහොමකටවත් ඒ අර අන්ලෝයි කියන්න හදුව වගේ මුලින් මුලින් ඒක හොඳට තියෙන කරගන්න බෑ කියලා. නමුත් කීම අතාරින්න එපා. ආයෙ කරා. කරනකොට කරනකොට තේරෙන්න පටන් ගන්නවා. උඹට පුළුවන් ඒ කඩන්න මම හදනවා. කඩපන්. ඕන තරමක් කඩපන් කියලා. අන්තිර ඌට හොම්බෙන් යන්න වෙන්නේ. කර මුල් මුල් වෙලාදී 100ක්ම කැල්ල ගියා වගේ හිතෙනවා. නමුත් කවදාවත් ඔය දැන් මේක කීප දෙනෙක් කියවනේ පළවෙනි වතාවට සිද්ධ වුණයි කියලා මේ මේ ඒක නිවන් දකින්නකම්ම කවදාවත් අපේ මතකෙන් යන්නේ නැහැ. මතකෙන් ගියා වගේ පේනවා කාලයක්. කවදාවත් යන්නේ නැහැ. ඒක නිසා ගලක් දුදා බින්න පුතු ශිලා කියලා බුදුරජාණන් සඳහන් කරනවා. ගලක් දෙකට පැලුවට පස්සේ මොනම જાතියවත් හා කරන්න බෑ කියලා. ඔය දැන් තියෙන ඕනම කිමිකල් එකක් දාලා කරන්න බෑනේ කියන්නේ. හා කරන්න බෑ. ඒ නිසා බුදුරජාණන් කියන්නේ ගහපිය ගහලා ගහලා ගහලා ගහලා ගහලා ගහලා ඒක දෙකට බලාගෙන ඉකෝ. දෙකට කලාගත්තට පස්සේ දෙකට කැඩිච්ච එක දෙකට බලන එක ඊට වැඩි ලේසි. හැබැයි ඉතින් ගල පැලුණු බව පේන්න නැහැ. ගහනකොට ගහනකොට තමයි තියෙන්නේ පැලිර හැම වෙලාවෙම පුපුරන්නේ දෙක වෙන වෙනම. ඒකට වැඩි වෙලා හරි වැලි කැටයක් ගිය ගමන් කට යනවා. ඒ නිසා පළවෙනි පැලිර ඉතාමත් වැදගත්. නමුත් ඒක වෙච්ච නැති ගන්න ආයෙත් ඕක අකම කයනවා. ආයෙ කෙරෙනවා. ආය අකමකය ආය කෙරෙනවා අන්න ඔතනදී ගේම පාවා දෙන්න නැතුව කරන මනුස්සයට යෝගාවචරය කියනවා භ්‍රමචර්ය කියනවා තපස කියනවා කවුරු හරි මේ ප්‍රතිඵල අපේක්ෂාවෙන් ගිහලා අනේ කෙරුවා ගන්නම දෙයක් නැහැ ඒක මතකයක්වත් නැහැ කියලා අතර තැරියාට පස්සේ ඒ මනුස්සයා නොකර සිටීම තමයි මේ මනුස්සයාගේ තියෙන අකුසලෙ වෙන්නේ නැත්නම් අර පැලිර නම් පැලිරම තමයි ශාසනයක් නැති කාලේ හිතන්න මොකද වෙන්නේ කියලා අපට නොතිබුණා නම් මෙහෙම අපිට කරපන් යකෝ කරපන් යකෝ කියලා කවුරු කියන කවුරු නැත්තම් මොකද අපිම අපි ගැන අව탁සීරුවක් කරන අච්චර විශාල පැලිරක් තියාගෙන අව탁සීරුව තියාන අපි අඬා ඉන්නවා. ස්වාමීන් වහන්සේ මට දැනුත් ඒක එහෙම දැනෙනවා වගේ තියෙනවා. හැබැයි වැඩේ තියෙන්නේ හැම වෙලෙම රිට්‍රීට් එකකට ගිහිල්ලා රිට්‍රීට් එකේ අගට වෙනකොට ওই වගේ මේකක් තියෙනවා. ඊට පස්සේ වල ගෙදර ගියාම කොච්චර භාවනා කළා එහෙම එකක් හම්බු වෙන්නේ නැහැ කියලා. ඔය ඒක නිසා තමයි මේක හම්බු වෙච්ච එක තේරෙන්නේ. මේ දෙක සාපේක්ෂයි කෙනෙකුට. මේක කැඩෙන්නේ නැතුව මේකෙම තිබ්බනම් ඒක වටිනාකමක් තියෙනවා. ස්වාමීන් වහන්සේ වත් ආයි රිට්‍රීට් එකට යන අවුරුද්ද බලන්න. හරි. ඒ ඒ ඒ සංසාරෙත් එක්ක බලනකොට අපි ගිහිල්ලා තියෙන කාලා තියෙන පරිප්පොල හැටියට බලනකොට ඒක බලාපොරොත්තු තිබිය හැකි දෙයක් ඉම්පොසිබල් නෙවෙයිනේ. අමාරුයි. නමුත් හොඳට මතක තියාගන්න ඔය ගෙදර ගිහිල්ලා ගන්න පරිඋපේ රඟට තමයි මේකේ තියෙන විවේකයේ වටිනාකම තේරෙන්නේ. විවේකෙම ඉඳ ගියා නම් හරීම පාළුයි. අයියෝ දැන් මම අවුරුදු පුරාම රිට්‍රීට් කරන මිනිහෙක්ට මම දන්නවනේ ඒකේ රඟ. අල්ලිම පාළුයි මට බනින් සේම ගියේ නැත්තම් ඔය වැඩක් නැහැ. ඒ ඔක්කොමලා කියනවා මේ උච්චර මේ තණ්හාව නැති කරන්න හදන මනුස්සයා මොකටද අර නිකන් ඌරන්ඩ හරියන්නේ මේ පිරිසුදු පොළේ ඉඳ ඌට ගිහලා පස් ටිකක් ගන්න ඕන කක්ක ටිකක් ගන්න ඕන නැත්තම් ඌරට හැදෙන රත්හීනතාවය කියලා ලෙඩක් දැන් මම මම අවුරුදු පුරාම රිට්‍රීට් ඉන්නේ අල්ලි පාළුයි ත්‍රිව කම්මැලි ඉඳපු ගාමට කවුරු හරි ගහ ගන්නවා මරා ගන්න වෙනකොට ඉන්න ජොලියක් මට බඩු තියනවා දැන් ඒතර හොඳට ඒ නිසා මේ දෙකේ තියෙන හැම වෙලාවෙම සාපේක්ෂව. උද්‍රජානච හැමදාම කියනවා විවේකයේ හරියන්න නම් උදේ ගමට පින්න පාරපලයන් කියලා. මොකටද ඒ? පාරේ මිස්කක්ක කරලා තියෙනවා. මිනිස්සු හොඳට ඇඳගන්න නැතුව ඉඳලා තියෙනවා. බල්ලෝ පයින්නවා පිස්සු හැදිච්ච. පිස්සු හැදිච්ච අලියෝ හම්බ වෙනවා. බත් ටිකක් දෙන්න කෙනෙකුට නැහැ. කෙනෙක් උයාගත්ත දේ Taman නොකන තරම් දෙනවා. මේක නැත්තම් හැන්දෑවරුවේ ගමේ ඉන්නකේ නගරේ මේ කැලේ ඉන්නකේ වටිනාකමක් තියෙනවා. ටික හාමුදුර කෙනෙක් එක දවසක කෑම අරගෙන ඇවිල්ලා ගලක් උඩ දාලා වේලගෙන තියාගෙන ඉඳලා පහුවෙන්දා වේලිච්ච බත්තියක් වතුරේ දාගෙන වළඳනවා. දැන් සුමානියක් යන්නේ පින්න පාතේ. මොකද මේ පින්න පාතේ ගියාම දකින්න තියෙන අසුබ දර්ශන නිසා. වේශ නිසා. ඉතින් සංඝයා ඇවිල්ලා පුත්‍ර ජනසිට චෝදනා කරනවා මේ යහමතු පින්න පාතේ යන්න. ඊට පස්සේ ගෙන්නලා අහන්නේ සංඝ මෙහෙමයි මම වළඳනවා. ගලක් උඩ දාලා වේලිලා වළඳන්න බෑ. ඔබ ගමට යන්න ඕනේ. එයාට මේ ඩෝස් එක දෙන්න ඕනේ. ඒ ඩෝස් එකත් එක තමයි විවේකී හම්බ වෙන්නේ. ඒ නිසා මේ කක්කාවට ප්‍රේම කරන්නේ නැති තාක්කල් මම ඒකයි මේ අම්මන්ටිත් කිව්වේ. ඒ කක්කාවට ප්‍රේම කරපන්. ඒ කක්කාවත් එක තමයි අර විවේකේ වටනකම තියෙන. අපි හිතන්නේ සුද්ධ විවේකේ. කවදාකවත් මේ ලෝකේ කේවල විවේකේ කියලා එකක් නැහැ. කක්කාව තියෙනවා. ඒ කවදා හරි දැනගත්තොත් ඒ ගෙදර ගිහිල්ලා හම්බ වෙන ඒ ෂොක් එක මේ ලබන විවේකේ තරම්ම වැදගත් කියලා අන්නේ දාට නිවන් දැක්කයි කියනවා. කොහොම හිටියේද? ගෙදර නිවන් දැකීන. ඒ ඒ ලැබෙන දේ නිසා තමයි මේක හම්බ වෙන්නේ. මේක නිසා තමයි ඒක හම්බ වෙන්නේ. අපේ තියෙන අමන හිත මේ එක සත් පහේ කාදී සතේ කාදී එක පැත්තක් විතරක් ඉල්ලනවා. රජිනීගේ ඔළුව විතරක් ඉල්ලනවා. පොල් ගහ නැතු. මුන්න තරම් භාවනාවේ මොනවා කරත් අපේ තියෙන මේ ඩුවැලිටි එකයි ඒකෙන් එකක් අල්ලන පැත්තේ ගත්තාම කොයි භාවනා කරත් මේ අමනකම තියෙනවනේ. උගදී පොඩ්ඩක් බලමුකෝ. ඒ ඒ සංසාරේ දුක. ඒ සංසාරේ දුක නැත්තම් කවදාවත් මේ නිවනක වටනකම නැහැ. මේක රිලටිව්. ඒක නිසා තමයි ගිය අවුරුද්ද පහළට හොඳම විද්‍යාඥයා අයින්ස්ටයින් මේ සාපේක්ෂතාවාදී කියලා කියනවා. බුදුරජාණන්සේගේ ධර්මයේ ඕක අබමල් රේණුක තරම් වටා දෙයක් නෑ ලක්ෂකින් එකක්. මේක කියපු අයින්ස්ටයින් දුන්න මුළු සතවර්ෂයේම හොඳම විද්‍යාඥයා. ඒ නිසා මේ දුක නිසයි සැප තේරෙන්නේ සැප නිසයි දුක තේරෙන්නේ දුක සැප දෙක ලෝකේ රියසක ලෙස පෙරලේ ඉතින් අපි හිතනවා මේ රිට්‍රීට් එකේ ඉඳලා මේ කියන්නේ gedara dorata තියෙන ද්වේෂයනේ නෑ මට ඉතින් මට එනවා ඉතින් බබා උක්කුම් පෙන්නන්න කියන්නේ ආවල්ලා මේ දෙකේ තියෙන සන්තෝෂය එක දෙකටම සමහිත කියන තමයි බුදුරජාණන් කියන්නේ මේක අන්දරතයක් තමයි මානෙනි පරිලහයක් තමයි ඒක ප්‍රමෝදයක් කරගනි ඒක සතියක් කරගනි ඒක ප්‍රීතියක් කරගනි ඒක සම්පසත්ත පසද්දයක් කරගනි සුඛයක් කර ඒකම තියෙද්දි අපි ආයතනයක් අරගම ආයෙත් කට උල් කර කර කියන්න හදනවා. මේ කියන්නේ ධම්මජීව හාමුදුරන්ට. අනේ අරියයි කියලා හිතන ඇතිනේ. මේ හඳුන ඊළඟ ප්‍රශ්නෙට යන්න අවශ්‍යයි. දැන් ටිකක් අසාධ්‍යයි ලේට හට ඒක නිසා ඉක්මන් කරන්න වෙනවා. <laughs> තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ අද දහවල් පරයන්කේදී සිහිය බොහෝ වේලාවක් නාසිකාග්‍රේ පැවතිනි. නලියන වෙවුලන චලන වෙනුවට පළමුව දකුණු මූණේ තා සෙමින් ස්කෑන් යන්ත්‍රයකින් පරීක්ෂණ කරන විදිහට වටේට වටේට ඊතා හෙමින් පරීක්ෂා කරන විදිහට වැටහුණි. ටික වේලාවකින් එලෙසම වම් පැත්තේ ස්කෑන් කරන විදිහට රවුමට රවුමට දැනුනි. ඊට පසුව වම් පස වම් පාය මුහුණ මුහුණ විවෘත වී කිසිවක් නැති බවක් ඒ සමග දක්ුණත් එලෙසම සිදුවිය. පොතක් ඇරෙන ලෙසට එසේ ඇරී ගිය විට කිසි දෙයක් නැති ලෙසත් හුලං රැල්ල තිබූ තැන හඳුනාගත නොහැකි ලෙසත් මාහට වැටහුණි. මම හිමින් ඇස්සැරීමේ ඇස්සැරීමේ කරුණාකර ස්වාමීන් වහන්සේ මට අනුකම්පාවෙන් මේ භාවනාවේ වූ දෙය පැහැදිලි කර දෙන්න ලෙස ඉල්ලමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝාෂ වේවා. ඒ වචන වලින් කියන මේ විවෘත වීමට තියෙන අකමැත්ත බය අපේ අනපේක්ෂිත බව නිසා විවෘත වෙනකොට ඒක එහෙම යන්නනවා වෙනකොට අපි ඇත්ත කරලා ඒක අර පෑදිජියට බොරදී දාගන්න. කියන අපි හිතපු ලයිස්ට්ුවේ විවෘත වීමක් නැහැ. නමුත් හදිසිය ඇවිල්ලා. ඉතින් ඒකට අපිට වෙන්නේ භාවනාවක් කැඩිලා මොකටද අනතුරුක ක්‍රියාවක් එහෙම නැත්තම් ඒ නිසා අපි හැම වෙලාවෙම විවෘතට බයයි. නිදහසට බයයි. අලුත් දෙයකට බයයි. ඉතින් මෙහෙම මෙහෙම තමයි කරන්නේ. ඉතින් අනිත් දවසේ තානෙතන මම ඊට පස්සේ මේ වගේ අලුත් දේවල් දැක්කට අවිවෘත්ති වුණාට බය නැතුව ඊයේ තරම් බය නැතුව 100ක් නැති වෙන්නේ ටික ටික ටික ටික යනකොට පේනවා මේ බය කියන්නේ සැකේ බය කියන්නේ කෙලෙස්. කෙලිම බුදුරජාණන්ස කියලා දෙන බය කියන්නේ කෙලෙස්. මම අනිත් දවසේ බුදුන් සද්ධාවෙන් සීලෙමයි කැඩුන්නේ නැහෙනේ. සතිය කැඩුන්නේ නැහැ කියලා මම ඉඳ හදනවා කිව්වම පොඩ්ඩක් අපේ ප්‍රතිශක්තිය වැඩෙනවා. පොඩිත්තක් තව යොසීමේ ශක්තිය වැඩෙනවා. ආන්නීම කරගෙන නිකන් යනවා එනවා. යනවා එනවා. දිගට දිගට දාගෙන යනවා. ඒ කියන්නේ භාවනාව කොච්චර අපිට අනුග්‍රහ කරත් අපි භාවනාවට අනුග්‍රහ කරන්න දන්නේ නැහැ. භාවනාවේ මොන හරි පෙන්නපු ගමන් අපි කෙලිම සෙන්ස කරනවා. ඩෙන්ටි කාඩ් එක ඉන්නවා ගේට්ටුව දානවා බැරියර් දානවා නැත කරන තමයි කවුද එන්නේ කොහෙද එන්නේ යන්න බෑ එහෙම දෙන්න බෑ පොඩ්ඩක් නතර කියලා ඒක ඔක්කොම කඩා ඊට පස්සේ ආයෙ මුලක ඉඳලා එන්න ඕනේ ඒ ගැම්ම ගන්න ඉතින් මේ විදිහට අපි මේ තර්ක මනස ඉදිරිපත් වෙලා තර්ක මනසම නෙවෙයි නවමුතාවේට තියෙන බය. එහෙම නැත්නම් මේ සෙල්ලක්කාර දේවල් වලට තියෙන බය. මේකට මේ ගුණයක් කතා කරනවා ඒක තියෙන්නේ මේකට තියෙන්නේ සාහසික වෙන්න කියනවා. සාහසික වෙනවා කියලා කියන්නේ ඔය මොකා ආවත් මට තව චිත්තක්ෂණයක් ඉන්න බැරි. දැන් අම්මා මරනවා කියලා ටෙලිග්‍රෑම් එකක් ඇවිල්ලා කමන්නේ. දැන් ගෙට ගිනියන කමන්නේ. තව චිත්තක්ෂණයක් හිටපන්. ආන්නෙම කරගෙන මේක පොඩ්ඩක් ඉන්න ගියාම ඔක ඉවරයක් නෑ එක්ස්පෑන්ඩ් කරන්න පුළුවන්. ඒකට සාහසික වෙන්න ඕනේ. මිනිස්සු නම් කියන්නේ මොනේ අම්මා මැරලා කරන ටෙලිග්‍රෑම් එකේ එනකොටම මේ heart attack වෙන්න ඕන කියලා මිනිස්සු හිතන්නේ. heart attack වුණොත් තමයි අම්මට ආදරේ කියලා. ආන්නේ වගේ එන දේවල් වලට සාහසික වෙනවයි කියලා කියන්නේ කැවුත්තක් නෑ. මොනම දෙයකටවත් හැංගීමක් නැහැ. එක චිත්තක්ෂණයකට ගොඩකට නෙවෙයි. එක චිත්තක්ෂණයකට දාලා බලන්න. දාලා බලනකොට ඒක එක්ස්පෑන්ඩ් කරන්න පුළුවන් ලෝකෙම වැහිනකම්. ඒ නිසා භාවනාවෙන් අනුග්‍රහ කරනකොට කරුණා කරලා ඒකට ඒ යන වැල යන පැත්තට මැස්ස ගහලා අනුග්‍රහ කරන එක කරන්න කියන එක තමයි කියන්න තියෙන උත්තරේ. මීළඟ ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මූල කර්මස්ථානයේ දිගටම පවත්වා ගැනීමට හැකි විය. හිස ඒ මේ අතට පැද්දෙමින් තිබීදී අනතුරුව සෙමින් පාත් වෙන්නටත් නැවත පරයන්කේ ලෙසටම පත්වීමට විය. මූල කර්මස්ථානයේද සියුම්ම දැනෙන්නට විය. ඒ දෙස බලා සිටියේදී නාසය අග යමක් හිරවෙමින් පවතින බවද නාසය සහ කම්මුල් කසන්නටද විය. ඉවසීමෙන් ප්‍රශ්වාස රැල්ල දෙස බලාගෙන සිටීමේ ඒකාග්‍රතාවයේ ගිලිහිමින් පැවතුණි. එනම් වෙනත් අරමුණු වලින් බාධක නොපමිනියත් ඒ දෙසම බලාගෙන සිටීම පහසු නොවිය. නැගිට යන්නට සිතුණත් පරයන්කේ පරයන්කේම සිටීමි. වෙනත් අරමුණු ඔස්සේ යාමට නොදී සිටින සිත පැක ගැනීමට පුළුවන් විය. මුලදී පසුබිමින් එන යම් යම් ශබ්ද ඇසුණත් පසුව ඒ ගැන මතකයක් නැත. මේ නිසා මූල කර්මස්ථානය දිගටම පවත්වාගෙන යාමට හැකි වුණත් ඉහත විස්තර කළ පරිදි ඇති වූ අපහසුතාවයේ නැති කර ගැනීමට එලෙසම බලාගෙන සිටීම හැරුණකොට වෙනත් දෙයක් තිබේද කාරුණිකව උපදෙස් ලබා දෙන මෙන් ගෞරවයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි ඔබ වහන්සේටත් සියලු ස්වාමින් වහන්සේලාටත් නිදුක් නිදුක් නිරෝගී සුවය පතමි පෙරුවන් සරණයි කොච්ච මේ විස්තරෙන් පේනවා ඉස්සලා ලියපු ප්‍රශ්න ලිපේකනත් එක බලනකොට තව මොහොතක් ඉන්න ඕන කියන එක මතක් වෙලා තියෙනවා ක්‍රියාත්මක වෙලා තියෙනවා ඒක සාර්ථක වෙලා තියෙන නිසා ඊට වැඩිය අද භාවනා ඉදිරියට ගිහිල්ලා තියෙනවා නමුත් එතකොට මොකද්ද අපහසුතාවයක් මතුවෙනවා එක්කෝ මේ චිත්තේ හිතේ වේදනාවක් එන්ට ඉරියව අපහසුයි එහෙම නැත්නම් මොකක් හරි කියමුකෝ ඉතින් ඒක කඩන්න බයයි මේ වේදනාව මේ අපහසුකම නැතිවීම සඳහා ඉරියව මාරු කරන්න බයයි සතිය කැඩෙයි කියලා ඉරියව් මාරු කරන එක සම්ප්‍රදායට විරුද්ධයි කියලා. ඉරියව් මාරු කරන එක සදාචාරයට විරුද්ධයි කියලා. ඉතින් ඒක නිසා යා අරක බුදුම හිර කිරිල්ලක අල්ලගෙන ඉන්නවා. මේ එකලසේ මේ හිර කිරිල්ල තමයි අර තියෙන විවේකේ තියෙන්නේ කියලා. එහෙම වෙනකොට මම කියනවා විකල්පයක් අහපු නිසා බොඩි නොලෙජ් එක පාවිච්චි කරන්න අහන්න දැන් කොතරද අමාරුව තියෙන්නේ අමාරුවට ඇඟ අහන්නේ මොකද්ද? ඇඟ ඉල්ලන්නේ මොකද්ද කියලා. අදපයි දිගහැරපන් කියන හිමීට දිගහැරලා බලන්න සතිය ගන්නවා කියලා. කැඩෙන්නේ නැහැ. කැඩෙනව නෙවෙයි හැලහැප්පීමක් නම් වෙනවා. ඒත් එදාට ඒකට තේරෙන්නේ මේ වේදනාවේ ඉන්න එකත් හොඳ හොඳ පෞරුෂත්වයක්. මම පිළිගන්නවා. වේදනාවේ නැත අපහසු ඉන්න එක පෞරුෂත්වයක්. නමුත් ඒකම අත්ත කිලමතාන යෝගයක් වෙන්න ඕනේ නැහැ. හිමීට අහන්න කකුල දිගාරින්න ඕනේ. එහෙම නැත්නම් කකුල අත ගන්න ඕනේ. හිමීට අත ගාලා බලන්න. ඒ අත ගෑම නිසා Tamanට වේදන මේ සතිය කැඩෙනවා කියලා හැලහැප්පීමක් වෙනවා. නමුත් ඔතෙන්ද ගිය කෙනාට සහතිකයක් දෙන්නවා සතිය කැඩෙන්නේ නැහැ. එතකොට මට කත ගෑම නිසා රිලීස් එකක් එනවනම් රිලීස් එකෙන් පස්සේ සතියට බූස්ට් එකක් එනවනම් මේක කළ යුත්තක් කියලා මම රෙකමන්ඩ් කරනවා. අර හිර කරගෙනම තද කරගෙනම ඉන්නවට වඩා මේ වගේ විකල්පයක් දාලා බලන්න බෑ. එතකොට සීලය, සද්ධාව සහ සතිය කියන තුන ගැන විශ්වාසයෙන් මේ වැඩේ කරන්න මම. ඊට පස්සේ බලනවා මගේ සීල කැඩෙනවද? සද්ධාව කැඩෙනවද? සද්ධාව නෙමෙයි උතන බය තියෙන්නේ සදාචාරය. මං හිතනවා මේ මලංගේ හෙල්ලුවොත් ඒක මහා විශාල අපරාධයක් කියලා. එහෙම නැත්නම් මේ සතියට සතිය නිකන් කිරිබිමල් නැට්ටක් වගේ ඕක හෙල්ලුවොත් සම්පූර්ණ කැඩලයි කියලා. පිස්සු. ඕක අර එලිච්චි ගැර මේක වගේ. වැටෙන්නේ අපි හිතාන ඉන්නවා දැන් වැටේ දැන් වැටේ කියලා. ඔය අර නරකටත් ඒකමයි හොඳටත් ඒකමයි එලිච්චිගේ තනබුරුල්ල වගේ පොඩ්ඩි නිකන් නූලක වගේ එලිලා තියෙන. එහාට යනකොට හිට වදිනවා. මෙහාට මෙහෙම වදිනවා. වැටේ කියලා. වැටෙන්නේ නැහැ. මොකද කියන්නේ? හරි මයික් එකට කතා කරන්නේ. ආ. දැනගත්තා මේ බලාගෙන සිටීම තමයි ඒ වෙලාව කරන්න පුළුවන් කියලා මට සිතිවිලි එහෙම මොනවත් ආවෙත් නැහැ. ඉතින් මම කර වැඩේ S2 පියාගෙන හිටියේ අන්තිමට වගේ කියන්නේ S2 අරගෙන එහෙම හිටියා. ඉතින් මම නිකන් ඒක වාර්තා කළේ මේ මට ඒ වෙලාවේ ඇත්තටම හිතුණා මේක වෙන වෙන දෙයක් නැද්ද කියලා වගේ කියනවා. අයුන් නැහැ. ඒ වෙලාවේ හිතුණා. ඒ වෙලාවේ හිතුණා දැන් ස්වාමීන් වහන්සේ අපට උපදෙස් දෙන්නේ ඒක දිහා බලාගෙන ඉන්නේ කියලානේ. ඒක දිහාම බලාගෙන ඉන්නේ එතකොට මේ ප්‍රතිඵලයක් ලැබෙයි කියන ඒ වගේ. මේ ස්වාමීන් වහන්සේ ඒක තමයි මම කළේ. මට ඉතින් එතෙන්දි මම හරස් ප්‍රශ්නයක් කවද දැන් ඇස් දෙක ඇරලා තියෙනවනේ මේ වෙලාවේ. ඇස් දෙක ඇරිය පස්සේ. හරි ඇස් දෙක ඇරීම නිසා සතිය කැඩීම ගැන මොකද කියන්නේ? නෑ නෑ සතිය කැඩුනේ නැහැ මම හිතුවේ. මම කියන්නේ මට කියන්න ඕනේ ඉච්චරයි. හැබැයි සතිය කැඩෙන්නේ නැහැ කියන තිබුණම සතිය නෙවෙයි. ඊට වඩා පොඩ්ඩක් අඩු මට්ටමකට කොම්ප්‍රොමයිස් කරනවා. ඒක ඇස් දෙක අරපු නිසා මේ විකෘති වෙන්න බෑනේ දැන් ප්‍රകൃතිය විතරනේ පේන්නේ. මේ කකුල් දිහා බලන්න වෙන මොකුත් වෙලා නැහැ. හැබැයි මේක කැඩෙන්න හදනවා වගේ බරව බහලා වගේ රිදෙනවා. ඇස් දෙක වහගෙන ඉන්නකොට මේක විශාල වෙනවා. ඇස් දෙක අරලා පොඩ්ඩක් බලනකොට පේනවා නෑ මේක දිහා බලනකොට ඔය මොකක්වත් වෙලා නැහැ. ඒ ඉල්ලනවා මේ අයිති ගාරින්නේ ඇස් දෙක ඇරිය වගේම අරකට කරලා බලන්න හැබැයි ඒක SMS කරන්න ඕනේ. ඊය ලොකු සංස් කියන්නේ යෝගාවචරික වගේ. නැවතිල්ලේ නිස්සද්දව mindfully. කරලා බලන්න. ඒකට mindfulness එකේ ඇත්තටම diversification එකක්. විවිධාංගීකරණයක් වෙනවා. අනේ බඹරා වැල්ලේ කැරකෙන්න පටන් ගන්නවා දැන්. මම මේකට මේ දැන් මමට මතක් වුණා ස්වාමින්වහන්සේ දේශනා මේ උපදෙස් දෙනවා මේ මූණට මූණලා බලාගෙන ඉන්නේ කියලා ඒක පොඩ්ඩක් කොයිද අරමුණට මූණට මූණ දාගෙන ඉන්නවා. සතියට මූණට මූණ දාගෙන ඉන්නවා. සද්ධාවට මූණට මූණ දාගෙන ඉන්නවා. සීලයට මූණට මූණ දාගෙන ඉන්නවා. <clears throat> ඒ අතරමැද අපි අර තියෙන රාමුව පොඩ්ඩක් කඩලා බලනවා. නැත්නම් ඉරියාවත මාරුවක් කරනවා. මාරුවක් මනේ සම්දිස්ථානකට දාලා බලනවා. ශ්‍රද්ධාවේ හෝ සීලයේ හෝ සතිය කැඩීමක් වෙනවද කියලා. හොල්ලන්නේ නැතුව ඉන්න එක තමයි හොඳම. නමුත් මං කියලා නෙවෙයි වේදනාව ඇවිල්ලා තියෙන්නේ. එතන ඩිමාන්ඩ් එකක් එනවනේ. එතන මේ අර්ජ් එකක් එනවනේ. අර්ජ් එක නිසා ලීස් ඩැමේජ් එක කරනවා. නැගිටලා යනවා වෙනුවට සතිය කැඩේ කියලා අතක සාදාන යනවා වෙනුවට ඊගාට කළ හැකි ලීස් ඩැමේජ් එක කරලා බලනවා. කී ඒ තරම් ඩැමේජ් එක සතියට වෙනවාද කියලා. හුඟක් වෙලාට සතියට ඒක ඩැමේජ් එක වෙනවා අඩුයි අපි හිතනට වැඩිය. එතකොට යෝගාචරය හිතනවා දැන් මම ඉරියව්වට බැඳිලා නැහැ. ඉරියව්ව වෙනස් කෙරුවත් සතිය හිතපු තරම් කැඩෙන්නේ නැහැ. එදාට තමයි යෝගාවචර මේ දිනදා වැඩසටහනට සතිය ගෙනියෑමේ මේ පාඩම් පන්තියේ ආයන්න කියවන්න පටන් ගන්න. අවස්ථරයි ස්වාමින් වහන්සේ මම හිතන්නේ මටත් ওই වගේ උතන තිබ්බා මේ ප්‍රශ්නයක් ඊයේ ස්වාමින් වහන්සේ කිව්වා එතන ආනාපානෙත් එක්ක එතෙන් යන්න කියලා. එතන ආනාපානෙට හැක් ගහලා ආපහු වෙන්න එහෙම කියලා. සයිඩ් එකෙන් බලලා. සයිඩ් එකෙන් බලලා මම එහෙම බලාගෙන පරියංක හතර පහක් කරා. ඇත්තටම මට දැන් අන්තිම පරියංකේ මට මම දැන් ඒකෙන් ඒ කරලා කරලා මට දැනුණා යමා මම ඇත්තටම මට වෙනවා පැද්දෙනවා නැමෙනවා ඒ ඔක්කොම වුණත් මම හොඳට බැලුවා දැන් මෙතන මොකද්ද වෙන්නේ කියන එක. එතකොට මට තේරුණා මම ඇත්තටම එතන නිරීක්ෂකයෙක් විතරයි. මට වෙන ඒ කියන්නේ මම කරන දෙයක් නැහැ එතන. මට එතෙන්ට යන කෙනෙකුත් නැහැ. එතනින් එතන පල්ලෙහාට යනවා. ඊට පස්සේ උඩට එනවා. මම කිසිම දෙයක් කරන්නේ නැහැ. එතන මම බලාගෙන ඉන්න එක විතරයි කරන්න කියලා මේ මට අන්තිමට ඇත්තටම තේරුනේ මට මොනවත් කරන්න බෑ කියන එක එතන. මොනක් කරන්න බැරි වුණාට කිසිම හානියක් වෙන්නේ නැහැ. කිසිම හානියක්. සයිඩ් එකෙන් ඇහක් ගහන්න පුළුවන් ආනපානෙට. හරි සාරා. රුඩු දානවා කියලා කියන්නේ. නිකන් ඉඳපු ගමන් ටක් ගාලා ඇහක් ගහලා ගන්නවා. එච්චර ඒ ගන්නෙත් සැකේට. සැකේ නැත්තම් දැන් බඳපු ගෑනට රුඩු ඇස් ගන්න නැහැ. දැන් ඔක්කොම දෙල්ලන් තියෙන බඳිට ඉස්සල්ලානේ. ඒ වගේ අන්තිමට තේරෙන්න පටන් ගන්නවා කොහොම කෙරුවක්වත් කොච්චර හරි කියන්න පුළුවන් ওই වේදනාවක් වගේ ආපු වෙලාවට ඵලයන් කිව්වා සතියන්නේ වේදනාව කියලා කියන්නේ හොඳම ෂුවර් ඇන්ඩ් ෂොට් දැන්මයි මෙතරමයි මමමයි පුළුවන් නම් කියන්න මේ බෝඩ් එකට ගිහලා සිගරට් එකක් බිල්ලා වරෙන් සත පහක් දීලා කියන කඩේට ගිහලා සිගරට් එකක් බිල්ලා වරෙන් කියලා යන්නේ නැහැ. සල්ලි දුන්නත් යන්නේ නැහැ. ඉතින් අපි මේ වේදනාවත් එක්කනේ මෙච්චර නටන්නේ. ඒකේ ඉන්න ඉඳලිවල බැරි වෙනකොට වේදනාවට ඕන දේ කරලා දීලා අතපය නමලා දීලා ආයෙසරයක් බලන්න ආයෙත් අලුත් පරිච්ඡේදයක් පටන් ගන්න සතිය කියලා ලස්සනට බැට් එක මාරු කරන දිගට යනවා වගේ දිගට යන රීස් එකක් නෙවෙයි තමයි රිලේ රේස් එකක් දුවන්නේ හරියට ගිනලා මෙයාට බැට් එක දෙනවා වැටෙන්නේ නැහැ බැට් එක යාගත්ත ගියා ඇත්තට ස්වාමීන් වහන්සේ මට ඒ කලින් තිබ්බ වේදනාවල් දැන් අවසාන පරියන්කේ ගොඩාක් අඩුයි ඇත්තටම තිබ්බෙම නැති තරම් වගේ තමයි කලින් තිබ්බා අර අඹරනවා කරකන එහෙම වගේ ඒවා දැන් ඒ කිසි දෙයක් තිබ්බේ නැහැ මට මම බලාගෙන හිටියා වැටෙනවා මම කරන දෙයක් ඇත්තටම නැහැ මම නිරීක්ෂකයා නමුත් යම් දවසක භාවනා ඊගාව විවසනා ඥානෙට යනකොට අර වේදනා ටික ආයෙනවා ඒකෙන් තමයි දන්නේ බරපතල ඥානයකට යන්න ලෑස්ති කරනවා කියලා. ඒ වෙනකොට අපි වේදනාවට පොඩි මේ හැඩගැහිමක් කරලා පුළුවන් තරම් ඒක හරහා යන්න ඕනේ. එතකොට නම් හිතනවා දැන් නම් මම වේදනාව අතුරු ආයෙත් නැගෙන එනවා. ඒ එන එක ඊගාව පාඩම් පන්තියට පෙරහුරුවක්. එහෙම නැත්නම් සුබ නිමිත්තක්. ඒ නිසා මේ වේදනාවත් එක්කමයි මේ ගමනේදී තියෙන කායනපසන ඉවරචිකා වේදනානපසනාව. ඒ වේදනාන පස්සනාවේදී අද යට කරපු එක හෙට ප්‍රශ්නයක් නෑ නෝ ඊට වෙඩි ලොකු වේදනාවක් ඇවිල්ලා අපිට අභියෝගයක් දෙනවා. ඒක යට කරාට පස්සේ නෝ හරි කියන්නේ ඊටත් වැඩි ලොකු වේදනාවක් එනවා. එන්න එන්න එන්න අපේ අර ඉමුනිටි ලෙවල් එක එහෙම නැත්නම් රෙසිස්ටන්ස් වැඩි කරන වැඩි කරන ස්කයි ඉස් ද ලිමිට්. අන්තිමට වෙන කෙනෙකුගේ වේදනාවට සැලෙන එකත් තියෙන කලබල වෙන්න හොඳ නෑ. අපි කලබල වුණොත් වේදනාව කරන එක කරන තණ්ඩන පටන් ගන්නවා. කන්ට දෙයක් ගහගෙන කැලක් කරගෙන හිටපන්. ඔතන නැති වේදනාව බොරුව කරන්න කියලා. ඉතින් අර මනුස්සයා එතකොට එහෙම නැත්තම් කෙදිරි ගන්න. අඬන්න පටන් අර ගන්න. බොරු. ඔය තනි කර ඔය වේදනාවට කෙදිරි ගන්නවා කියලා කියන්නේ මම ඉතින් ආයෙත් මම කට කහනවා ගෑනෝ. එච්චරයි මං කියන්නේ. දැන් ඔය ලලිත බොරුවනේ කෙරුවේ තනි කර මං ඊයේ ඉඳලා මං දැනගත්තා තනි කර බොරුව කෙරුවේ. උණ්ඩ මහන්සි ඉති මහන්සි ඉච්චාම ඔය හොර ලෙඩක් කරගන්නවා. ඒ දෙන්න අසනීපයි හම්බුනේ. ආදී ආදී. ඔය බැදුපුවා එහෙම තමයි කියන්නේ. right we'll go to the ඊළඟ ප්‍රශ්නේ ගරු ස්වාමින් වහන්සේ මා හුස්ම ඉහළ පහළ ගන්නා විට හුස්ම රැල්ල ගෙවි යන තුරුම සතිය හොඳින් පැවැත්විය හැක මුහුණේ මස් පිඩු රත් වෙයි හත කොටස නැවේයි දිගහැරෙයි ශරීරයේ වේදනාව නොදැනේ ප්‍රීතිය වැඩේ විනාඩි 20ක් 30ක් සිටිය හැක නමුත් ස්වාමින් වහන්සේ මම මට තියෙන ප්‍රශ්නය නම් විදර්ශනාවට යන්නේ කෙසේද? මා කෙරෙහි අනුකම්පාවෙන් මාර්ගය පහදා දෙන්න. ඔබ වහන්සේ ඇතුළු සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය පතමි. ඉතින් මේකට අර එක මිනිස්සෙක් කියනවා මාළුවේ හයිඩ්‍රොලොජිස්ට් කෙනෙක් කාට ගිහිල්ලා කියනවලු මට වතුර ගැන කියලා දෙන්න. ඔව් වතුරෙමයි ඉන්නේ. ඌ ඉතින් හයිඩ්‍රොලොජිස්ට් හම්බෙන්නේ කියලා ගම හුස්ම ගන්න බැරුව මැරලා වැටෙනවා. හයිඩ්‍රොලොජිස්ට් බෑනේ වතුරට බහලා කියලා දෙන්නේ. ඌ කොහොමඩක්වත් වතුර දැකලම නැහැ. හයිඩ්‍රොලිස් කියන එක වතුර දන්නේම නැහැ. ඌ දන්නේ බ්ලැක් බෝඩ් එකයි චෝක් විතරයි. ඉතින් මාළුවාට කියලා දෙන්න පුළුවන් දෝ යකෝ ඉන්නේ ওই වතුරේ කියලා. උට කවදාකවත් මාළුවාට වතුර අඳුර ගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් මේ සුද්ධ විපස්සනාවක ඉන්න ගමන් ඒකට වසුරු හෙලන එක නෙමෙයි කරන්නේ. ඒ කියන්නේ තියෙන අශ්‍රද්ධාව නෙමෙයි කතා කරන්නේ. අගෞරවයනේ, අප්‍රතිෂ්ඨාවනේ. ඒ නිසා මේ ගැලයන් හැටියට මැස ගහන්නේ අනේක නෙමෙයි කරන්න තියෙන්නේ. ඉතින් කොහෙදෝ මේ දාපු එකක් ඔළුවේ දාගෙන ඇත්තට මේකේ අර්ථයක් තියෙනවා නම් කමන්නේ නැහැ. ඒ නිසා මම කියනවා පැහැදිලි වීම සඳහා ඔය ওই දෙකට කොයි එකකට උරන් කරන සතිය සතිය වඩනවනම් සතිය අනිවාර්යයෙන්ම කළ යුතු හොඳම දේ කරනවා. ඕකට මම හිතලා දැම්මොත් දාන්නේ કૃතිම එකක්. දැන් මම හිතන්නේ හතරවෙනි පස්වෙනි ප්‍රශ්නේ මේ මේ රිට්‍රීට් එකේ අහපු කොහොමද විපස්සනාට හරවන්නේ? নানা ප්‍රකාර ප්‍රශ්න ඔය ඇහුවේ නැත්තම් ඒ කියන්නේ මේ ධර්ම සාකච්ඡාවලට සවුත්තුයි වගේ ප්‍රශ්න ඇහුවේ නැත්තම්. අනිවාර්යයෙන්ම ඇහෙන්න ඕනේ ප්‍රශ්නයක් ඒක. එහෙ නැත්නම් අඩු ගන්න ප්‍රශ්න කියවන එක්කන හරි මේක කියන්න ඕනේ. ආම්දනේ මේ මෙතන දැන් මූණේ මස් පිඩු රත් වේ. කඳ කොටස නැවේ. දිග හැරේ. ශරීරයේ වේදනාව නොදැනේ. ප්‍රීතිය වැඩි. දැන් මේ වගේ වෙලාවකදී මේ හැමෝම ප්‍රශ්නේ හතර පහ දෙනෙක් මහලා තිබුණා. දැන් මේක කොහොමද අපි බලන්නේ කියන එක තමයි ඔය පේන එක තමයි. ඔයිට වැඩි මොනවා බලන්නේ. බුදුරජාණන් කියනවා දිත්තේ දත්තාරං නමඤ්ඤති අදිත්තං මඤ්ඤති දත්තබ්බං මඤ්ඤති දිත්තං නමඤ්ඤති මේ දකින්නදී ඔయిత වැඩිය මොකක්වත්ම නැහැ ඔකේ දැකිය යුත්තකුත් නැහැ ඔකේ නොදකිය යුත්තකුත් නැහැ ඔකේ ඔච්චරයි ඇති දේ ඇති හැටි කියන කියන්නේ ඔක අපි හිතන ඔටටි මොකක් හරි මේක ඇති මේ පෙන්නපො නැති කැලක් කියලා ඉතින් අපි ඔතන තමයි කුතුහලය ඇති කරන්නේ. ඔතන තමයි කුකුස ඇති කරන්නේ. ඔතන තමයි ආතතිය ඇති කරන්නේ. ඕක තමයි මේ අසහනි කියන්නේ. බුදුන් කියනවා ඔය කාලම කාලකාරාම සූත්‍රය කියවන්න දිත්තේ දට්ටබ්බන් නමංච මේ දැකපු දේ දැකිය යුත්තක් නැහැ. දට්ටාරම දකින්න තරම් වටින දෙයක්වත් නැහැ. අදිට්ඨං මං කියන්නේ නොදකින් කියන්නත් එපා. ඔච්චරම තමයි. ඉතින් බුදුහාමර දකින්න කමේ දැක්කට පස්සේ අපි කියනවා මේකේ දිලිසෙන කෑලි නෑනේ අරක නෑනේ මේක නෑනේ කියලා. ඉතින් ඒකට අපි දාගන්න වචන තමයි විපස්සනා කරනවා කියලා. විපස්සනා කරනවා කියන්නේ ඇති හැටි දැකීම. ඉතින් බලන්න විපස්සනා නෙමෙයි භාවනා නොකරනලට ඕව සිද්ධ වෙන්නේ නැද්ද? පේන්නේ නෑනේ. මොකද පේන්නේ නැත්තේ? බලන්නේ නෑනේ. බලන්නේ නෑ. බලුවනම් පේනවා. ඔය ඒකයි බලනවා කියන තව විපස්සනා කරනවා කියන්නේ විශේෂ බලසන බලන්නේ මොකද්ද ඒක පේනවා. ලක්ෂයක් දේවල් තියෙනවා ඔබ බලන්නේ tie තමයි පේන්නේ. ඉතින් මෙතන දැන් මම දැන් මෙතන කියන එක හිතලුවක් නෙවෙයි විකාරයක් නෙවෙයි ඇත්තනම් ඕක තමයි විපස්සනා කියන්නේ. ඒකට පොහොර දාන්න නැතුව ඇති සැටියෙන් බලන එක. ඇති සැටිය පෙනිලා තියෙන. ඒකට තියෙන සැකේ. එතන මේ වදේ තියෙන්නේ. ඒ කියන්නේ පේන දේට සගාරව සප්පතිස්සා නැහැ. ඒක ගැන ගෞරවයක් නැහැ. ඒක ගැන පිහිටන්නේ හිතනවා මින් එහා පැත්තේ මොකක් හරි ඇති කියලා. දැන් ඔය රිලවුන්ට සයිඩ් කණ්ණාඩිය හම්බෙච්චාම මොකද්ද වෙන්නේ කියලා දන්නව නේද? ඒ ගිහලා බයිසිකලයක් හරි කාර් එකක් හරි නැත කරපුවා. ਉਹ ගිහලා සයිඩ් කණ්ණාඩිය ගාව හිට ගන්නවා. හිටගෙන මේක අල්ලගෙන අල්ලනවා එහා පැත්තේ ඉන්න රිලව. විරික් විරික්තනවා. ඉතින් එහා පැත්තේ ඉන්නකත් මූට රීත්තනවා. ඉවරයක් නැහැ. කවුරු හරි ගලක් ගැහුවත් එimhe ඌටත් ඉස්සෙල්ලා ආයෙ අල්ල ගන්නවා. ඒ හොන්තර ඒක හරීම ඉතින් මිනිස්සුත් එච්චරමයි. මිනිස්සයා කියන සතත් එච්චරමයි මේ තියෙන සයිට් කණ්ණාඩි අල්ලගෙන මේ පේන්නේ මම කියලා දන්නේ මේ ගැටෙන්නෙම Taman එක්කනේ. අපි මවාගත්ත ලෝකයක් එළියේ තියෙන. ඉතින් ඒ ලෝකෙත් එක්ක ගැටෙනවා කියලා කියන්නේ කණ්ණාඩිය දිහා බලලා මොන කතයි කියන වගේ නේ. ඉතින් තරහ ගිහලා කණ්ණාඩිය පොළවේ ගහනවා. ඒ වගේ හත්ත දෙයකින් බලපෑකක් නැත්නම් ඉතින් කණ්ණාඩියම හදලා පෙන්වන්නයි. හදලා පෙන්වන්නේ කැත තමයි. ඒකට කණ්ණාඩිය හොඳ නැහැ මේ පට්ටම් අල්ලපු කණ්ණාඩියක් තිබුණා නම් හොඳයි. මේ කණ්ණාඩියේ දෝෂයක් තියෙන කියලා. රිලිවගේ කතාව ඊට වැඩි වෙනස් වෙනස්. ගේ කුරුල්ලත් එහෙමයි. ඌ ඒ කණ්ණාඩිය ළඟට ගියාට පස්සේ ඌට ඒ ඔය ඔය ලොකු වාහන වල ඒ සයිකල් එකේ එන ගණන්ලු. ඌ කවුරු හරි කලබල කෙරුවොත් කඩලා ගන්නවා කණ්ණාඩිය. අරගෙන ගහට නගිනවා. ගහට නැගිලා මෙහෙම තියාගෙන ඊට පස්සේ ඔක ඇතෑරියට පස්සේ අර කාර් එක අයිතිකාරයට ඉතින් heart attack. අපි හැමදාම ගැටෙන්නේ තමන්ගේ තමන්ගේ පිළිඹුවත් එක්ක. තමන් ඔය ලෝකයේ හරහා පේන්නේ තමන්ගේ පිළිඹුව. ඒ පිළිඹුවට තියෙන द्वේෂය තමයි ඇත්තට තියෙන බය. අපි හිතනවා මේකට පට්ටන් සහිත කණ්ණාඩියක් ඇල්ලුවා නම් හරියයි. ඒ නැත්නම් මේක මූණ බලන කණ්ණාඩියක්, ඒ නැත්නම් රවුල කපන කණ්ණාඩියක්, සයිඩ් කණ්ණාඩියක් කරනවා නම් මේ පැතලි කණ්ණාඩිය තමයි සෞත්තු. මොකද ඇති හැටි පෙන්නනවා ඒකේ. අපිට ඕනේ මොන රැවුල බලන කණ්ණාඩියක් හෝ සයිඩ් කණ්ණාඩියක් කරගන්න. ඊළඟ ප්‍රශ්නේ ගරුතර නායක ස්වාමින් වහන්සේ ටික කලකට පෙර පරියංක භාවනාවේදී ලැබූ අත්දැකීමක් ඇසුරින් පැහැදිලි කිරීමක් ඔබ වහන්සේගෙන් යටහත්ව ඉල්ලා සිටිමි. එදින ආනාපාන නිමිත්ත ගෙවි ගියාට පසු හිත තැන්පත් වී අනිමිත්ත දෙස බලා සිටියෙමි. එවිට සිතුවිලි සංවේදනා ආදී ඇති වී නැති වී අයුරු පෙනුනි යන අයුරු වෙන්න ඕන. ඉන්පසු ඒ වාද ක්‍රමයෙන් අඩු වී සිතුවිලි හෝ කිසිත් නැති තැනකටපත් වුනි. මීට පෙරද මේ සිදුවී ඇති බැවින් බයක් හෝ පාළුවක් නැතුව මේ දෙස බලා සිටීමි. එසේ ටික වේලා බලන විට ධන හිස්සක වේදනාවක් ඇතිවිය. වේදනා වේදනා යනුවෙන් මෙය මෙනෙහි කළමි. ඒ ක්‍රමයෙන් වැඩි වී ඉතා තියුණු වේදනාවක් බවට හැරි එක්වරම ඒ අතුරුදහන් විය. ඒ සමගම මගේ සිතද ඊතා සියුම් තිරයක මෙහා පැත්තේ සිට එහා පැත්තට යනවා වගේ හැඟීමක් ඇතිවිය. මේ සමගම මම යන සංකල්පය <clears throat> මුළුමනින්ම අනිත් අවකාශයට දිවි යන වාසේ දැනුනි. ඒ මම යන්නේ සම්පූර්ණයෙන් තොර වූ අවස්ථාවකි. මේ ඊටාම් පිරිසිදු පැහැදිලි ශාන්ත ප්‍රණීත අවස්ථාවකි. වචන වලින් විස්තර කළ නොහැක. නිතර අත්දැක ඇති සිතුවිලි වලින් තොර අවස්ථාවට වඩා බොහෝ වෙනස්ය. මෙම தත්ත්වය මද වේලාවක් පැවතුණි. මා ඉන්පසු ඊට දීප්තිමත් ආලෝකයක් මා දෙසට එන්නාසේ දිස්විය. ඊට බලවත් ප්‍රීතියක් ඉබේටම අවුත් මුළු සිරුරේම සිරුරේ රෝම කූපයක් පාසාම පැතුරිනි. මෙම தත්ත්වය විනාඩි ගණනාවක් පැවතුණි. ගරු ස්වාමින් වහන්සේ පළවෙනි එක මෙම අවස්ථාව වේදනා සංඥා චේතනා ආදීන් තොර පිරිසිදු සිතක් ආ සතිය පමණක් පැවතුන අවස්ථාවක් ලෙස පසුව කල්පනා කරන විට වැටහුණි. එය පැහැදිලි කර දෙන්න මෙන් ඉල්ලා සිටිමි. තව ප්‍රශ්න දෙකක් තියෙනවා හඳුනේ මේකට උත්තර දීලා ඊළඟ දෙකට. මේ වගේ දේවල් මේ හරියට මේ කොට්ට උරයක් අරගෙන කන පිට හරවනවා කියලා හිතන්න. කොට්ට උර ගන්න කන පිට හරවනවා. එහෙම නැත්නම් ඔය තේකොළ කොක්කනේ තියෙන්නේ. මොකක්ද මන් දන්නේ ඔයගොල්ලෝ කියන්නේ. ඒක මේ පැත්තල මේ පැත්තට ගන්න පුළුවන්. එහා පැත්තට මේ ඔය එක පාට මේක කන පිට ගහිලක් ගන්න. ඉතින් ඒ වගේ වෙලා වුණාට පස්සේ අරකම තමයි. හැබැයි දැන් හොඳ පිට නෙමෙයි දැන් කන පිට ඇවිල්ලා. ආයේ මේ පැත්තට ගියා හොඳ පිට එනවා. ඒ වගේ වෙනස් වීම වෙනවා මේක පාෂල්ද කම්ප්ලීට්ද කියන එක යෝගාවචරයට බලා ගන්න බෑ මොකද මම යන්නේ එතන. මේක වෙච්චි ආංශික වශයෙන් වෙච්ච එකක්ද අංග සම්පූර්ණ එකක්ද කියලා කියන්න බෑ. අංග සම්පූර්ණ භාවයක් තමයි ওই මාර්ග ඥානකදී සිද්ධ වෙන්නේ. තියෙන එකමයි මම ටක් ගාලා කන පිට ගන්න. මේ සඳහා හොඳම දේ තමයි මේක ආංශික දෙයක්ද නැත්නම් මේක නැත්නම් මනෝ විකාරයක් සහිත එකක්ද නැත්නම් ඇත්ත ප්‍රත්‍යක්ෂද කියලා දැනගන්න මේක නැවත නැවත වීම සඳහා කුමක් කළ යුතුද ඒ දේ කරන්න ඕනේ. දෙවැනි ප්‍රශ්නේ මේ පිළිබඳව පැහැදිලි මතකයක් තිබේ. මගේ සිත යටින් මේ පිළිබඳ බඩාපයක් ඇති නිසා පසුව භාවනාවේ යෙදෙන විටද මෙම தත්ත්වය ගැන සියුම් බලාපොරොත්තුවක් තිබේ. මෙව බලාපොරොත්තු භාවනා ප්‍රගතියට බාධාවත් අනිවාර්යෙම නෑ. නමුත් Taman මේ බාධාව බලාපොරොත්තු තියේදී හේතු සම්පාදනය කෙරුවේ නැත්නම් බාධායි. ඒක ලබා ගන්න නොලබිච්ච කෙනෙක් වගේ ආධුනිකයෙක් වගේ beginner mind beginners mind එක යන්න ඕනේ. මම අර ඉතල එකනට කිව්වේ ඒකයි. හේතු සම්පාදනය කරන්න බලාපොරොත්තු තියෙන එක වළක්වන්න බෑ. ඒක මට අයිති එකක් නෙවෙයි. බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා දෙකක් වසන් ගන්න බෑ කියලා. ගමික චිත්තේ. කොහරි යන්න හිතුනොත් ඒක වළක්වන්න බෑ. දෙක විශේෂ ඥානයක් පහළ වුණොත් කාට හරි කියන එක වළක්වන්න බෑ කියලා කියනවා. ඒක තමයි සාතන තියෙන අඩංග ආලම්බරේ වහගෙන හිටියත් ඉන්න බෑ යාට. එයා කියන කරන දේක එක පේන්න පටන් ගන්නවා. ඉතින් මේ වගේ වෙනසක් වෙච්ච එක මම අපි සාකච්ඡාව තුලින් හෙලිකිරීම තුලින් අපිට අවස්ථාවක් හම්බ වෙනවා කාට හරි කියන්න. හැබැයි ඉතින් අපිට යාට කියන්නෙත් නැහැ Taman දන්නෙත් නැහැ මේක හැබෑ වෙනසක්ද පුංචි වෙනසක්ද කියලා. ඒක නැවත නැවත කරන්න නැවත නැවත කරනවා කියන එකේ අදහස් කරන්නේ ඒකට අවශ්‍ය ආසන්න කාරණා පසුබිම් සාධක අනුග්‍රහ කරන්න. හැබැයි අර බලාපොරොත්තු බහුලකම වුණොත් බාධායි. හැබැයි බලාපොරොත්තු නැති කරන්න නම් බෑ. ඒක මොකද හිතලා ගන්න එකක් නෙමෙයි. ඒක වළක්වන්න බැරි කාරණාවක්. තුන්වෙනි ප්‍රශ්නය මෙම සිද්ධිය මුළුමනින් අමතක කර සෑම පර්යංකයක්ම අලුත් එකක් සේ සලකා භාවනා කිරීමට උත්සාහ කරමි. මගේ භාවනාව සාමාන්‍ය සතුටුදායක අන්දමින් සිදුවේ. භාවනාව මෙලෙස මේ ලෙස කරන්නද මේ නෑ ඒක අමතක කරන්න යන්න එපා. එතකොට ඒකට හේට් කරා වෙනවා. ඒක අමතක කරන්න ඕනේ නෑ. ඒක තිබිච්චා. ඒක Tamanට බීකන් ලයිට් එකක් වගේ තිබිච්චා. හැතැම්ම කණුවක් වගේ තිබිච්චා. Tamanට කරන්න තියෙන්නේ එදා පසුබිම් වෙච්ච කාරණා ටික නැවත නැවත හොයලා දීලා යනකොට කිට්ටු කරන බව තේරෙන්න පටන් ගන්නවා. <coughs> එන්න පටන් ගන්නවා. හැබැයි ඒත් මේ මම කරන දෙයට අමතරව එහෙන් සිද්ධ වෙන දේ කියලා එකක් තියෙනවා. මල පිපිලාවට ඉර පෑවුවේ නැත්තම් මල පිපෙන්නේ නැහනේ. ඉර පායන එක මලට අයිති දෙයක් නෙවෙයිනේ. අනේ වගේ තමන් කළ යුත්තේ කරගෙන කරගෙන ඉන්නකොට තමන්ට තේරෙනවා ඊට ඉස්සර කෙරුවට වැඩිය හන්දිය කන්දිය ගානේ අහහ යන ගමනක් නෙවෙයි දැන් තියෙන්නේ. තමන් ගත්ත වාහනේ ගියා. අහන්න නතර කරන්න ඕනකමක් ඇත්තේ නැහැ. මොකද වරක් වෙච්ච එකේ තියෙන විශ්වාසය නිසා ඇදහෙන ගතිය නිසා මොන ප්‍රශ්නයක් ආවත් එයා දන්නවා මේ ඩොච් කරගෙන යන හැටි. ඒ නිසා භාවනාදී තියෙන වික්ත ගතිය ප්‍රතිබල ශක්ති ගතියක් එනවා. නමුත් තාම දන්නේ මේක පර්මනන්ට් චේන්ජ් එකක්ද නැද්ද කියලා. ඒක සඳහා නැවත නැවතත් ඒක වෙන්න දීමෙන් තමයි එහෙම නැත්නම් ඒකම ගැල්වනයිස් වෙන්න දෙන්න ඕනේ. රේන්ෆෝස් වෙන්න දෙන්න ඕනේ. ඒක සඳහා කරන එක තමයි අපි කියන්නේ අනුපස්සනා කරනවා. දහස්වර ඒකම කර කර බලනවා. වළක්වන්න බෑ. ඒ කෙනාට වෙන කරන්න දෙයක් ඇත්තෙම නෑ. ඕකම ඊට පස්සේ හරියට නිකන් කුඩු ගහපෙන්නවා වගේ. ඇද්දලා යනවා ඒකේ. මීළඟ ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී ලද අත්දැකීමක් විස්තර කිරීමට කැමැත්තෙමි. මා සක්මන ඔසවනවා, ගෙන යනවා, තබනවා යන අයුරින් මෙනෙහි කරමින් කරන අයෙක්මි. පාදයේ වරහන් ඇතුලේ පාවාන් නොපලඳිමි. පාදයේ පොළවේ පොළවේ පොළවේ වදින තැන් මෙනෙහි කරන අතර මහපට ඇඟිල්ලෙන් තෙරපුම අවසන් වී නැවත එසවෙන විට ඇතිවන සැහැල්ලු ස්වභාවයක් ස්වභාවයත් ඉදිරියට ගෙන යාමේදී ඇතිවන පාවෙන ස්වභාවයත් මෙනෙහි කරමි. මේ අවරින් පාද දෙක ගැනම මෙනෙහි කරමි. ඒහා සමගාමීවම දෙකක් කුල්වල කලවා සහ බත්කෙන්ද ප්‍රදේශවල මාංශපේශී ලෙල දෙමින් ගමනට අවශ්‍ය ශක්තිය ලබා ගන්නා අයුරුත් ධනහිස් ලොක්වි ශරීරයේ ඉදිරියට ගෙන යාමට රුකුල් දෙන අයුරුත් නිරීක්ෂණය විනි පෙර දින සක්මනේදී within bracket උදේවරුවේ විනාඩි 15කට පමණ පසු බාහට හැංගී ගියේ පුෂ් බයිසිකලයක් පැද යමින් සිටින ආකාරයෙනි කකුල බිම තබා සිටින අවස්ථාව පැඩලය පාගා වෙර ගැනීමක් ලෙසිනුත් નિરાයාසයෙන් පසුපස ඇති පැඩලය ඉස්සී ඉදිරියට යන ලෙස අනෙක් කකුල ඉදිරියට එන අයුරුයි. මේ ක්‍රියාවලිය වක්‍රාකාරව සිදුවන අයුරුන් අයුරුත් නිරීක්ෂණය කෙලිමි. මා සක්මන් චක්‍රාකාර. වක්‍ර වක්‍රාකාර සිදුවන අයුරුත් නිරීක්ෂණය කෙලිමි. මා සක්මන් භාවනාවේදී දෙයක් නොමැත් දෙයක් නොබැඳ සාමාන්‍ය අයුරින් සොලවමින් ගමන් කරන කෙනෙක්. මේ අවස්ථාවේදී මාහට දිස්සූයේ මගේ දෙයත් රොබෝ කෙනෙකුගේ මෙන් ගමන් ගන්නා ආකාරයක්ය. තවත් නිරීක්ෂණය වූ දෙයක් නම් මා දකින සෑම දෙයක්ම ඉතා පැහැදිලි නමුත් සාමාන්‍ය දුරට වඩා ඈතින් පිහිට ඇති ලෙස පෙනෙන බවයි. මේ අවුරින් විනාඩි 15ක් 20ක් පමණ ඉතාමත් ප්‍රීතිමත් ස්වභාවයෙන් සක්මන් කළෙමි. විටින් විට මූල කර්මස්ථානයේ සතිය ඉවත් වී ගියද බොහෝ විට පසුබිමින් ඔසවනවා, ගෙන යනවා, තබනවා යන්න මෙනෙහි වුණි. විටින් විට ආශ්වාස ප්‍රශ්වාස ආශ්වාස ප්‍රශ්වාස වාතයේ වෙතද හිත ඇදුනි. නමුත් මූල කර්මා කර්මස්ථානයටම හිත යෙදීමට උත්සුක වුනි. નિરાයාස සක්මනේ යෙදුණු බවද වැටහිනි. කරුණාකර ইহත කරුණ විමසා බලා මහාට අවැසි උපදේශක් ලබා දෙන්නේ නම් මැනව. ඔබ වහන්සේ ඇතුළු සියලුම සංඝයා වහන්සේලාටත් මෙම වැඩමුළුවට සම්බන්ධ සියලුම දෙනාටත් දීර්ඝායුෂ සහ තෙරුවන් සරණ පතමි. ඉතින් රචනයේ මුල අහනකොට පේනවා නිකන් පිස්ටන් එකක් කියලා පහලා යනවා වගේ පටන් ගත්ත ගමන ඊට පස්සේ ක්‍රෑන්ක් එකෙන් පස්සේ කැරගෙන රෝදයකට සම්බන්ධ වෙලා ඒක වෙන ආකාරයකටපත් වෙනවා. එකම දේ ආකාර වෙනස් වීමක් වෙනවා. ආකාර වෙනස් වෙනකොට ඔය ඉහළ පහළ යන ගමන ඉඳලා චක්‍රයට යනකොට ස්වයංක්‍රීය ගතිය වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ වගේ මේ ආකාරවල নানা ආකාර වෙනස්කම් වෙනවා. ආනාපානෙත් ඉස්සලා මේ ආස්වාස් ප්‍රසවාසෝගේ ගියාට පස්සේ අන්තිමනේ නිකන් කැරකෙන චක්‍රයක් බවටපත් වෙනවා සම්තිතිය බවටපත් වෙන්නේ ඉස්සලා. ඉතින් ඒ වදිහා බලහන් ඉඳලා ඒක එන්නේ අවශ්‍ය සතිය ආවට පස්සේ තමයි. අදාළ සතිය ආවට පස්සේ ආකාරය වෙනස් කරනවා. ඒක මම කරන එකක් නෙවෙයි. ඒක දැන් තියෙන ඔය මේ මේ ඔටෝ ගියර් එක තියෙන්නේ. ඒ ස්පීඩ් එකට එනකොට ඒ ගියර් එකට එන්ට වෙන්නේ. ඒ වගේ සිස්ටම් එකක් මේ තියෙන්නේ. නිකන් ඔටෝ මොකක්ද ඒකට කියන්නේ? Auto clutch. Auto clutch system එක වගේ. හරි ඉහළ පහළ යන එක වෙනස් වෙනවා. ඉතින් අපි ඒකට අභියෝග කරත් ඇයි එහෙම වෙන්නේ කිව්වොත් ආපහු අපි වැටෙනවා. ඒක වෙන්නේ එතන සතිය ආවට පස්සේ ඒ ස්පීඩ් එකට ආවට පස්සේ ඒ ගියර් එකට එන්ටර් වෙනවා. ඉතින් එතකොට පේනවා මේක හේතු බල ධර්මයක් කියන්නේ. ඒ සඳහා සටහන් වෙනස් වෙනවා ආකාර වෙනස් වෙනවා. ඒ සටහන් ආකාර වෙනස් වෙලා ආකාරවල ওই චක්‍රාකාරට ආවට පස්සේ ඒක සම්තතියක් වෙන්න පටන් ගන්නවා. දිගට යන්න පටන් ගන්නවා. ඊට පස්සේ තමයි සන්තතිය කිසිම තැනක නතර වීමක් නෑ. ඒක පෙරලන. ඒක පෙරල ඒක අනිත්‍ය ගතිය. ඇතිව නැති වෙන ගතිය. වෙන දෙයක් පාටපත් වෙන ගතිය. ඉතින් ඒකට සාදර වෙලා ගියොත් හරි ලේසි යෝගාවචර ගමන. ඒකට බය වෙලා ඉවරලා ඇයි මේ ඉස්සර මෙහෙම මෙහෙම වෙච්ච එක ඇයි මේ කරකෙන්න පටන් ගත්තේ කියලා ප්‍රශ්න කරන්න ගත්තොත් ජීන් ගමන මේ කාපු දේ වැමෑරුවා වගේ පරවත මේ අමරයක් හිටිනවා ගමනේ. ඒ නිසා මේ වෙන දේ හරි මේකට පුළුවන් තරම් සමීපව සාදරව වෙන්න දෙන්න ගත්තාම ඔක වෙනදා විනාඩි 30ක් විතර ගියක දැන් ඉඳගෙන විනාඩි 10න් 15න් එන්න පටන් ගන්නවා. ඒක හොඳ ලකුණක්. මීළඟ ප්‍රශ්නේ අවසරයි ගරු ස්වාමින් වහන්සේ ඊයේ හා අද දින පරියංක භාවනාවේ විස්තර පිළිබඳව ඉදිරිපත් කරමි. ආස්වාසේ ඊතා තුනීවට සිදු වුණු බව මෙනෙහි කළෙමි. ඒ දකුණු නාස් කුහරයෙන් ඇතුළු බවත් පසුව ඒ නොදැනී ගිය බව දැනගතිමි. ප්‍රශ්වාස වායු රැල්ල ඉතා තුනීව තුනීවට දකුණු නාස් කුහරයෙන් තුනීවට පිටවුණු බව හා පසුව නොදැනී ගිය බව දැනගතිමි. මූල කර්මස්ථානයේ බොහෝ වේලාවක අඛණ්ඩව නිරීක්ෂණය කළ හැකි අතර සමහර අවස්ථාවල වෙනත් අරමුණු කරාද යයි. නමුත් ඊතා ඉක්මනින් මූල කර්මස්ථානයට පැමිණි. පැමිණේ. ඒ පිළිබඳ අවබෝධය බොහෝ දුරට පවතී. ශරීරයේ චලන හා උරහිස් දෙපස තද වීම පැමිණියම් පැමිණියම තදිසියේ මුළු ශරීරයටම ශරීරයේම ගල් වූවක් මෙන් දැනුනි. එසේ බොහෝ වේලාවක් සිටි අතර වරින් වර ආශ්වාසයට හා ප්‍රශ්වාසයට හිත යොමු කළෙමි. ශරීරයේ ගල් වී තිබූ අතරතුරදී කිසිම හැඟීමක් නොදැනෙනසේ සේවි ශරීරයේ කඩා කඩා වැටි නැවත සකස් විය. පසුව ගල් වූ ස්වභාවයෙන් මිදී මිදීමේදී S2 අර ගැනීමට නොහැකි අපහසුතාවකින් විනාඩි එකක් පමණ සිටියෙමි. පරියංක කිහිපයක කිහිපයක විවිධ අත්දැකීම් ලැබුවත් ඒවා මතක තබා ගැනීමට අපහසුය. මාගේ කමඨහන් සුද්ධ කර දෙන මෙන් ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. දැන් භාවනාව තියෙන්නේ හොඳ ගැම්මක අර අහන හින්දා කියන වශයෙන් කියන්න පුළුවන්. අරමුණෙන් පිට ගිය හිත නැවත එන එක පිළිබඳව දැම්මට කලියුත් වැටෙනවා කියලා. නමුත් වැටෙනවා විතරක් නෙවෙයි කොහොමද එන ගමන කියලා මොකක්ද අරමුණ ඉතින්ලා නැවත තමන්ගේ මූල කර්මස්ථානට එන ගමන පිළිබඳ පුළුවන් තරම් තොරතුරු එකතු කරන්න ඒක ලෝකේ තියෙන හොඳම රචනයේ බවට පත් ඒක තමයි අපිට අපේ ගිලින තැන. අපි පිට යන්නේ ගැන පශ්චාත්තාප වෙනවා පිට යන්නේ අරකට මේකට කියලා චෝදනා කරාට මොකේට පිට ගියා. ඒකෙන්ද නැවත gedera එන ගමනක් තියෙනවනේ. ඒකෙන්ද නැවත මූල කර්මස්ථානට. ඒකේ පිළිබඳ පුළුවන් තරම් තොරතුරු හොයන්න ඒක මේ Nirodhayak පෙන්වන්නේ. ඒක තමයි මේ පව් සමාකරන ක්‍රමය. Taman මෙතෙක් කරපු ඕනම පව ඕනම වැරද්දක් නතර කරන්න ඕන නම් වැරදි තැන ඉඳලා හරි තැනට එන හැටි පොඩ්ඩක් thin slicing of time කියනවා. අන්නේ recovery process එක. ඒකට කියන්නේ resilience කියලා. හදිසි අනතුරකට පත් වුණාට පස්සේ නැවත ප්‍රകൃතියටපත් වෙන්න කොච්චර වෙලා යනවද කියන එක. කොච්චර ඉක්මනට එන්න පුළුවන්ද කියන එක තමයි immunity කියලා කියන්නේ. ඒක තමයි පෞරුෂත්වය කියන්නේ. ඒ තමයි දැරීමේ ශක්තිය කියලා කියන්නේ. ඒක අපි ක්‍රියාවට නගන දැන තමයි පිට ගිය තැන ඉඳලා ආවහු එන පාර. ඒ නිසා ඒකට පොඩ්ඩක් උනන්දු වුණොත් මේකට දෙඩි විචිත්‍ර වෙනවා භාවනාව. මීළඟ ප්‍රශ්නේ තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ මම ආනාපාන සතිය භාවනාවක්සේ අරමුණු කරන්නේ මි හුස්ම රැල්ල සිහින් විට වැඩිපුර අත්දකින්න මා විටින් විට රළු හුස්ම රැල්ලක් අත්දැකී මේ අවස්ථාවේ ගැටෙන ස්ථානය සොයාගත නොහැක. මෙම අවස්ථා දෙකේ දෙකේ ගත යුතු පියවර පිළිබඳ උපදේශ පත්‍ර දරුවන් සම්. අහුනේ අන්ති වාක්‍ය තුන ආපහු කියවන්න. හුස්ම රැල්ල සිහින් විට වැඩිපුර අත්දකින මා විටින් විට රළු හුස්ම රැල්ලක් අත්දකි. මේ අවස්ථාවේ ගැටෙන ස්ථානය සොයාගත නොහැක. මෙම අවස්ථා දෙකේ ගත යුතු පියවර පිළිබඳ උපදේශ පතමි. කොයිද පේන්නේ නැති මොනවා හරි හොයන්න හදනවනම් ඉතින් ඒ කියන්නේ කවදාකවත් භාවනාව තීරුම් ගන්න නැත්නම් මේ සත්‍ය පිළිබඳ නිර්වචනය දන්නේ. ඒකට මොකද්ද පේන්නේ? මොකද්ද වැටහෙන්නේ කියන එක තමයි Tamanට කමට ආන වෙන්නේ. නැත්නම් ඉදිරි පෙරමඟ සලකුණ වෙන්නේ. නොපෙනෙන දෙයක් ගැන අල්ලන්න පටන් ගත්තාම අනිවාර්යයෙන්ම යන්න මේ පාරේ තියෙන ලන්දේ තියෙන කුළු පාරට ඇදලා දානවා කියලා කතාවක් තියෙනවා. මේ ಭಾರತೀයදී කොහෙදෝ තියෙන ලන්දක තියෙනවා ඇදලා දාන්න. පේන්නේ නැතිව ලියන්න යන්න එපා. මොකද්ද පේන්නේ? ඒක තමයි Tamanට බීකර් ලයිට් එක වෙන්නේ. මීළඟ ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මම සතක අභ්‍යාසී ප්‍රධාන ඇතුලේ භාවනාවේ යෙදෙන අයෙක්මි. සතත සතත භාවනාවේ යෙදෙන අයෙක්මි. මේ භාවනා මධ්‍යස්ථානයේ පැමිණි දින දෙක තුනකදී පසුව ඊට හොඳින් භාවනාව වැඩි දියුණු උන නිසා ඊට සැහැල්ලුවෙන් ප්‍රීතියෙන් සිටිමි. සක්මන් භාවනාවට මම ඊට ආදරය හා ගෞරවය කරමි. සක්මන් භාවනාවෙන් තොරව පරයන්කයක් වෙත නොයමි. ඊයේ පැයක පමණ සක්මනකදී අවසාන විනාඩි 15 දී හොඳින් වම දකුණ වශයෙන් තිබූ සක්මන ඇට්වර්ක් එකක් බවට පත්විය. ශාලාවට පැමිණි විට සමබරභාවයෙන් පිදී ගොස් තයි සිටුවද සතිය හොඳින් පැවතුණි. ඊළඟට පරියන්කයට වාඩි වී පැයක් දෙකක් අතරතුර මෙසේ සිදුවිය. ආශ්වාස ප්‍රශ්වාසය ඊතා හොඳින් නාස්පුඩු පුරවාගෙන කෝච්චියක කෝච්චියක දුමක් සේ ආශ්වාස ප්‍රශ්වාස ප්‍රශ්වාසය සිදුවන අතර ඒ කෙමෙන් අඩු වැඩි වී ඊතා සංසුන් බවට පත්වේ. නමුත් අරමුණ හොඳින් වැට වැටෙහි ඊට පසුව සිතවිලි ඒමට පටන් ගන්නා ඊට පසුව සිතවිලි ඒමට පටන් ගත්තා. මට නිතරම සිතවිලි ඒමේදී අතීත සිතවිලි පමණක් එන බව මම මට වැටහි. අනාගත සිතවිලි ගලාගෙන ඒම ඊතා අඩුය. නමුත් සෑම අවස්ථාවකම සිතවිලි යටපත් කොට අරමුණේමට උත්සාහ අරමුණට ඒමට උත්සාහ ගතිමි. හැම අවස්ථාවකම සතිය ළඟින්ම සිටී. මෙසේ සිතුවිලි හා අරමුණු වලට මාරු වෙමින් පරියන්කේ සිටින විට සමත සමාධියෙන් සමාධියෙන් සිටින බව වැටහි. නමුත් ඒ ගැඹුරු සමාධියක් දැයි නොදනිමි. නමුත් ශබ්ද ආවත් එය නොදැනේ. මෙසේ සමාධියේ සිටින විට අන්තිම විනාඩි කිහිපයේදී එකවරම රූපකයක් වරාණ ඇතුලේ මිනිහෙක් බිම වැටි තිබුණි. එය මමද නොදනිමි. මම අරමුණේ සතියෙන් සිටිමි. පසුව එහි වරාණ ඇතුලේ රූපකයේ ඇස් දෙකින් පණුවන් ගැලීමක් සිදු විය. ඊතා බය විය වමනේීමට මෙන් විය. මම ඊතා තදින් ඇස් වසා ගතිමි. පසුව ඇස් සැරළු විට කීප දෙනෙක් අවට ඉන්නවා දැක සැනසීමක් ඇති විය. මෙසේ සිදු වූයේ බමයා නැතිවීමට ඇති අකමැත්ත හා බයද උපදෙස් කරනායම් බලාපොරොත්තු වෙමි තෙරුවන් සරණයි. මේක නාකියෙක් ලියව බව පේනවා ලකුණු දෙකකින්. එකක් තමයි අතීතයේ දේවල් විතර නාකියෙකුට තියෙන අනාගතයක් නැහැ. මේක වැටලා ඉන්නේ පිරිමි රූපයක්. ඒත් නාකියක්. අනිත් එක මේ කොහෙදෝ අනේක කේන්දරේ බලන් හදනවා. මේ දැකපු රූපේ මේ Taman ඒතර අසතියෙන් ඉන්න බව තේරුම් ගන්න නැහැ. මේ ආකයන් දරුණා ඒක ඒ වගේ මේක මේ මේ මම නැති වෙන්න හදනවාද අනම්මනම් කියන මේ ඉන්නේ දැකපු මනෝරූපකනේ ඒකේ ව්‍යංජන අනුව්‍යංජන ගන්න එපයි කියලා තියෙදි ඒකට කේන්දර හදන්න හදනවා. නිසා කරුණාකර බලන්න ඕනේ මේක මේ මේ මම මේ ඉඳගෙන ඉන්න ඉරියව් වෙන එකක්ද නැත්නම් මගේ මූල කර්මස්ථානේ ඉන්නකොට එන එකක්ද කියලා. ඒ වෙනුවට මේක හොයන්න ගත්තොත් ඒක ලියලා ඒක මේ මම නැතිවීමද කියලා තව ඒකට ඔටුනු බලන් ගන්නත් ගියොත් මේ මනෝ විකාරයකට ඉතින් ඒ නිසා ඒ තුන විතරයි මට විවේචනය කරන්න තියෙන අනික හරි හොඳට යනවා. ඒක නිසා මේ නාකි වුණාට පස්සේ වෙන කරන්න දෙයක් නැහැ. ඉතින් අචින් වෙච්ච දෙයට එන්න සීරද කිය කිය අච හරි ෂවුත් කියන ඉන්නවා. ඔය මුස්ලිම් මිනිස්සු අවුරුදු 60 පෙන්නට පස්සේ හරි ෂවුත්. හරිම ෂවුත්. ඉන්න ගන්න හතර දිනක් තියාගෙන වැඩේ කරගෙන ඉන්නවා. ඒ තමයි කාටත් නාගිත් තරකිට තෙයි මටත් දැන් ඊට දැනුවට 64 දුවද වෙන්න හදනවා. ඉතින් ඔච්චර තමයි ඉතුරු වෙන්නේ. නමුත් මේ පේන දේ ව්‍යංජන අනුව්‍යංජන ගන්න එපයි කියලා අපි දවස් තුනක් බණ කියලා තියෙද්දි මේ පේන දේ නව්‍යංජන අරගෙන ඒකට බයක් ඇති වෙලා තියෙනවා. ඒකට ගත්ත මේ මොකද ටිකැස්මක් මිසක්ක ඒ වෙලාවට කරන්න තියෙන්නේ Tamange පෙනුනත් ඒකට බය ඇති වුණත් Tamanට ඉන්නේ ඉඳගෙනද එහෙම නැත්නම් ඉන්නේ මූල කර්මස්ථානේ මොකද්ද කියන එකට ගන්න පුළුවන් වුණා නම් තේරෙයි අපි මේ මේ ඉපදිච්ච නැති ළමයෙකුට නැත්නම් හීනෙකට කේන්දර හදන්න හදන්නේ ඒ නිසා මේ මම විවේචනය කරන්නේ හොඳට තිබැත්ත විතර අනික හරිය හොඳයි මේ වයිද කියලා දෙන්න ඕනේ නිසා මේ වගේ දේවල් භාවනාදී පේනකොට ඒ පේන දේ දිග බලල ව්‍යංජනාන ව්‍යංජන අංග ප්‍රත්‍යංග මනින්න ගියොත් නූපන්න කුසල් රාශියක් උපදින්න එනවා කියන තමයි බුදුරජාණන්සේ ඉන්දිය සංවර සූත්‍රයේ දේශනා කරන්නේ නැත්නම් ඉන්දිය සංවර කියලා කියන්නේ අමාරු දෙයක් ඒ නිසා අනිත් දවසේ බලන්න මේක මේ ඇත්තක්ද මනෝ විකාරයක්ද මනෝ විකාරයක් නම් ඒක දිගේ කේන්දර හදන්න යන්න එපා. ගෞරවනීය ස්වාමින් වහන්සේ සතිය හෝ සමාධිය හොඳින් නොපිහිටීම නිසා පසුගිය දින කිහිපය තුලම මා සිටියේ මදක් මන්දෝස් මන්දෝස්සාහි බවකිනි. ඊයේ ධර්මදේශනාව ශ්‍රවණය කිරීමෙන් බුදුන් වහන්සේ ජීවමානව දුටුවා වැනි ප්‍රීතියක් සහ ප්‍රමෝදයක් ඇතිවිය. ඉන්පසුව කළ සක්මන් භාවනාවේදී සහ පරයන්ක භාවනාවේදී සතිය හොඳින් පිහිටිය අතර එය දොරටුෙහි රැක සිටින දොරටු පාලයකු මෙන් විමසුමින් බලා සිටින බව හැඟුණි. භාවනාව හොරා පොලිස් සෙල්ලමක්සේ ආනන්දජනක වී ඇත. ඇතැම් විට දොරටු පාලයා ඕෆ් ඩියුටි ගියද ඔහු නැවත පැමිණෙන බව දනිමි. අවුරුදු 2600ක පමණ කාලයක් මේ නිර්මල බුද්ධ ධර්මයේ අප උදෙසා රැකගෙන සියලු සංඝයා වහන්සේලා පිළිබඳ අචල ශ්‍රද්ධාවක් මා තුළ ඇති වී තිබේ. එය අප වෙත ඉදිරිපත් කිරීමට පූර්ණ අනුග්‍රහය සහ අනුශාසකත්වයේ දරන ගෞරවනීය පූජ්‍ය සෝමරත්න ස්වාමින් වහන්සේටත් මං හිතා මගේ නම කියන්න හදන කියලා බා මම මේ කට ඇරගෙන හිටියේ මමත් බැලුවේ හාමුදුරනේ පොඩි අර ඒක කාක පාදයක් දාලා මම හිතන්නේ මේ කිසිම දෙයක් නැහැ ඒකට ඉස්සලා ලියන්න ඕනේ හැබැයි නා පස්සේ තියෙන පස් තියෙන හරිය කලබල වෙන්නේ මගේ හිත කීරි ගිහිලා ගියා දැන් මොනවා ලියවත් වැඩන්නේ කලබල වෙන්න එපා අන්දනේ අර අරමුණේම ඉන්න තව පොඩ්ඩක් කියලා ඉවර නෑ සමාවෙන් නාමරේ වගේන එයා එයා අපවෙත් ආයි නැවත මම කියනවා එයා අපවෙත ඉදිරිපත් කිරීමට පූර්ණ අනුග්‍රහය සහ අනුශාසකත්වය දරන ගෞරවනීය පූජ්‍ය සෝමරත්න ස්වාමින් වහන්සේටත් අර්ථ රසයේ ධර්ම රසයේ ඔන්න එනවා හම්ද අන්න බඩ පරිපූර්ණව හාස්‍ය රසයේද මුසුකොට අපවත දේශනා කරන ගෞරවනීය ධම්මජීව ස්වාමින් වහන්සේටත් අන්ඩර්ලයින් කරලා දෙනවා මම. ආ ඒ එනම් වටිනවා. අපගේ අපගේ ශ්‍රද්ධාව ශ්‍රද්ධාව ධෛර්යය වැඩි දියුණු වෙනසේ අප ඉදිරියේ බවුන් වඩන අනිත් ස්වාමින් වහන්සේලා දෙනමටත් දීර්ඝායුෂ පතමි. ඒ වුව වැඩ නැහැ. අර සෝමරතන ආමතුරු කියන එක වේගී බාලය අඩු කරලා කියන්නේ. විතරචාර ඊට පස්සේ තියෙන අර ධම්ම ජීවාදී කියන ඔත්තට බර කරලා අර කියවන එක ඒක ආද මෙතන අන්ඩර්ලයින් කරලා බෝල් කරලා දෙනවා නෑ මං කියන්නේ කියවන එක නගේ ටෝන් එකක් නෑ <laughs> කියවන එක නෑ සෝමරත්න කියන එක බොහොම හිමීට නෑ හෙන්න වගේ කියන්නේ <laughs> නෑ වුණා වගේ ඈ නෑ වුණා වගේ කියලා ඊට පස්සේ අර දැන් ධම්මජීව කියනකොට මයික් එකට හොඳට ලං වෙලා <laughs> සෝබරත්නාව දොර ඇරගෙන ඉන්නේ හැමෝම. <laughs> මට ප්‍රශ්නයක් නැහැ මං හිත යනවනේ. <laughs> ඔයගොල්ලත් එක්කයි නඩුව තියෙන්නේ. කොහොමාරි මේ මෙතන වැරද්දක් වෙලා තියෙන ආවදලේ මොකක් හරි මට මේක බේරන්න තිබ්බා කියන එක නාරියට කියවනම්. මේ උදාන ගීය සමදෙනගේ පහන් සංවේගයේ උදෙසා ඉදිරිපත් කරමි. නෞකාවකට මග පෙන්වන තැම්පහන මග හරිමින් සයුරේ ගල් පරගහන අරමුණු කෙලෙස් සිත තුළ වැදගත ගත අරමුණු කෙලෙස් සිත තුළ වැදගත නොහෙන රැකවරණයකි බලකොටුවකි කමටහන. ඒක හරි කවි කියන්න පුළුවන් කෙනෙක් කියවනම් හරි. අපි ඔය හෙටට තියාගමු. අපි හෙට හෙට මේ වෙලාවට වගේ. හරිනේ ආම්දුන්නේ දැන් ඔන්න එකත් හරි. ප්‍රශ්නේ ගරු ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි. පළවෙනි ප්‍රශ්නේ පරියංක භාවනාවේදී ආනාපානය ඉතා පහසුවෙන් ලබාගත හැකිය. ආනාපානයේ සුමටන අවස්ථාවේ සිට තික වේලාවක් සිතට උණු දේ විස්තර කළ හැකිය. යලි සතිය ලැබෙන විට වෙනත් අරමුණක් කල්පනා කරමින් සිටින බව පැහැදිලි වේ. මෙම தત્ත්වය අද උදේ භාවනාව දිගටම පැවතුණි. මින් ඈතර වීමට ඔබ වහන්සේගේ අවවාද පතමි. පළවෙනි ප්‍රශ්නේ. ඔය එතකොට අර වෙන අරමුණක ඉන්න බව දැනගෙන දැන් අවදි වෙනක පාට ගැස්සෙනවා ගැස්සෙන ටින වෙනවා එතන ඉඳලා නැවත සතියට නැත්තම් අරමුණට නැත්තම් මානපහඬ නැත්තම් ඉරියව්වට යන්න කොච්චර පහසුවක්ද අපහසුවක්ද තියෙන කියන වචනේ සභාගත කරනවනම් ඒ ලියපෙකන ඒකෙන් පුළුවන් මේ යන්නේ කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා කියන්නේ කැමැතිද මේ කම්මැලිද දන්නේ වෙන අරමුණට ගියාට කමන්නේ ඊට පස්සේ ඉඳලා නැවත මූල කර්මස්ථානට එන ගමන කොච්චර දුර බැහැර ගමනක්ද දුෂ්කර ගමනක්ද දුර්ග මාර්ග ගමනක්ද නැත්නම් ඉක්මනට එන්න පුළුවන්ද කියන එකෙන් තමයි අල්ලන්න පුළුවන්. එන අපි යන් ඊගා කොටසට. දෙවෙනි ප්‍රශ්නේ ආනාපාන සතිය මුලැමැද අග බලනවට වඩා ප්‍රස්වාසයේ කෙලවර සහ ආස්වාසයේ ආරම්භය අතර හිඩස ගැන සිත යොමු කළ විට ඊතා ඉක්මනින් සමාධිය කරා සිත ගෙදයයි. ඔබ වහන්සේ විස්තර කළ ප්‍රස්වාසයේ ත්‍රිරෝධයේ මේද එසේ නැතිනම් ආනාපාන සතිය සුමට වී සතියට එළඹෙන අවස්ථාවද ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඒක ඇත්තටම එහෙම නෙමෙයි අපිට කියන්න තියෙන අපි කාර් එකක් දැන්නේ කියලා ස්ටාර්ට් කරනවා නම් අපි ස්ටාර්ට් කළා ෆස්ට් එකට දාලා සෙකන්ඩ් එකට දාලා තර්ඩ් එකට දාලා තියෙන්නේ. පල්ලමක තියෙන කාර් එක නම් ස්ටාර්ට් කළා සෙකන්ඩ් එකට දැම්මට ප්‍රශ්නයක් නැහැ. මොකද අපිට අනන්තතලේ වාසියෙත් හිටලා තියෙන්නේ. අනතලේ වාසියට නැත්නම් ෆස්ට් සෙකන්ඩ් තර්ඩ් තමයි යන්නේ. කන්දෙත් එහෙමයි, තැන්නෙත් එහෙමයි. ඒ වගේ හොඳට මූඩ් එකේ ඉන්න වෙලාවෙදී නම් අපිට ආශ්වාස ප්‍රශ්වාසයේ මුලැමැදාගෙන නෙවෙයි අග බලන එකම යන්න පුළුවන්. දානපනේ අහුවෙන්නේ නැත්නම් අංජබජන්න ආනපනේ සාමාන්‍යයෙන් බලලා තමයි උතෙන්ට යන්නේ. ඒක නිසා තමන් ඔයි කියන්නේ ආදුනිකෙක් නෙවෙයිනේ ටිකක් ගියේ කෙනෙක් නේ. එයා දැනගන්න ඕනේ තමන්ගේ වාහනේ තියෙන ආනන්ත තලයේ හැටියට ඉංජිනේර කෙනෙක් නම් කියන්නේ පල්ලමක තිබ්බත් එයා කියන ෆස්ට් එකට දාලා සෙකන්ඩ් එකට දාලා යන්න කියලා. නමුත් සෙකන්ඩ් එකේ පික් කරන්න පුළුවන් පල්ලමේ තියෙන. ඒ වගේ වෙලාවට පුළුවන් අර දිග ගමන කෙටිකරනද හුස්මක් දෙකක් කී ගම ප්‍රසවාසයේ අග බලනකොට රත් වෙච්ච පිහකින් බටර් කැලක් කැපුවාගේ හේම හිත ඒක ඒක තප්පර ගානකින් හිතේනවා. ওই කියන එකලසට. එහෙම ආවේ නැත්තම් කලබල වෙන්න එපා. ආයෙසරයක් කර සාමාන්‍ය ක්‍රමයට අනේකයි තියෙන්නේ. මීළඟ ප්‍රශ්නේ තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ආනාපාන භාවනාව වඩන එක්මි. පසුගිය දෙදින තුල මා ලැබූ අත්දැකීම් මෙසේ විය. යම් පමණකට මාහට මූලික අරමුණෙහි සහ කයෙහි සිත පවත්වාගෙන යා හැකිය. අරමුණ බොහෝ සෙයින් ගෙවි ගොස් තිබුණි. ඊයේ උදේ පර්යන්කේදී කයෙහි සත් කයෙහි සතිය පැවැත්වීම හෝ අරමුණේ හිත පැවැත්වීම අපහසු විය. හිත අරමුණ අරමුණට ගෙනෙන විටම නාසාග්‍රයේ යම් තදවීමක් පෙනුනි. අවකාශයේ හිත පැවැත්වීම වඩා හොඳයයි සිතා දිගටම කරගෙන ගියමි. ඊයේ රාත්‍රී හා පරයන්කේදී යම් වෙනසක් සිදුවිය. මුලදී අරමුණ අරමුණ නොපෙනී පැවතුනි. ශරීරයේ යම් ප්‍රශ්න වරහන් ඇතුළේ උණුසුම් ගතියක්ද විය. සිත අඩනින්ද වැනි තත්වයකට පත් වී අවදි වූ සැනින් නැවත වරක් ආශ්වාස ප්‍රශ්වාස කය මතුවිය. මම එක දිගට ආශ්වාස ප්‍රශ්වාසයන්හි සිත පැවැත්වීම කරගෙන ගිය අතර වෙනදා නොදුටු විශාල සතුටක් සිතේ විය. සක්මනේදී එම සතුට පැවතුණු අතර සිතුවිලි වල Nirodha Nirodha ස්වභාවයක්ද විය. බාහිරත් එන සිතුවිලි පැමිණ ක්ෂණයකින් නතර වේ. මට පහසුවෙන් සිතුවිලි හසුරා ගැනීමටද හැකි වී තිබුණේ අද අලුයම පරයන්ක සිතෙහි හිතෙහි පැවති සතුට යම් බාධාවක් විය. දිගටම ආනාපාන අරමුණෙහි සිත පැවැත්වීමට උත්සාහ කළෙමි. ආශ්වාස ප්‍රශ්වාස මතුවන සැටි බලමින් සිටියෙමි. එක්වර ආශ්වාස ප්‍රශ්වාස වෙනුවට ප්‍රශ්වාස ආශ්වාස මතුවන්නට විය. ඒ වඩාත් හොඳයි සිතා දිගටම කරගෙන ගියෙමි. සිතවිලි පැමිණ බාධා බාධාවත් දෙකක් කලත් එය වැඩිදුර නොයයි. අද 10 11 පරයන්කය පහසු එකක් වූ අතර අරමුණ එකෙල්ලේ සිත පැවැත්මීමට පැවැත්වීමට හැකිවිය. ආරම්භයේ සිටම ආශ්වාස ප්‍රාශ්වාස නාසයේ ඉදිරියෙන් හරහාට ගමන් කළේ හොරිසොන්ටලි. ඒ දිගටම බලා සිටීමේදී ආශ්වාස ප්‍රාශ්වාස ප්‍රශ්වාසයයි කීමට වරහන් ඇතුලේ නම් කිරීමට නොහැකි තත්ත්වේ වායු ධාරාව බව දිස්විය. එය හුස්ම යනුවෙන් නම් කර within bracket ආශ්වාස ප්‍රශ්වාස වෙන් කිරීමට වෙන් කිරීමට නොහැකි නිසා දිගටම සතිය පවත්වාගෙන ගියමි. ඉන්පසු එම වායු ධාරාව ඉදිරියෙන් මතුවී ඇතුළට පිටම වේගෙන් ඉදිරියෙන් මතුවී ඇතුළට පිටට වේගෙන් ඇතුල්වීම පිටවීම සිදුවිය. නැවත වරක් ආශ්වාස ප්‍රශ්වාස සාමාන්‍ය තත්ත්වයට පත්වූ විට එය ප්‍රශ්වාස ආශ්වාසයන්ෙන් බැලීමට උත්සාහ කළෙමි. මාහට වැඩිදුර භාවනා කරගෙන යාමට ඔබ වහන්සේගේ උපදෙස් සහ මා කළ උත්සාහයේ උත්සාහය යම් අඩුපාඩුවක් ඇතනම් ක්‍රමවේදයේ ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේ ඇතුළු සියලු ස්වාමින් වහන්සේලාට නිදුක් නිරෝගී සුවය පතමි. මේකෙත් ඇත්තටම උපදෙස් දෙන්න ඕනේ මේක දිගට කරගෙන යන්න. මේ වගේ ඔය හැලහැප්පිලි සක්මන් කරනකොට බුරුම කියලා කිව්වොත් එහෙම මම වම දකුණ කියලා සක්මන් කරයි කියලා නැත කරන දකුණම කියලා කරනවා. කියලා කෙලින්ම කියනවා වම දකුණ කිව්වොත් අසුබයි දකුණම කියලා කරන්නයි කියලා. ඊට පස්සේ කමටහන මොනවා කෙරුවත් කමටහන් ලියනකොට ලියනවා දකුණම කියලා. ඉතින් ඔය කොයි එක කෙරුවත් බැඳලා ගැව්වත් ගැඳලා ගහලා බැඳද්දත් කියන එක නැත්තම් කොබේ තෙලෙන් බැද්දත් කොබෙයියා කිරෙන් බැද්දත් කොබෙයියා මේ නම් කිරණ එක වාසි වෙන විදිය කරන්න. අපිට මේ yaadena ක්‍රමේ කරන්න ඕක පොඩි වෙලාවයි යල්ලා ඊට පස්සේ ඔය දෙකම නැහැ. ඒ නිසා නම් කිරීම ගැන එච්චර යන්න බෑ. නමුත් විස්තර කරලා තියෙන විදියට පටලවිල්ලක් එච්චර නැහැ. දිගට කරන එකයි කරන්න තියෙන්නේ. අවසාන ප්‍රශ්නේ. ගරු ස්වාමින් වහන්සේ මා පරියංක භාවනාවේදී අරමුණු අරමුණ කරගත්තේ ඉරියව්වය. දැන් දින කිහිපයක සිට කයේ සිදුවන විපර්යාස අද්දුටු වෙමි. පළමුවෙන්ම වම් පසින් පටන්ගෙන ඇතුළත යන්ත්‍රයක් මෙන් ක්‍රියා කරනවා අත්දැක්කෙමි. විටක කරකැවීම කරකැවීමින්ද විටක ඉහළට යමින්ද විටක පහළට යමින්ද වම් පැත්තේ යන්ත්‍රයක් ක්‍රියා කරන අයුරුද ඉන්පසු එම ක්‍රියාවලියම දකුණු පසින්ද සිදුවෙනවා දුටුවෙමි. ඒ අවස්ථාවේ කයට වෙහසක් දැනුනි. වෙහස දැනෙන හැම අවස්ථාවෙම ඉරියව්වට සිත යොමු කළෙමි. එය අවසාන විට ශාන්ත සැහැල්ලු බවක් දැනුනි. පවතින එක කය මට පාලනය කරගත නොහැකි ලෙස එක් එක් අතට හැරි හැරි බෙල්ල කඩා වැටි නැවත කෙලින් වන දෙසද බලා සිටියෙමි. මේ කීප විටක්ම සිදුවිය. ඒ හැම විටම අරමුණටද සිත යොමු විය. ඊයේ රාත්‍රියේ සිට සිතට සහ කයට කිසිම ප්‍රබෝධයක් නැති බව වැටහුණි. තාමත් එම తත්වය පවතී. නිතරම පැත්තකට වී හුදකලා වීමට ප්‍රිය ගතියක්ද ඇතිවේ. ගරු ස්වාමින් වහන්සේ මෙම தત્ත්වය පහදා දෙනමින් කාරුණිකව ඉල්ලමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව මේ යෝගාවචරය කිව්වා මේ පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් කරන්න පුළුවන් කියලා වාචික. මේකදී අර පස්සේ තියෙන මේ කම්මැලි ගතියක් එනවා විවේක වෙන්න ගතියක් එනවා. ඒ කොයි එක තිබ්බත් තමන කාලසටහන කරන්න පුළුවන් ඒක තමයි මේ වෙලාවේදී බලන්න තියෙන්නේ මූඩ් එක බලපානවා බලපෑවට මේ කාලසටහන කරගන්න බැරි තරම් කම්මැලි වුණොත් තමයි අපිට බල බලපෑමක් වෙන්නේ නැත්නම් ඇත්තටම භාවනාව හරියට වෙන්නේ මේ ඉපාකම තියෙද්දිත් කාලසටහන කරන එකේ. ඒක තමයි සතත අභ්‍යාසය කියන එකේ ප්‍රධාන ලක්ෂණය. හොඳට භාවනා යනවනම් කාලසටහන කොහොමඩක්වත් කෙරෙනවා. නැත්නම් කාලසටහන ඉක්මවලත් කෙරෙනවා. එහෙම නැතුව තියෙදි දෙඩක් වෙන්නේ ඉස්සලා සහ ලෙඩ වුණාට පස්සේ. බඩගින්නක් එන්නේ ඉස්සලා සහ බඩගින්න වුණාට පස්සේ. ගමනක් යන්නේ ඉස්සලා සහ ගමනක් ගිහිල්ලා ඇවිල්ලා. ශීත උණුසුම තියෙන්නේ ඉස්සලා සහ පස්සේ කියන මේ දෙකේදී තමයි ඒ කියන්නේ එතකොට ටිකක් බැටරි බහැලා වගේ තියෙන්නේ. අන්න ඒකෙදී සතත අභ්‍යාසයෙන් තමයි යෝගාවචරයා භාවනාවට අනුග්‍රහ කරනවා කියලා කියන්නේ. ඒ නිසා මේ මූඩ් වෙනස් වෙන්න පුළුවන්. Taman බලන්න ඒක කාර්යතරණ කඩා ගන්න නැතුව නැත්නම් අතකසා දාන්න නැතුව දිගට යනවනම් ඒක සාමාන්‍ය නැචරල් ගමනක් ඔය වෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ. නිකන් ඇඟට නිකන් හරිම හොඳු මාඳු ගතියක් තියෙන ස්වාමීන් වහන්සේ. දැන් අද මම පරයන්කේ 10 11 ඉන්නකොට මටවත් තේරුන්නේ නැහැ මම නැගිටලා ගියා. මමවත් දන්නේ ගියාට පස්සේ තමයි දන්නේ මම නැගිටලා ආවා. ඊට පස්සේ මං හිතුවා මේක නිදිමතක්. පස්සේ ටිකක් නිදා ගන්න උත්සාහ කරා ඒත් නිින්ද ගියේ නෑ. නමුත් සතියෙන් ඉන්න බව තේරුණා. ඒ දැන් නිින්දට ගියත් ඒ ඉන්න ඉරියව්ව පිළිබඳ ඉරියව්වට තමයි හිත ගියේ. ඒ වුණාට නිකන් හරීම මේ නිකන් normal නෑ වගේ. සාර එහෙම ගතියක් තියෙනවා. හැබැයි දැන් නම් ඒ ගතිය ටිකක් අඩුයි. මට ඊයේ හවස මේ සක්මන් කරන්න ලෑස්ති වෙනකොට නිකන් මං වෙනත පටන් ගන්නෙ හයියෙන්. නමුත් මට එහෙම හයියෙන් තියන්නවත් මම කියන විදිහට නෙමෙයි කකුල තියෙන්නේ ස්වාමීන් වහන්සේ. එහෙම ගතියක් තේරුණා. නිකන් එක තැන කරකැවෙනවා වගේ. ඊට පස්සේ හෙමිහිට හෙමිහිට හෙමිහිට තමයි සක්මන කරේ. එහෙම සක්මන් කරනකොට බලන්න පටන් ගන්නකොට ඔය මේ මේ ලෙඩ කපුට වැල ගන්න වගේ පටන් අර ගන්නවා. මේක දිහා බලන් නිරීක්ෂණය කරන කරගෙන යන ටික වෙලා ගියාට පස්සේ නැති ප්‍රබෝධයක් අපි බලාපොරොත්තු වෙන වැඩි රේට් එකකින් එන්න පටන් අර ගන්නවා. ඒ නිසා ඒක තියෙද්දි අපිට එහෙන් කියනවා නිකන් බැටරි බහැලා වගේ තියෙන කියලා. ඒ තියෙද්දි ලාවට පුළුවන් ප්‍රමාණයෙන් පටන් අරගෙන යන්න ඕනේ. යනකොට යනකොට යනකොට බැටරි වාහනේ දුවද්දි බැටරිය charge වෙන්නේ. දුවන වාහනේ ගාක් නතර කරලා තිබුණ වාහනයක් පටන් ගන්න යන්දන් සෙල් ස්ටාර්ටර් ගහ ගන්න පුළුවන්. එතන මේ නැතරුණොත් ආයෙ ගහන්න බෑ. නමුත් මේක කොහොම කොහමද දුවන්න ගත්තොත් එතන එතන charge වෙනවා. අන්න එතකොට තේරෙනවා ඒ ආරම්භක ශේෂයේ වශයෙන් තියෙන ධෛර්යයත් කරගෙන යනකොට එන ධෛර්යය කියලා එකක් තියෙනවානේ. වැඩේ කරගෙන යනකොට ආන්නේ දෙකෙන් අපි දරගන්න ඕන ප්‍රයෝග ඥාන දාලා මොනවා හරි කරලා මේක නැගිටව ගන්න. නැගිටවගෙන යනකොට ඒක හිතා ගන්න බැරි වෙනස්කම් ඇති කරන සමහරට. සමහරට ඇත්තට තිබුණට වැඩිය හුත්ත නිදිමතකට මේනවා. ඉතින් ඒක දිහා බලන්න ඕනේ මේ අපේ තියෙන ධෛර්යයට සාපේක්ෂව මූඩ් එක කියලා එකක් බලපානවා. ඒක චිත්ත ශක්තිය කියලා. ඒක කර්ම ශක්තිය බලපානවා. අපිට කරන්න තියෙන එක දැක ගන්න නම් ගේම පාවා දෙන්න නරකයි. ඒ කියන්නේ සත්‍ය අවදි භාවයේ තියාගෙන මේ එක එක නාඩගම් නටන හැටි බලාගෙන ඉන්න එකයි තියෙන්නේ. මේ අපි නිකන් වේදිකාව කුඩියට දීලා වේදිකාවේ එක එක නාඩගම් නටනකොට අපි හිතුවන් ජොලියට වගේ ගිහිල්ලා ඉඳගෙන බලාගෙන ඉන්න වගේ ගමනක් මේකේ තියෙන්නේ. ඈත වෙලා ඉඳලා නිකන් රැහැයිය වඩනවා වගේ නිකන් ලොකු සද්දයක් වගේ ඇහෙනවා නිතරම ඇහෙනවා. ඒ 24ම රැය අතරමඟ ඇහැරුණත් ඒ සද්ද තියෙනවා. ඒකට තමයි හැම වෙලාවෙම හිත යන්නේ. කායික හරි කතා කරනකොට උනත් ඒ සද්ද ඇහෙනවා. එතනට හිත යනවා. දැන් මේ දවස් ටිකේ නිකන් ඒක මට තේරෙනවා ආරක්ෂක වලල්ලක් වගේ නිකන් රවුමි තියෙනවා ස්වාමීන් වහන්සේ හැම වෙලාවෙම. ඒ කියන්නේ ඒකට බයක් හිතුනොත් ඒක අපිට පාළුව දෙවනත් කරලා ඔබ නාඩම් උලලේනෝ උලලේනෝ කියන. ඒක ඒක විවේකී ලකුණක් කියපුව ගමන් ආරක්ෂාවක්. ඒ దేవතාවෙක් බුදුරජාන් වහන්සේට කියනවා සනමාන සූත්‍රයේ පක්ඛීසු sanniveseesu තිතේ මජ්ජත්තිකේ කාලේ සනමාන බ්‍රහාරඤ්ඤං ප්‍රීති සංජාතෝ භයං සංජාතෝ විය කියලා සතුන්ද නිදන පක්ෂීන්ද නිදන මධ්‍යම රාත්‍රියේ මට මා භ්‍රාන්ත සද්දයක් ඇහෙනවා ස්වාමීන් වහන්සේ මට පුදුම බයක් ඇති වෙනවා කියලා. දේවතාවෙක් වන දේවතාවෙක් කියනවා. ඒ සර්වචනසේ ඒකේ භාවනා කරන. ඒතර සර්වචනසේ කියනවා තිතේ මජ්ජත්තිකේ කාලේ පක්කීසු sanniveseesu සනමාන බ්‍රහාරඤ්ඤම් පීති සංජාතං විය කිය. පක්ෂීන්ද නිදන මධ්‍යම රාත්‍රියේ මගේ හිත බ්‍රහාන්ත සත්‍යයක් කරනකට හරි සතුටක් එනවා කිය. මම දැන් හුදේ කලාවුණයි කිය. දේවතාවත් ඒක බයක් තනිකම පිටිතුල් ගැට ගන්න දෙයක්. බුදුරජාණන්සේ කියනවා මේක මට හුදකලාවක්. ඉතින් ඒක මේ හුදකලාව පැත්තට මේක දාගත්තොත් ඒක මට ආරස්සාවක්. මම දන්නවා කිට්ටුක පාතක සතෙක් සර්පෙක් නැහැ. මොකද ඒක කඩන්න බෑ. කෝටු කැල්ල කැඩ තද්දාවත් ඕකට බලපානවා. ඉතින් ඒක නිසා ඒක <clears throat> ඒ sound of silence එක වාසියට ගන්නේ හැකි සංඥාව තියෙන එක නා. නැති කෙනා අපි කියුවා tinnitus කියලා බේත් බනවකට. බයක් දෙරින්නේ නැහැ ස්වාමීන් වහන්සේ ආරක්ෂාවක් කියලා තමයි හැම වෙලාවෙම මේකට ඔක එන්න එන්න තව ඉස්සරහට යනකොට තේරෙනවා <clears throat> දැන් ওই මේ මහත්ය කියනකොට ඕන නැතිව කියවනවා නම් මට තියෙනවා සද්දේට හිත දාලා නිකන් ඉන්න එකයි එහෙමයි ස්වාමීන් මට ඌවට නඩු කියන්නේ කිව්වොත් මට මම හෙන නඩුනේ ඔබ ඕන එකක් කියපන් මම මේ දාගත්තා නිකන් හිටියා ස්වාමීන් වහන්සේ දෙමින් ඉදිරියට යනකොට අර ඇති වෙන දේවල් බල බලාම ඉන්නවා මිසක් වෙන කරන්න බලන්න මෙව කරන නාඩගම කරන මිනිහෙක් නැහැ. නිරීක්ෂකෙක් ඉන්නවා. ඒ නිරීක්ෂකයට පේනවා හේතුඵල ධර්මයක් වැඩ කරනවා. ඒචෝගෙන කතන්දර කියන්නේපා. ඒ කියන්නේ කාටවත් කියලා වැඩක් නැහැ. අනික් මිනිස්සයා ඒකෙන් කතන්දරයක් හදාන ආත්මයක් හදාන සුඛයක් හදාන නටන්න හදනවා. තමන්න පේන්න පටන් ගන්නවා මේක ඔබ මොන උමලකට දැම්මත් මොන ටෙම්පරාදු කරවත් ඕක ඕකමයි යන්න හරින එකයි කරන්නේ. ඒකෝට තමන්න වෙන්නේ මේ සිද්ධිය ඩිස්ටන්ස් එකක් ඇති වෙනවා. සිද්ධිය වෙනවා. මම මේකේ පොඩ්ඩක් දුරස්ත බැලමක් බලාගෙන ඉන්නවා. ඒක බුදුරජාණන්සේ සඳහන් කරන්නේ මේ කන්දක් උඩට ගිහිල්ලා නැත්නම් මේ නිරීක්ෂණ මැදිරියක් උඩට ගිහිල්ලා ගමක් දිහා බලා ඉන්නවා වගේ. ගමේ ගොඩක් රණ්ඩු සරුවල් යනවා. නමුත් මයිත් එක ලොකු ඩිස්ටන්ස් එකක් තියෙනවනේ. ආන්නේ වගේ ඩිස්ටන්ස් එක තුල තමයි ආතතියට එන්න ඉඩක් නැත්තේ. ඉමීඩියට් වෙච්ච ගම ආතතියන. හන්දනේ අද අදට නියමිත ආ මේ මම කලින් සඳහන් සඳහන් කරා වගේ හඳුන්නේ මේ මේ වාචිකව ඉදිරිපත් කිරීමට කැමති අය මට මේ සඳහන් කරා මම ඒ අවස්ථාව ලබා දෙනවා දැන්. අවසරයි සයිමන් වහන්සේ. මම මගේ භාවනා එක්ස්පීරියන්ස් ඉදිරිපත් කරන්න කැමතියි. ඒ වගේම මට ප්‍රශ්නිකුත් තියෙනවා. මම දැන් මාස 6ක විතර ඉඳන් තමයි භාවනා කරන්න පටන් ගත්තේ. මම මුලින්ම කළේ ආනාපාන සතිය. මම මගේ හුස්ම ගැන බලාගෙන හිටියේ එක් මාස දෙකක් විතර මම ඒ විදිහට කළා. ඊට පස්සේ එහෙම යනකොට මගේ ඇඟේ දැනෙන කම්පන චංචල ආනාපානයට වැඩිය හොඳින් මට දැනෙන්න ගත්තා. ඒ කියන්නේ භාවනාව මම පැයක් කළොත් 160ක් විතර මගේ ඇඟේ කම්පන චංචල මට දැනෙනවා. ඒ කියන්නේ ආනාපානයට වැඩිය හොඳට මට කම්පන චංචල දැනෙන්න ගත්තා. ඒ ගමන මම ඒක මූල කර්මස්ථානය කරගත්තා. එහෙම එක දවසක් භාවනා කරනකොට තමයි මම කීස්පරෝ ප්‍රෝග්‍රෑම් එකට සහභාගී වුණේ. මම එතෙන්දී ප්‍රශ්නෙකුත් ඇහුවා හාමුදුරන්ගෙන්. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ කිව්වා මට ඒක දිගටම එහෙම දැනෙනවා නම් ඒක කරගෙන යන්න කියලා. මේ දක්වා මේ retreat එකට එනකම් මම ඒක තමයි මූල කර්මස්ථානය කරගත්තේ. ඊට පස්සේ දැන් මෙහෙ ඇවිල්ලා ටික දවසක් යනකොට අර හාම් ස්වාමීන් වහන්සේ කිව්වා වගේ ඒ ඒ කම්පන චංචල අර වතුරකට ගල් දාලා හොලවලා තිබ්බහම ඒක යට යනවා වගේ විනාඩි 10ක් විතර යනකොට භාවනාවේ ඒක නැතුව යනවා. ඊට පස්සේ දැන් මට මූල කර්මස්ථානයක් නැති හින්දා මං ආයෙම ආනාපානෙට හිත තියන්න හදනවා. එනකොට මට ආනාපානය පේන්නේ නැහැ. ඊපස් මං ඒක ආයාසයෙන් ගන්න හදනකොට මට දැනෙනවා ඒක මට කෘත්‍රිමයි වගේ. ඊට පස්සේ මම ආනාපාන ගැන හිත තියන්නේ නැතුව මට එන සිතිවිලි වල මුල මැද අග එහෙම බලාගෙන හිටියා. ඊට පස්සේ එහෙම දැන් ඊයේ ඉඳන් තමයි ඒක වෙන්න පටන් ගත්තේ. සිතුවිලි පටන් ගන්නවා. ඊට පස්සේ මැදට යන ඊට පස්සේ අවසන් වෙනවා වගේ. ඊට පස්සේ දැන් මට අද උදේ පාරයන්කේදී දැනුණා ඒ දැන් සිතුවිලි දෙකක් අතර දැන් ආනාපානය කරනකොට අපිට ලොකු ඇප් එකක් පේන්නේ නැහැ. ඒ වුණාට සිතුවිලි කියන්නේ මට සිතුවිලි හැම එක දිගට අර ආශාස ප්‍රාශාස වගේ ඉක්මනට එන්නේ නැහැ. අර සිතුවිලි දෙකක් අතර ગેප් එකක් තියෙනවා කියලා මට තේරෙනවා. එතකොට මට දැනගන්න ඕනේ මං මේ ગેප් එක දැනෙන වෙලාවට මොකද කරන්න ඕනේ කියලා. කවුද කැමති උත්තරයක් දෙන්න? ඈ? ඒ කියන්නේ ඔය ඉතින් ප්‍රශ්නක් තියෙනවනේ මොකේද සත්‍ය පාත්තන්නේ කියන්නේ මෙතන දිගටම නැගෙන රත්තරන් මේ කර්මස්ථානය නෑනේ මොකේද සත්‍ය පාත්තන්නේ නෑ හිතවිලි දෙකක් මැද තියෙන ગેප් එක ආපුවාම මොකද්ද කරන්නේ? හිතවිලි වෙලා හිතවිලි සත්‍ය පාත්තනවා. එකවරකට එක නෑ කතා කරන්න දෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ මේ දැන් අපි ආනාපාන එක කරනකොට දැන් ආනාපානිය ගිවිලා ගියාට පස්සේ මම කරන්නේ අනිමිත්ත දිහා බලාගෙන ඉන්න එක. ඊට පස්සේ ඉතින් අනිමිත්තත් නැති වෙන අවස්ථා වගේ තියෙනවා. මම එතකොට සාමාන්‍යයෙන් කරන්නේ අනිමිත්තම නෙවෙයි හිත දිහා බලාගෙන ඉන්න එක. එතකොට මොනවා හරි සංවේදනා හරි හිතුවිලි හරි එනවා පේනවනේ. ඊට පස්සේ ඒවත් ක්‍රමයෙන් නැති වෙනවා. එතකොට අර මේ මෙයා කිව්වා වගේ අර හිඩස් ගොඩක් පේනවා. ඉතින් ඒ වුණත් සතියෙන් යුක්තව ඒ ධ්‍යාම බලාගෙන තමයි මම ඉන්නේ ස්වාමීන් වහන්සේ. එතකොට අර මේ ඔය පාළු නීරසකම් වැලිකම් මට නම් ඉන්නේ නැහැ. එතන සෑහෙන සැපදායක ශාන්ත විවේක ගතියක් තමයි පේන්නේ. ඉතින් ඒක මට නම් එහෙම ඉන්න පුළුවන්. ඊ අර මුකුත් නැති දෙයක් කෙරෙහි හිත යොමා. උත්තරේ හරි. උත්තරේ හරි. නමුත් මේ ආපු එකකට උත්තරේ ඕක නෙවෙයි. ආයෙත් කෙනා ප්‍රශ්නේ තාම තියෙනවා. එනිසා අපි ඒක සාතරෙන් බාර ගන්න තව කෙනෙකුට දෙනවා මයික් එක. අරෙන් අතෝස්. අතෝස්ගෙන ඉන්නව ටිකක් කියලා නැතුව මේක මලක්. අවසරයි ස්වාමින් වහන්සේ එතන යාට පොඩි සැකයක් තියෙනවා වගේ දැන් මොකද කරන්න කියලා. ඉතින් ඒ නිසා හැම වෙලාවෙම ආයේ මූල කර්මස්ථානට යන්න ඕනේ කියලා මං හිතනවා. ඒ සැක දුරු වුණා නම් ඔය හිඩස දිහා ඒ විවේකයේ දිහා බලාගෙන දිගටම මුකුත් කරන්න නැතුව ඉන්න පුළුවන්. මූල කර්මස්ථානේ තියා හිතවිලි දෙකක්වත් නැති තැනක් ඔය කතා කරන්නේ. ඒ නිසා මූල කර්මස්ථානේ තියෙනවනේ එල්ලෙන්න වෙලක් තියෙනවනේ. දැන් මූල කර්මස්ථාන නැති එකනේ මුලින් ඉඳලා යන මේ චෝදනාව. ඒ නිසා උත්තරේ හරියනවා වගේ උත්තරේ හරුණාට මේ අහපු කෙනාගේ ප්‍රශ්නෙට ඇඩ්‍රස් වෙලා නැහැ තාම. අවසරයි ස්වාමීන් වහන්ස එයා ප්‍රධාන අරමුණක් නැහැ එයා එනේන අරමුණ අරමුණු විදියට ගන්නවා ඉස්සෙල්ලා කය වෙනස් වීම ගත්තා කියලා කිව්වා ඊට පස්සේ සිතුවිලි එන ඒවා ගත්තා කිව්වා දැන් ඒ සිතුවිල්ල එන වෙලාවට එයා ඒ සිතුවිල්ල යාර කරන්න තියෙන්නේ මට හිතෙන්නේ සිතුවිල්ලේ ගෙවන් වීම දිහා බලන්නේ ගෙවන් වීම දිහා බලන්න බලන්න බලන්න බලන්න එයාට ඒ ශක්තිය ලැබෙනවා බය නැති වෙනවා ඒකට පුරුදු වෙනවා ඊට පස්සේ ඒක නැති වෙලා ඊට පස්සේ දැන් එයා කියපු ආකාරයට නම් කය වෙනස් වීම අරමුණක් විදියට ගත්තා කියලා කිව්වා. ඊට පස්සේ කය වෙනස් වීම අරමුණට ගත්තා. එතනත් ගෙවි යාම දිහා බැලුවනම් ඒක අරමුණක් වශයෙන් මම ඉන්නවා කියන එක තියෙනවා. සතිය පවතිනවා. ඒ කියන්නේ අරමුණ මොකද්ද නැතුණත් සතිය තියෙනවා. මම ඉන්නවා කියන එක. එතකොට ඒ එන අරමුණේ ගෙවන් වීම දිහා බලන එක තමයි කල යුත්තේ කියන එක සම්හසමයි. මම ඒ සතුට වෙන්නේ නැහැ. උත්තරයක් හමු වෙනවා. ඒ කියන එකනාගේ version එක වැරදි නෑ. නමුත් මම මම මේ ප්‍රශ්න ආපේක්ෂනාගේ අයිතිවාසික වෙනුවෙන් අවසාන ලේ බිඳු දක්වා සටහන් කරනවා. ස්වාමීන් දැන් මට මූල කර්මස්ථානයේ විදිහට ආනාපානෙ වැටුණා. වැටහිලා ඒක නැති වෙලා ගියාට පස්සේ මට මටත් ඔය වගේ තනක් ආවා. සිතුවිලි එනවා. ඒක නැති වෙනවා දකින්නවා. ඊළඟ සිතුවිල්ලක්. ඒත් හැබැයි මට හිත පවතිනවා කියලා දෙයක් තිබුණා. මේ සිතුවිල්ල එන්නේ මෙතෙන්ට ඊට පස්සේ නැතුව තියෙනවා ආයෙ සිතුවිල්ලක් එනවා. ආයෙත් අතෙන් තමයි එන්නේ. ඒකර මම තුනක් දැනගත්තා. හිතක් තියෙනවා, සිතුවිල්ලක් තියෙනවා. මම ඒක දිගේ යන්නේ නැහැ. දෙවෙනි එක ආපහු එනවා. ඊළඟට බැලුවා මේ දෙවෙනි එක එන්නේ මට ඕන හින්දාද කියලා. එතකොට මම සමහරවිට මම හිතාගෙන ඉන්නවා ආ දැන් මේකට කන්ටිනියුවස් එකක් ඊළඟට එයි කියලා. ඊළඟ එක වෙනමම මට හිතෙන. මම අන්තිමට දැනගත්තා මේක මට කිසිම පාලනයක් නැතුව දෙවෙනි එක වෙන තැනකින් එනවා කියලා. මුලදි මුලදි පළවෙනි එකට කන්ටිනියු වගේ නියලි දෙයක් ආවා. ඊට පස්සේ මං හිතන්නෙම නැති පළවෙනි එක. එහෙනම් දෙවෙනි එක ඉසෙඩ් වලින් අන්න එතන එතකොට මම දැනගත්ත මේක මට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියන එක මං තහවුරු කරගත්තේ එතනින්. උත්තර හොඳයි. ඔව හොඳයි. නමුත් මේ ආපේක්ෂනාගේ ප්‍රශ්නෙට මට හිතෙනවා මේ තව කත මේ සභාව ටිකක් කතා කරවලා ගත්තොත් රිෆයින් eh, කරන්න පුළුවන් වෙයි කියලා. තව කවුද කතා කරන්න කැමති? අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. ක්‍රිස්. ස්වාමීන් වහන්සේ දැන් එතෙන්දී සිතවිලි ඇවිල්ලා ගිහිල්ලා ඊට පස්සේ සිතවිලිත් නැතිව ගිහිල්ලා මූල කර්මස්ථානේ නෑ. එතකොට මේ ඒකටත් කලින් තිබිච්ච අවස්ථාව දෙකටම සමහිත පවත්වන්න පුළුවන් කමක් තේරෙනවා. ඉතින් බෑනේ දැන් මෙතන මේ මෙයාට ඇවිල්ලා තියෙනවා දැන් මේ හිතුවේ නැත්තන මම ඉන්නේ කොහොමද කියලා සැකයක් තියෙන නිසා සමහිත පවත්තන තරමට මැචියුරිටි එකක් වෙනදන අපිට බලාපොරොත්තු වෙන්න බෑ. සමින්හන්ස අවසරයි. එතන සිතුවිලි නැති තැනට අවදි වෙන්න කියලා ඔබ වහන්සේ මට මතක එක සැරයක් සඳහන් කරා. කිට්ටු කරනවා. එතකොට කිට්ටු කරන ප්‍රශ්නේ උත්තරේ තව කවුද මේ පැත්තට කවුද කතා කරන්න කැමති? පොඩ එක්කෙනෙකුට one donkey at a time ස්වාමින්වහන්සේ මට ඒ වගේ තැනකට ආවහම මම කරේ ඒක මොනවත්ම හොයන්න යන්නේ නැතුව ඒ විදිහටම ඒ මොනවත් නැති තැන ඒ විදිහටම හිටියා ස්වාමින්වහන්සේ ඒක ගැන ආයේ ආයේ සිටිවිල් ආයේ ඒක බයක් ගැන හිතන්නේත් නැහැ තනිකමක් ගැන හිතන්නේත් නැතුව මොනවත් හොයන්න යන්නේ නැතුව ඒ ඒ ඒ විදිහට හිටියා එතකොට අර ශරීරයේ තියෙන බව දන්නවා නිකන් එහෙමම එහෙමම හිටියා ස්වාමීන් වහන්සේ. මම ඔක චැලෙන්ජ් කරන්නේ නැහැ. නමුත් අර අරකට කිට්ටු කරනවා. නැති එකට අවදි වෙනවයි කියන එක බයක් තියෙන කෙනා මොකද කරන්න කියන්නේ ප්‍රශ්නේ ආන්නේ බයක් නැති කෙනා නෙවෙයි කතා කරන්නේ. බයක් තියෙන කෙනා මොකද කරන්නේ? මම මූල කර්මස්ථානේ වෙනස් කරනවා. ඒකට මම එකඟ වෙන්නේ නැහැ. මට මතකයි තව අවස්ථාවක් වහන් සඳහන් කරා මේ මේකයි මගේ නෙවෙයි බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය පූජා කරන ඕන එකක් වෙන්න දෙන්න කියලා හරි ඉස්සර දීපු උත්තරේ කක්ක කරගත්තා. සයනස මම නම් කරන්නේ ඉඳන් ඉන්න හරි ඉරවට හිතෙම කරගන්න එක. ඒක නෑ යාට නෑ ඒක එකක්වත් නෑ. නෑ නෑ නෑ කය ගහන්න බෑ මම දෙන්නම් ෆයිට් එක. එහෙනම් ඔක පොඩ්ඩක් බලන් ඉඳි ප්‍රකට වෙයි. මේ මේ ආන ප්‍රශ්නෙට මේකට උත්තරයක් තියෙනවා. සංස අපෝ සිතිවිල්ලක් ලාභට එන්න පටන් ගන්න මෙතනදී නැතුව ගියාට පස්සේ ආයේ ඉබේටම මොකක් හරි ඕම ලාභට එන්න පටන් අරගෙන ඒක වැඩි වෙලා ඊට පස්සේ එතන යනවා ඔය ඊට පස්සේ නැති වුණාට පස්සේ එන ગેප් එකේදී මොකද කරන්නේ? ආ කියන්නේ. ඔක HVT තියෙනකන් එයා දන්නවා is guided is එමෙත් එයා. හිතවිලි එනකන් හරි ඊට පස්සේ ගියලා ගියා. ඒක පරිස්සමෙන් බලාගෙන ඉන්නවා නැති දැනලා. නැති තැන ඉන්නම බලාගෙන ඉන්නකොට නෑ නැති තැන බලාගෙන ඉන්න බැරිකමට දෙන උත්තරයක් නෙමෙයි අහන්නේ. නැත්තම් බලාගෙන ඉන්න බෑ මෙයාට සැකයක් තියෙනවා. මෙතන ඒකට දෙන උත්තරේ මොකද්ද? අවසරයි සුමන්නේ සර්. මම දැන් ඒක හොඳ අවස්ථාවක් ලැබිලා තියෙන යවට මොකද මටත් ආනාපානෙ ඉන්නකොට ගෙවිලා ගිහිල්ලා අන්තිමට නැති වෙන එකට අමතරව දැන් ආනාපානෙ හුස්ම රැල්ලේ ඉන්නකොට මැදින් මැදින් ගැප් තියෙනවා වගේ දැනෙනවා. ඒ වගේ අවස්ථාවක් වගේ නමුත් ඒක ඇතුළට යන්න බැරි වුණා. මේ අයත් අහකට ගියා. නිකන් සිතුරක් වගේ තියෙන තැනක් වගේ දැනෙනවා. මට අර වගේ අවස්ථාවක් අතු වෙලා නැහැ. නමුත් මට හිතෙනවා ඒක දිහා බය නැතුව බලන් ඉන්න එක තමයි හොඳ. කිට්ටු කරනවා. කිට්ටු කරනවා, කිට්ටු කරනවා, තවත් කිට්ටු කරනවා. කිට්ටු කරනවා, තවත් ඉස්සරහට ගියා. තවත් ඉස්සරහට යනවා. මේත් අරකටම මම ඒකත් බාර ගන්නවා. මේක හුදකලාව කියලා. It's the moment I've did with the, uh, if, I, if that is a correct uh, question, I don't know. Each time that finishes the left gap, another... No, if, he, if she is in a doubt, introducing death is not a good moment at that time. <laughs> කිට්ටුවකට යනවා නමුත් මේට වැඩිය අපිට කෙලින් කියන්න පුළුවන් මේක බලාගෙන තමයි භාවනා කරේ. මේක අගේ කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ මම එතන හොඳම තැනක් එයා මිස් කරන්නේ. නෑ ඒක තමයි යාට කියන්න තියෙන්නේ අරමුණ තියෙන තාක් කෙලෙස්. අරමුණ නැතිකම නික්ලේහි. දැන් ඔන්න නික්ලේශී තැනට ආවා. එතන තියෙන බය තියෙනවනේ දැන්. ඒක නිසා මේක තමයි බලාපොරොත්තු වෙ ආයුත්. එහෙම නැත්නම් මේක තමයි අගය කළ යුත්තේ. නමුත් අපේ හිත ස්වභාවයෙන් අගය කරන්නේ නැහැ. ඒක නිසා ඇඩ්වයිස් එකක් දීලා යන්න. අනිත් දවසේ මම මේකට බලාපොරොත්තු වෙනවා. නැත්නම් මේ බලාපොරොත්තු කියලා කියන්නේ කාම බලාපොරොත්තුවක් නෙවෙයි. මේකට සාදර වෙනවා. ඒ නිසා ප්‍රතිඵලය ලැබුණාට ප්‍රතිඵලය අගය කරන්නේ නැත්නම් අපි කියනෝනේ තෑග්ගක් දෙනවට වැඩිය තෑග්ග බාර ගන්න එක වටිනවයි කියලා. මේ තෑග්ග ලැබිලා බාර ගන්න කැමති නැහැ. ඉතින් එතකොට යායේ තෑග්ගට එහා පැත්තෙන් හොයන තාක්කල් ඔක්කොම කරන්නේ අව කැපෙන වැඩ. මේක තෑග්ග කියලා බාර ගන්නවා. නැත්නම් මේක අගය කළ යුත්තක් කියලා බාර ගන්නවා නම් ඒකට අපි සම්මාදිට්ඨිය කියනවා. ඒක ඒ සංකල්පෙන් ගියොත් එයා දන්නවා අනිත් දවසේ එකට යනකොට මේකට මේ අනදර කරන්න එපා. මේකට අරියාදුර ගන්න එපා. මේක භාවනාවේ ප්‍රතිපලයන් endowment of mindfulness. It's a gift of mindfulness කියලා බලන්න ගිය දවසේ අනිත් දවසේ යන්නේකට ලෑස්තිලා මිසක් ඒක ප්‍රශ්නයක් කරගෙන නෙවෙයි. මොකද කියන්නේ? නෑ නෑ ગેප් එක ගන්න නෑනේ ગેප් එකට එන්න ඉස්සෙල්ලා අපි තියෙන අනුගුණ ගෙවෙනකන් ඉන්නවා. ඊනොට තේරෙනවා මේ මගේ දක්ෂකම නිසා මට මේ ජීවිතේදිම කෙලෙස් නැති තැනක් හම්බුණා. කොච්චර මට මේක වැඩි කරන්න පුළුවන්ද? එතකොට ඒකට මම මොකද කරන්න කියන ප්‍රශ්නය නෙවෙයි එන්නේ. මේක තව ප්‍රොමෝට් කරන්නනේ හදන්නේ. ඒ ප්‍රොමෝට් කරන්න හදන්න නම් භාවනාව නෙවෙයි එතන තියෙන්නේ. භාවනාවට යනකොට තියෙන මිත්‍යා සම්මා දිට්ඨියෙන් යන්න ඕනේ. මේක ලැබුණාම ඒක අගය කරන්නේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ අර මේ සනාරම්මන එහෙම නැත්නම් ඒ සූත්‍රය කියන්නේ සනිමිත්ත සූත්‍රේ සූත්‍ර 10ක් කියනවා සනිමිත්තා භික්කවේ උපජ්ජති පාපක අකුසල ධම්මනෝ අනිමිත්තා තස්මින් ඒව නිමිත්තේ පහිනේ තං අකුසලම් පජහති මහණෙනි මහා කෙලෙස් උපදිනතා උපදින නිමිත්තක් ඇතුව නිමිත්තක් නැතුව නෙවෙයි ඇතිවෙච්ච නිමිත්තක් ගෙවුණයි කියලා කියන්නේ කෙලෙස් ගෙවුණා ඒතර ආනපාන තියෙනකන් කෙලෙස්. ආනපාන ගෙවුනට පස්සේ කෙලෙස් නැහැ. හිතවිලි තියෙනකන් කෙලෙස්. හිතවිලි තියෙනකන් එතකොට අපි බලන්නේ හිතවිලි ගෙවීම ප්‍රශ්නයක් ඇති වෙනව නෙවෙයි උත්තරයක් ලැබෙනවායි කියලා. තේරුණාද? ඒක උත්තරේ කියන එක මම දන්නේ නැතුයි. හරි. ඒක තමයි අපි මේ සාකච්ඡා කරලා කමඨාන් සුද්ධ කරලා අපි දෙන්න හදන්නේ. කොච්චර භවනා කරත් මිත්‍යා දෘෂ්ටියෙන් භවනා කරනවා නම් හැම එන ප්‍රතිඵලයක්ම සැක කරනවා. ඒක යෝගාවචරක ප්‍රශ්නය නෙවෙයි ඒක ගුරුවරයා වගේ කියන්න ඕන උත්තරයක්. පණ්ඩිත සාංශ කෙනෙකුට 100 100ක් ගුරුවරයා වගේ කියන්න ඕන. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ දහසක් පැත්තෙන් කියන්නේ බණ භාවනා කරනකොට බණ අහපල්ලා. බණ අහනකොට විවෘත මනසකින් අහනද අපි භාවනාදී විවේකයක් හමුනොත් හැම විවේකයකටම අභියෝග කරනවා. අපිට තියෙන විවේකයට බය. නොදන්න දෙයට බය. අලුත් දෙයට බය. බුදුචානන්සේ සඳහන් කරනවා එහෙනම් ඔබට තියෙන අයෝනිසුමංචකාරය. යෝනිසෝ මනසිකාර කියන්නේ නොදන්න දෙයට සද්ධාව පිටවපන්. නොදන්න දෙයට බලපන් සීල කැඩෙන්නේ නැහැ. සතියක් තියෙනවා. ඒ නිසා මේක සතියේ සාමාන්‍ය ඵලයක් නෙවෙයි උත්කෘෂ්ඨ ඵලයක්. එතකොට යාට කියන්න තියෙන්නේ හරි. ඔබ දැන් පිළිගත්තන මේක වැඩි කරන්න දැන් මොකද කරන්න ඕනේ? දැන් මම අහන ප්‍රශ්නයක්. හිතිලි දෙකක් මැද අර මේ හිතවිලි දෙකක් මැද අසතිය දැනෙන විට මොකද්ද ඊගාට වඩා මතක නැහැ පොඩි එකා ලියනවා මට ඇඟ හිරි වැටෙනවා මම කොහෙන් මේක ඇල්ලුවද කියලා හිතවිලි දෙකක් මැද අසතිය අසතිය වෙන්නේ බය වුණොත් නෑ මේක තමයි සතිය කියලා බැලුවොත් යාට දෙන අභියෝගය වෙනවා කමටහන් සුද්ධ කරලා ඊගාට බබා අතර දෙනවා මේක වැඩි කරන්න මොකද්ද කරන්න ඕන මොකද ඇහුවොත් කියන්නේ මොකද්ද උත්තරේ මේ හිතවිලි දෙකක් මැද තියෙන ગેප් එක වැඩි කරන්න මොකද්ද කරන්න ඕන ඒ කියන්නේ බලාපොරොත්තු වෙන යනවා. ඒ කියන්නේ බලාපොරොත්තු වෙන ගියොත් විතරයි වැඩි කරන්න හිතන්න පුළුවන්. ඊට පස්සේ තමයි තමන්ගේ ක්‍රමසාවිදි එන්න පටන් ගන්න. තමන්ගේ තියෙන බ්‍රේන් එක අලුත් නියුරොබික්ස් වැඩ කරනවානේ දැන්. ඔච්චර කල් තිබුණේ බයනේ, ෆෝබියානේ. දැන් ඒ වෙනුවට මේක වැඩි කරන්න හදනකොට මුලිය කවදාකවත් වැඩි කරපු නැති අලුත් සර්කිට්ස් වගේක් වැඩ කරනවා. මේක තමයි එන්ලයිටන්මන්ට් කියලා කියන්නේ. මේක තමයි මේ යටිහිතට බින්ගයක් කපනවා කියන්නේ. දැන් මේ යටිහිත තමයි නොදන්න දේ. අපි ඒකට බයනේ තියෙන්නේ. අපි දැන් කියනවා දන්න දේ හොඳටම ඉවර වෙන ගම වලමයි ඒකට ඔබ යන්නේ අටිහිතට. මේ අටිහිතට ටනල් එකක් කපලා කොන්ක්‍රීට් කරගනි. ඕන වෙලාවක යන්න. ඊළ වැඩි වෙලා ඉන්න හදපන්. ඒක ද්වේෂය නෙවෙයි නෙන්නේ. එතකොට යාට දෙනවා අභියෝගයක් දැන් ඔබ මොකද කරන්නේ? ඒකට යාගෙම ක්‍රමවලින් මේක වැඩි කර ගැනීම සඳහා සාදර බව. අරමුණක් එන්නේ කොහොඳයි. එතකොටම දැනගන්නවා ඒක එයා දන්නවා එයා ගෙවෙනවා. ගෙවුනට පස්සේ ඔන්න ඇඟට ලේ වුණනවා. අන්න ඉවර වෙගෙන. ඊට පස්සේ ඒක වැඩි වෙලාවක් ඉන්න බලනවා. ඕකම වෙනකොට අර කලවම් කරපු වතුර එකක් තිබ්බා වගේ ඔය නිම වීම බලන් හදන ගියාම ස්වභාවයෙන්ම ඉන්න වෙලාව වැඩි වෙනවා. ඒක පොඩ පොඩ වැඩි වෙන හොඳට තේරෙනවා. ඒක මට තේරුණා ස්වාමීන් වහන්සේ අර කම්පන චංචල නැති වෙන එක ඒක මට හොඳට තේරුණා. මොකද ඒක ඒකට තියෙන්නේ ඒකට go prepared කියන එක. ඒකට ප්‍රිපෙයාර් වෙලා යන්න, ඇප්‍රීෂিয়েට් කරන්න යන්න. ඒක භවනා නෙවෙයි. ඒක තනිකර භවනා වෙනස් දෙයක්. ඒක සම්මාදිට්ඨිය. ඒක නැතුව මේක නඩුවක්, මේක අරියාදුවක්, මේක වැරද්දක් කියන හැඟීම ඉන්න තාක්කල් කරන හැමදේම ඇහැට කුණක් දැම්මා වගේ මේ යෝගාවචරය ඒ ආයතට ඒක ඇඩ්ජස්ට් කරලා දෙන්නේ නැතුව කියන්නේ රිවර්ස් ගියර් එකේ දාලා තියෙදි කොච්චර පෑගුවත් වාහනේ පස්සට නෑ දින්නේ. මේක හදන්න බෑ ඔయిత ඉස්සෙල්ලා. දැන් භවනා නොකරපෙන්නට ඔක් කියලා දෙන්න පුළුවන්ද කියලා බලන්න ඔයලාට ලෑස්තිලා ඵලයන් කියලා. කප්පට පුළුවන් වේද? මොකද්ද මේ කතා කරන්නේ? කාමයේ ඉන්න මිනිහෙකුට ඕ කාම සංඥාවේ ඉන්න මිනිහෙකුට රූපේ ඉන්න මිනිහෙකුට ඕ රූප සංඥාවට රූප ගෙවල රූප සංඥාවටපත් වෙච්ච මිනිහෙකුට කියන්න පුළුවන්. දැන් අපිට පේනවනේ එහෙන් මෙන් රූපේ එනවා, එහෙන් මෙන් කය එනවා, එහෙන් මෙන් ආනපාන එනවා. දැන් මේ අහනවනේ අතරමැද. ඒස් කියනවා ඒක ලොකු ජයග්‍රහණයක්. උඹට දෙනවා මම ඒ පිට ටාස්ක් එකක් කොහොමද වැඩි කරන්නේ? එතකොට යා බලන්නේ පොසිටිව් නේ. මොකද්ද පොසිටිව් බලන්නේ? නෙගටිව් එකනේ. පොසිටිව් බලනවා නෙගටිව් එක දිහා. ඉතින් මේක සාමාන්‍ය තර්ක මනස නෙවෙයිනේ. මනුස්ස ලෝකේ නෙවෙයි මේක. දැන් මේ මිනිස්සයා ඒ සඳහා හොයන්න ගන්න ක්‍රම අපේ මොලේ කවදාකවත් ක්‍රියා කරපො නැති එක්ස්ප්ලෝරේෂන් එකක් මේ යන්නේ. එතන තමයි අපි මොලේ වැඩ ගන්න තැන. අනිත් එක රට්ට කේමයි දුවන්නේ. ඉති ඉන්න රට්ට හැම වෙලාවෙම දන්න දෙයක් හොයා ගන්න හදනවා. දන්න දේ කක්ක, දන්න දේ අපාය, දන්න දේ කෙලෙස්. ඉතින් මට හරි පුදුමයි, බයයි. ඒ කෙල්ලෝ මේවට බයයි. ඉතින් අපි හදලා තියෙන්නේ එහෙමනේ කෙල්ලෝ හදලා තියෙන්නේ කෙල්ල ගෙට ගන්න කොල්ලා එන හැටි හරිනේ. ඉතින් කෙල්ලෙකුට පුළුවන් ද chance එකක් ගන්න මේ වගේ නෑ මොනම දන්නේ නැති ශේෂ්ඨයක මම පනවා කම්මෝගෝ චිකාගෝ frog jump into the old pond plop රාජා හෝ මා හෝ ගංගා හෝ මේක තමයි මම කියන්නේ එහෙම වෙන කරන්න පුළුවන් කෙල්ලෝ ඉන්නවනම් අම්මා බවම් බදිනවා බෑ උඹලට බෑ උඹලා මොකද මේ එනකොට මේ විවේකයට බය වෙලා ඒකට විරුද්ධව නඩු ලියාගෙන මේ චාර්ජ් ෂීට් ගහගෙන කවුරු එක්කද මේ රණ්ඩු කරන්නේ මහරයත් මේ පොර දාන්නේ මහරයත් මේ ආහාර දෙන්නේ එචු ඌ උඩින් දෙනව පෙරක දෝරුකම් ගොඩ පෙරක දෝරුකම් ඉතින් ඒ චේජි මේ මනස ඔක්කොම අගාරවල බෝව ලබාගත් ලොකු ජයග්‍රහණයක් පුළුවන් නම් වැඩි කරන්න බලපන් කිව්වොත් මේ ලෝකේ උත්තර දෙන්න පුළුවන් එකෙක් ඉන්නවද බලන්න මේක වැඩි කරන්න තියා ඒකට මේක හරියට තේරුම් ගන්න නැති ලෝකයක් මේකේ තියෙන. ඒක අකරතැබ්බයක්, ඒක අත්තරදිල්ලක්, ඒක කල මේ මේ මල බැන්නිල්ලක්, ඒක නැත්තම් දිසාමාරවිල්ලක් කියලා හිතාන ඉන්නේ. දැන් මේක වැඩි කරන්න බලපන් කිව්වම අමනුස්සයිනේ. ඌට හිතෙන්න ඌට තියෙයිද බයක් කියන එක කීරවසේ ජීවිතය ආයේ. එන්නේ යකඩ බය නම් අපි යනද කියලා සෝනේ ගෙවල් හදන්න. වරෙන් ආවට පස්සේ මම වැඩි වෙලා ඉන්න බලනවා. එනේ සාදරකම වලට කෙලස් පුදුම බයයි. ඒ මොනවත් නැති දෙයකට තියෙන සාදරකම නොදන්න දෙයකට තියෙන මේ මේ බලන්න යන ගති එක්ස්ප්ලොරේෂන් කියන එක. එහෙම නැත්නම් මේ මේ නවමුතාවේ ඒකට කෙලස් බයයි. කෙලස් එන්නේ තු තනි කරනවා බය කරනවා නැති තැනට ගෙන හරි හොඳයි හොඳයි හොඳයි කරපංකෝ ඒක නිසා කියන්නේ එහෙම කෙනෙක් කල්ලා ගිහිල්ලා මිනිමරුමකට අල්ල දාලා කරුවල කාමරේට දාන්න. ඉතින් ඌ කරුවල කාමරේ දවස් හතක් භාවනා කරයි. තොප්නේ. නැත්තම් කරුවල කාමරේ දාපු එකල ඒවට ගිහිල්ලා මැරෙනවා කරුවල කාමරේ. මම දැන්නේ මං කිව්වේ මිනිමරුවට ලක් වෙච්ච 114ක් එක කතා කරා එක් එක්ගේවත් හිතේ කිසිම බයක් නැහැ. පුදුම සිරියාවන්තකමක් තිබුණේ මේ මූණු දිහා බලනකොට අයියෝ සාකච්ඡාව කරන්න ඉතන මට පිටිය දිහා හිටලා. අඬාගත්ත ගමන්නේ මොනව ආවත් චරිචුරු. අරුන්ට නැති වෙන්න දෙයක් නැහැ. ඌ කිනා මෙච්චර අපරාධ කරද්දී සාංශ හතරවෙනි පියවර තියලා පස්වෙනි පියවර මට තියන්න පුළුවන් සතියෙන්. මොකද්ද මේ කතා කරන්නේ? උණ්ඩ නෑ අය නැති වෙන්න දෙයක් නෑ. ආන්නේ වගේ භාවනා කරනකොට බුදුරජාන්සේ අඩියටම අත දානවා. අත්තල ගසලා යන එහාට මෙහාට අය වනවලා මොනවද මේ උඹලා මේ ප්‍රශ්නයක් වශයෙන් ඉදිරිපත් කරන කෑ ගහන්නේ? මේකනේ අපේ ශේෂ්ත්‍රය. ආර්යයන්ගේ ශේෂ්ත්‍රය. මේක තමයි භාෂාව කතා කරන්න බැරි තැන. මේ කතා කරන්න පුළුවන් ඔක්කොම කුණු අරපන එකක් අනේ. මේ ඒකනේ ඉඳලා තෙන්න යන්න ඕනේ. එහෙම නැතුව යන්න බෑ. නැත්නම් පොඩි ළමයි ඔතන ඉන්නව වැඩක් නැහැ. අපි මේක දන්න නිසා නමුත් අපේ හිත කියනවා දැන් මම මොකද කරන්නේ බලන්නකෝ කය වේන්නේත් නැහැ අනපාන වේන්නේත් නැහැ ඉතුරු දෙකම ඉතත් ગેප් එක වේන්නේ දැන් මම මොකද කරන්නේ පේනව නේද මම ඇසරණ වෙලා තියෙන හැටි? මූණ බලන්නේ එහෙම කියන්න පාවදනේ අපි හිතවවන්නේ. මම ඒකයි කිව්වේ බිත්ති පැත්තට වැටෙන හිතනවා මට මූණ දකින්නකොට ඒගෙන ගාච්ච තෝම් පිටටනේ වගේ මට පේන්නේ. මගේ පැත්ත මට හිතනවා බිත්ති දිහා බලන්න සාකච්ඡා කරනවා හොඳයි කියලා. ස්වාමීන් වහන්සේ ඒක දැනගන්නත් තව ඉස්සරහට යන්න බෑනේ. ඒ කියන්නේ එතනින් කියන්නේ ඒ ගැප් එකේ මොකද කරන්නේ දන්නේ නැතුව සාදර වෙන එක ඒක. ඒක කෙරුවට පස්සෙම ඔළුවට දාන්න ඕනේ තව බරක්. ඔක වැඩි කරන්නේ කොහොමද කියලා. ඒතරට සාදර වෙච්ච එක අමතක කරන මො ඊට පස්සේ යන්නේ කට්ට ඇරගෙන. අර දිනුන බය නෙවෙයි යන්නේ ඒකට. බලන්න ඒ ස්තන කෙරේ ආකල්ප වෙනස ස්වාමීන් වහන්සේ මට අවුරුදු ගාන කලින් ඉස්සර ස්වාමීන් වහන්සේ උපෙන්ට දීපු උත්තරේ මගේ ජීවිතේ වෙනස් කළා. ස්වාමීන් වහන්සේ මට කිව්වේ සිතුවිල්ල ඉවර වෙවිලා ඉවර වෙන තැන ගෙට ගොඩ වුණා කියලා හිතාගන්න. ඊළඟ සිතුවිල්ල එන තැන ආපහු එළියට ගියා. කක්ක කක්ක. ඊට පස්සේ කක්ක. ගෙදර ඉන්න ටික වැඩි කරගන්න බලන්න. ඒකට කියන්නේ වචනයක් දාලා තිනවා retrospection නේ retrospection නෙවෙයි interrogation කියලා වචනය. interrogation කියලා කියන්නේ back at home. එතකොට ඒ interrogation එකට ගියාට පස්සේ ඒ බව prove කරන්න science වගේක් තියෙනවා. අටලි මම දැන් මෙතන ඉතින්දී. ඒකෝර දන්නවා දැන් කිසිම දෙයකින් මාව නලවන්න බෑ පිනවන්න බෑ මම ඉන්නේ ගෙදර කියලා. <clears throat> එතකොට තමයි මම දන්නේ මම දැන් අරමුණකට නතු වෙලා නැහැ කියලා. ඒක අඳුනන්නේම නැතුව සපෘතඥය. Tamange ගෙදර කියන එක දන්නේම නැහැ මොකද ඒකට හේට් කරනවනේ. <clears throat> එයා එකෙන් කඩලා මේකේ 100ට 100ක් ඉන්න තැන ඵලයන් කිව්වහම එතකොට එයා දැනගන්න වෙනවා මම කොයි වෙලාවකරි නන්නත්තර වෙලා ගෙදර ආපු වෙලාවේ මේක හීනයක් නෙවෙයි මේක මනෝ විකාරයක් නෙවෙයි මේක ඇත්තමයි කියලා දැනගන්න ඉන්ටර් ඉන්ටරෝගේෂන් ඉන්ටරෝගේෂන් සයින්ස් වර්ගයක් තියෙනවා. ඒක පෙන්නකොට සයිකියාට්‍රිස්ලා නෙවෙයි නියුරෝ සයන්ටිස්ලා කියන තැන මට බඩගිනි බව දැනෙන්නේ. ඒ කවුරු කියලා දීලා නෙවෙයිනේ. මට දැන් නිදිමත දැනෙන්නේ. මට නිින්ද ඇති උනායි කියලා දැනෙන. ඒකට බොක්කෙම්මනේ ඉන්නේ. ආන්නේ වගේ මෙතෙන් ගියාට පස්සේ එනවා ලකුණක්. මම කිසිම දෙයක ආකර්ෂණයට ලක් වෙලා නැහැ. ඒ කියන්නේ ඉරයි හඳයි අතරමැද ඉන්නේ. මම ගුරුත්වාකර්ෂණ අහුවෙලා නැහැ. ඒ කියන්නේ මම නිදහස්. මම කාගවත් බන්ධනයක නැහැ. නමුත් ඒකනේ බයක් තියෙන්නේ අපි. ඒකට තමයි කියන්නේ නියුරෝෆෝබියා. ඒකට තමයි කියන්නේ fear of freedom. ඒක තමයි කියලා කියන්නේ අනිශ්චිතතාවය පිළිබඳ බය. ඒක පෘථජ්ජනය බැඳලා තියෙන එකේ. පෘථජ්ජනය හැම වෙලාවෙම මේ ආරක්ෂක විදි ඔක්කොම දැන් රජයෙන් ඔක්කොම දෙන්න හදන්නේ මේ බයලා කරන්නනේ කියලා. ඒ හැම එකකින්ම බය වැඩි කරනවා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. මෙතෙන්ද ඵලයන් මෙතෙන්ද යනකොටම බයක් තියෙනවා. ඒක වෙනස් කරගන්න පුළුවන්. දෙයිතෙන්ට අපේ දෘෂ්ටිය වෙනස් කරන්න පුළුවන්. ඒක ඒකට අපි බුදුහාමුදුරුවෝ කියන්නේ සාහරිකමක් නැහැ කියලා. නැත්තම් මේ එහාට ගිය කියලා සීල කැඩෙන්නේ නැහැ නේ. ඊට පස්සේ ප්‍රූව් කෙරුවා සතියක් කැඩෙන්නේ නැහැ කියලා. ඒසර සීලයයි සතියයි <clears throat> විශ්වාස සීලය මේ ශ්‍රද්ධාවයි ගත්තාම පේනවා. එහා පැත්තේ ලෝකෙ මෙලෝ යකෙක් නෑ රණ්ඩු කරන්න. ඒක වෝක් ඕවර් එකක්. හැබැයි ඒක බයක් කරගත්තොත් වෝක් ඕවර් යන්නේ පනිෂ්මන්ට් එක. මේක එන්ඩවමන්ට් එකක්ද පනිෂ්මන්ට් එකක්ද? මේ එකම මිනිස්සයා පනිෂ්මන්ට් කිය කිය අපිට වේකන දැන් කියන එන්ඩවමන්ට් කියලා. කවුද වෙනස කරන්නේ? භාවනාවෙන් කියලා හිතනවාද? කවදාවත් නැහැ. භාවනාවේ බනහිල්ලෙන් ධර්ම සාකච්ඡා කිරිල්ලෙන් තමයි අපි ඒක මේ මේ මේ ඔප්ෂන් එකට දාලා බලනවා. දාපු ගමන් අලුත්ම නියුරොබික්ස් වගේක් එන්න පටන් ගන්නවා. පුළුවන් වෙලාවක මම මේකට යන්න ඕනේ ගිහිල්ලා පුළුවන් තරම් එක්ස්ප්ලෝර් කරන්න ඕනේ. මේක පැතුරේ එලා ගත්තා වගේ ලන්දේසිකාරය අර හරක්කම එලා ගත්තා වගේ පුළුවන් තරම් ඊට පස්සේ හිතවිල්ලක් ඇවිල්ලා ගියත් යන්නේ ඒක විතරයි මම බලන්නේ. අරක වගේ ප්‍රශ්නයක් වශයෙන් නෙවෙයි බලන්නේ උත්තරයක් වශයෙන්. එතකොට ඒ ඇත්තටම ඒ වෙනස වුණාට පස්සේ පරණ මනුස්සයා නෙවෙයි. යාගේ පර්සනැලිටි එක සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. ලයිකින්ස් ඇන්ඩ් ඩිස්ලයික් ඔක්කොම වෙනස් වෙනවා. කිසිම කර්මයක් බලපාන්න බැරි වෙනවා. කර්ම බලපාන්නේ තියෙන දේනේ. කර්ම එන්නේ මැටර් එකේ. ඉම්මැටීරියල් එකට ලව් කරපු ගම <clears throat> කර්ම ඇවිල්ලා නිකන් බුලට් ප්‍රූෆ් එකක ඉඳද්දි බුලට් වදිනවා. නැත්තම් බංකර් එකේ ඉඳද්දි බෝම්බ දානවා. ප්‍රශ්නයක් නැහැ. සද්දය එන ඔක්කොම එනවා. <clears throat> නමුත් තමන්ගෙන අපි මෙතෙක් කල් කෙරුවේ රූපේ ඉඳගෙන ප්‍රොටෙක්ෂන් ඉල්ලනවා. මනුස්ස ඉනේ ඉතින් වේද ගැලවිල්ලක් අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආසාවක් අපි ඇති කරන ඇති නේද? වංශ කිව් විදියට එතකොට ආස්වාස ප්‍රාස්වාස කරන්න ඕන අපි මේ අවකාශය කියන එක බලන සුළු. නෑ නෑ ඒ කරන්න ගියොත් එහෙම කක්කා. ඒ මොකක්වත් දෙපාසාත කරන්න ඇති වෙනකම් කරන්න. ගිහිල් වෙලා කොයි වෙලාවකට මෙයා ගෙනත් දුන්නට පස්සේ ගෙදෙට ඔසි බුදු අම්මේ මම මැරෙයි කියලා පනින්න වතුරට. ය ඉබ්බා කියනවලු දාණ්ඩිපා වතුරි බුදු අම්මේ මම මැරෙන්නේ නැහැ වේ කියනවලු. හැබැයි නැහැ වේ කිව්වට වතුරට තමයි ආතාව. ඒ නිසා අනපන නැති වුණාට පස්සේ කියනවා පොරුව පෙරුණාට පස්සේ එයාට ඊට වැඩිය හොඳයි කියලා ඒකට යනවා. ඒ කියන්නේ ඉස්සෙල්ලා ආනපාන කරන්න යන්න ඕක බලන්න. කරපු ගමන් කක්කා. කරපු ගමන් මේ දීපයක වෙනකොට අනිත් පැත්ත අරන වෙනවනේ. ඒක මැචුවේ මැචියුරිටි එකේදී එනකන් එක්ස්පීරියන්ස් එක ගියාට පස්සේ මේ තීර එක දාන්නේ. තීර එක දාලා ගියොත් එක්ස්පීරියන්ස් එකවත් හම්බෙන්නේ නැහැ. ඒකයි ඔය තීර දන්න මිනිසුන් යන්න බැරි එතෙන්. ඒ ආනපන දිහා බලන්නේ ආනපනේ ස්වභාව ලක්ෂණ ගති ලකුණු බලන්නේ ඉවර කරන්න ඉවරයි. ඊට පස්සේ මේ <clears throat> තමන්ගේ ගෑණි පිළිබඳ සැක ඇති වෙච්ච මිනිස්සෙක් ඊට පස්සේ දීග ගන්න බෑනේ. නිකසාදයක් වෙන්න සැකයක් ඇති වුණා හේතු තියෙනවා. නැත්තම් නිකසාද වෙන්නත් එපා. හේතු කරු නැතුව සැක කරන්නත් එපා. ওই දෙක තමයි ප්‍රත්‍යජනකම. අම්දනේ කියන්නේ භාවනා කරගෙන යනකොට මේ ආස්වාස ප්‍රස්වාස අතර ગેප් එක ප්‍රකට වුණොත් ඒ දිහා බලන්න කියන එකයි නේද? නේ බලන්නත් එපා. ඒ වෙලාවට ධම්මජීව හඳුරගෙන අහන්න. ඔය ඔයගොල්ලොන්ට ඒක මගේ මගේ තියෙන තියනවා එතන පුරු. පොඩි පොඩි පොඩි පොඩි එකක් තියෙනවා. අක්ගාලා ඊමේල් ඊමේල් එකක් ගන්න. හරි එහෙම කරන්න ඕන. එහෙම නැතුව ඔයගොල්ලෝ නිකන් හිතනවා නම් මේක මේ කවුරුත් නැතුව එහෙම ඕවර් ද කවුන්ට් ගන්න පුළුවන් කියලා බෑ මම ප්‍රෙස්ක්‍රයිබ් කරන්න ඕනේ. මෙඩිසින් එක බලලා ඒක හයි පොටෙන්ෂල් මෙඩිසින් එකක්. ඒ වෙනකන් ඒව දීලා දීලා දීලා තමයි එතෙන්ට ගන්න. ආවට පස්සේ කියනවා මෙයාට සින්දුරන් දෙන්න එක්ක හරින එක්ක මැරෙනවා. දෙක මම හිතන්නේ මෙතනින් ඔක්කොම වගේ අත්දැකීම ලැබුවායි මම හිතන්නේ ඔබ වහන්සේ ඉස්සර අපිට තමයි අත්දැකීම් ලැබුවේ කියලා මම හිතනවා. මොකද මම ඔබ වහන්සේට වෙලින්ටන් වල අවුරුදු ගානකට කලින් රිට්‍රීට් එක. ඔව් මයික් එකක් දෙන්නේ නැහැ. ඔය මයික් එක අතේ තියාර අපෝ මේ වාගේ. ආවුදුර ගැන කියනකොට මයික් එකවත් දෙන්නේ නැහැ බලන්න. දැන් මං ගැන මොන හරි කියනකොට ඒකට ඊර්ෂ්‍යා කරනවා. අවුරුදු ගානකට කලින් අපි වෙලින්ටන් වල ඔබ වහන්සේ ප්‍රෝග්‍රෑම් එකක් කරා ස්ට්‍රෝක් කැන්සලේදී. එතකොට ඔබ වහන්සේ මට කිව්වේ මේ ගෑණියෙක් වගේ යන්නේ නැතුව පිරිමියෙක් වගේ යන්න කියලා. මොකද ඒ කලින් දවසේ භාවනාව අතාරින්න තරම් හරි අමාරුවක් අපහසුකමක් ඇඟ පොඩ් ඇඟට නිකන් වේදනාවක් ඒව වගේ දැනිලා මම ඔබ වහන්සේට කිව්වම ඔබ වහන්සේ කිව්වා කට්ටේ පනින්න ඕන නම් ගෑණියෙක් වෙන්න නැතුව මැරෙන්න බයද කියලා ඇව ඉස්සෙල්ලම මැරෙන්න බය නැහැ කිව්වම එහෙනම් ගෑණියෙක් වගේ යන්නේ නැතුව පිරිමියෙක් වගේ යන්න කිව්වා ඊට පස්සේ තමයි ඉතින් ඒ ඔබ වහන්සේගේ අනුශාසනා විදිහට ඔබට අනුශාසනා කියලාද කියන්නේ? ඔබ වහන්සේගේ අවවාද විදිහට කරලා තමයි ස්වාමීන් වහන්සේ ඉතින් ඒ වගේ අත්දැකීම් ලැබුවේ. නෑ මේ වුණත් මේක නිවන නෙවෙයි. ඒ ඒ ලබන එකත් නිවන නෙවෙයි. නිවනට ඉස්සලා තියෙන බොටල් නෙක් එකක්. උඹ රූපේ පිළිගන්න ඕන. රූපේ පාවා දෙන්නේ නැතුව අරූපෙට යන්න බෑ. හැබැයි අරූප කියන්නේ නිවන. එහෙනම් නිව සංඥානා සංඥාත නිවන වෙන්න එපායි. නමුත් මේකට යන්න නැතුව යන්න අපි කොච්චර බයද බලන්න මේ කාමෙත් කියවල කාම සංඥාවත් කියවල තියේදී රූපෙත් කියලා රූප සංඥාට එනකොට අරූපෙට බයක් එනවා. මම දැන් මොකද කරන්න කියලා. ඒකට කියනවා ඕකට පැනපන්. You jump. Frog jump into the old pond plop. ඊට පස්සේ අමුතුම ලෝකයක් ඊට පස්සේ මේ කාම ලෝකෙ මෙහෙමයි රූප ලෝකෙ මෙහෙමයි අරූප ලෝකෙ මෙහෙමයි කියලා පේනකොට පේනවා මේ ලෝකයා කොහෙද නටන්නේ මේ කාමයට මුළු ජීවිතේම නටනවා හේතු කරුණු කිය කියා මේ රූප ලෝකේ අරූප ලෝකේ මේත වෝක්කෝවර එක කිසි කෙනෙක් නැහැ මිච්චර ඉඳ තියෙන එකේ විතරයි උප්පරීම සැපක් ඒ කියන්නේ කොන්ෆ්‍රික්ෂන් එක නැහැ ඉතින් මේ තුනම තියාන ආයෙත් කාම ලෝකෙට යන්න ඕනේ ඊළ බලන්න ඕනේ මේ මිනිස්සු බොරුව නෙවෙයි මේ කරන්නේ ඇත්තමනේ. කාම ලෝකේ එන්ගේජ් වෙලා ඉන කොහොමද ඒ? දෘෂ්ටිය. ඒ දෘෂ්ටිය. රූ අරූප ලෝකේ අල්ලගන්නට සමානයි. ඒ දෘෂ්ටිය. අරූප ලෝකේ තල්ලන්නේ තියෙන දෘෂ්ටිය. ඉතින් මේ තුන දිහා බලනකොට අපි මේක හදාගන්න නැතුව කොච්චර හම්බ කරත් මොකද්ද හම්බ කරන්නේ? හම්බ කරන්නේ කාමයට තව පහඳින එකනේ. හම්බ කරන්න ඕනේ. නමුත් මේක සුද්ධ කරගන්න නැතුව තමන්ගේ වාජනේ සුද්ධ කරන්න නැතුව ගොම තියෙන භාජනෙට කිරි දෝනකොට වැඩක් වෙන්නේ නැහැ ගොම කඳුලක් තිබ්බොත් ඇති කිරි භාජනේ. මේක එමුනේ ගොම භාජනයකට කිරි දෝනවා. ඇති වැඩක් වෙන්නේ නැහැ. ඒ අවස්ථාවේදී මම මම දන්නේ හරිද වැරදිද කියලා ස්වාමීන් වහන්සේ මයික් එකට කතා කරපන් ස්වාමීන් වහන්සේ මම ඉතින් කරන්නේ පුළුවන් තාක් ඒ ඒ අවස්ථාවේ දැන් ඉන්න තමයි බලන්නේ ඒ එළියක දැන් කාලයක් එහෙම ස්වාමීන් වහන්සේ දිනු කරගෙන ගියාම අර ඒකෙන් එළියට ආවත් ආයෙත් පොඩ්ඩකින් මූල කර්මස්ථානයට හිත යොමු කරගෙන හිත මේ සතිය මේවා වෙනකොට ආයෙත් ඒ තැනට යනවා ස්වාමීන් වහන්සේ එනවයි යනවයි න කවදා හරි ඊට පස්සේ ආයෙ දැන් අර ඉස්සලා කිව්වා වගේ අර කාම ලෝකේ එහෙම නැත්නම් ඉස්සලා ජීවුනි දර්ශනේ මොකද්ද මම බැන්නේ මොකේදද භාවනා කරන්න ගියාම පූර්වක්‍ෘත්‍ය කරන්න කියනවා. කරපන්. ඒක කරනකොටත් බලන්න ඕනේ පූර්වක්‍ෘත්‍ය ඇත්තේ 30 තියෙනවනේ. පූර්වක්‍ෘත්‍ය ඥානපාණ විතර නෙවෙයිනේ. පූර්වක්‍ෘත්‍ය කරපුවා ඊතන 30 තියෙනවා. දැන් ඔබ අප්‍රිය කරන දේවල් ඒකේ 30 තියෙනවා. ඒකේ බලනකොට තමයි අර සුද්ධ දේ 30 දැක්කට වැඩිය වටිනකම තියෙන්නේ ඔක්කොම කරන්න ඕනේ. ඒ මට්ටමේ ඉඳගෙන මේවා කරන්න කරන්න කරන්න අරකම රීටරේට් වෙනවා. ඒක නැත්තම් ඒකම රීන්ෆෝස් වෙනවා. ඒ නිසා කක්කාවටම දාන්න ඕනේ. ඒ වගේ වෙලාවවල ගුරුවරු මහා උපක්‍රම කරනවා. එයා ගිහිල්ලා අතාරිනවා මේ කාමයේ උපදින තැනක. ද්වේෂයේ උපදින තැනක. දාලා බලනවා ඒකේ හිතතර බලන්න පුළුවන්. බැරි නම් බඩු ෂුවර් නෑ. එහෙනම් බඩු පන්නරේ වඳි. පන්නරේ කියන්නේ නැවත දාන්න ඕනේ මේ කාම ලෝකෙට ගිහිල්ලා. පොඩයක්. තල්ලු කරලා දානවා. ඒක ඒක ලස්සන තියෙන සෙන් බුද්ධ ආගමේ තමයි මේ ටැක්ටික්ස් තියෙන්න පුළුවන් තරම්. අපි මොකද කියන්නේ? මම හිතන්නේ ප්‍රශ්න ඉවරයි වගේ හැමදේම අද අද නියමිත ඔය ඉන්සාවට පැයකමාරක් තියෙනවා ඉන්සා විනාඩි 30 තුනක් ගමු ඉගෙන හතර වෙනකන් මේ හතරමාර වෙනකන් වෝකින් හතරමාර ඉඳලා පහ වෙනකන් හිටින් පහේ ඉඳලා පහමාර වෙනකන් වෝකින් ධර්මදේශනා සඳහා සම්බන්ධ වෙච්ච ශිරු දිනාට තෙරුවන් සරණයි මේක අපේ සාකච්ඡාවේ නිමාවයි